හොඳයි සාධකාරයක් දෙන්න උතුම් වූ පංචශීලය සමාදන් වීම සඳහා ශබ්ද නගලා নমස්කාරය කියන්නේ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 පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේස මිච්ඡාචාරා වේරමණී සිකාපදං සමාදියාමි මුස්සාවාදා වේරමණී සිකාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස වැඩමවා වදාළ අතිගෞරුවනීය නායක ස්වාමින් වහන්සේලා ඇතුළු වන්දනීය මහා සංගරත්නයෙන් අවසර පිංවතුනී සුමේද දොස්තර මහත්මයා ඒ වගේම දිල්රුක්ෂි දොස්තර මහත්මිය අපිට අවස්ථා කීපයකදීම ආරාධනා කළා තමන්ගේ මේ කල්යාණ මිත්‍ර පිරිසත් ඒක රාශී කරගෙන මේ වගේ ධර්ම දේශනාවක් මේ ස්ථානයේ පවත්වන්නේ කියලා. එහි ප්‍රතිඵලයක් හැටියටයි මේ මොහොතේ මේ ධර්ම දේශනාමය පින්කම මේ ස්ථානයේ සිද්ධ වෙන්නේ. වටාපිටාව බලනකොට බොහොම විචිත්‍ර වූ අලංකාරමත් වූ පින්කමක් මේ මොහොතේ සංවිධානය කරලා තියෙනවා. පින්කමක විචිත්‍රභාවයේ දකිද්දී පින්කමක අලංකාරමත් භාවයේ දකිද්දී ඒ පින්කම සංවිධානය කළා වූ පිංගතුල්ලාගේ සිස්සතන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා ධර්මරත්නය උදෙසා සංගරත්නය උදෙසා කොයි සානම් විචිත්‍රභාවයක් දක්වනවාද කියන කාරණය පැහැදිලිුවෙනවා පිංහතුනි. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ දඹදිව ලස්සන චිත්‍රයක් තිබුණා. මේ චිත්‍රයට කිව්වේ පිංහතුනි චරණ චිත්‍රය කියලා. මේ චරණ චිත්‍රය ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චරණ චිත්‍රය යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිත්තරාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා පින්වතුනි. එමනම් යමෙක් විචිත්‍රාකාරයෙන් අලංකාරමත් ආකාරයෙන් පින්කම් සිද්ධ කරනකොට ඒ පින්කම් තුලින් අපි දකින්නේ ඒ පින්වතුල්ලාගේ සිත් සතන් තෙරුවන් උදෙසා කොයිසානම් විචිත්‍රභාවයක් දක්වනවාද කියන කාරණයයි පිංහතුනි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්මදායාද කියන සූත්‍රයේදී අපිට දේශනා කරනවා තමන්ගේ ශ්‍රාවකයන්ට දේශනා කරනවා මහනෙන සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. සීලයට දායාද වෙලා ජීවත් වෙන්න. සමාධියට දායාද වෙලා ජීවත් වෙන්න ප්‍රඥාවට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. ඔබලා සද්ධර්මයට දායාද නොවී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ට දායාද වුණොත් ගිහි පිංවතුල්ලා ඔබලාට චෝදනා කරාවි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ගිහි පිංහතුල්ලා ඔබලාව නොසලකා හරීවි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරලා දයාබර අම්ම කෙනෙක් තමන්ගේ දරුවගෙන් ඉල්ලනවා වගේ බුදුරජාණන් වහන්සේ අපෙන් ඉල්ලීමක් කරනවා කාරුණිකව. ඒ ඉල්ලීම තමයි ඔබලා සද්ධර්මයට දායාද නොවී ජීවත් වුණොත් ඔබලාට විතරක් නෙමේ ඔබලාගේ ශාස්තුන් වහන්සේ වෙන බුදුරජාණන් වහන්සේටත් ලෝකයා චෝදනා කරාවි කියලා. එතර බලන්න ශාස්තුන් වහන්සේ හැටියට ශ්‍රාවකයන් වන අපගෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ එවැනි ඉල්ලීමක් සිද්ධ කරලා තියෙද්දී ගිහි පින්වතුල්ලා හැටියට පින්වතුල්ලා මෙහි වැඩ සිටින මේ සියලුම ස්වාමින් වහන්සේලා අරමුණු කරගෙන මහා සංඝරත්නය අරමුණු කරගෙන මෙවැනි විචිත්‍ර ආකාරයෙන් මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් හේවිසිවලින් මේ විචිත්‍ර පූජාවන් පවත්වනකොට අපි තුල නිහතමානී සතුටක් ඇති වෙනවා පිංගතුනි. ඒ නිහතමානී සතුට ඇති වෙන්නේ ඔබලා මහා සංඝරත්නය අරමුණු කරගෙන මේ වැඩ සිටින සියලුම ස්වාමින් වහන්සේලා උදෙසා මෙවැනි පූජාවන් දක්වන්නේ අපි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වුණ නිසායි කියන කාරණය සිහිපත් වෙන නිසයි පිංහතුනි. ඒ අහිංසක සතුට දරාගෙනමයි පිංහතුල්ලාට මේ බණටික දේශනා කරන්නේ. පිංහතුනි මේ මොහොතේ ඔබ කොයි ආකාරයෙන් විචිත්‍ර වූ පූජාවන් සිද්ධ කළත් මේ සෑම පූජාවක්ම පිංහතුනේ අයිති ලෝතුරා බුදුරජාණන් වහන්සේටමයි. මොකද ලෝතුරා බුදුරජාණන් වහන්සේ භික්ෂුවක් හැටියට යහපත් භික්ෂුවක් හැටියට සමාජගත වෙන්න අවශ්‍ය මාර්ගය අපිට කියලා දුන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. විනය කාරණා 227ක් පනවමින් යහපත් භික්ෂුවක් හැටියට ලෝකයා ඉදිරියට එන්න පාර කිව්වේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. ඒ නිසා පින්තුනේ ඔබලා එක මලකින් අපිව පූජා කළත් මල් දහසකින් අපිව පූජා කළත් ඒක මලත් ඒ මල් දහසත් අයිති ලෝතුරා බුදුරජාණන් වහන්සේටමයි. මමර වාහනයෙන් බැහැලා අර පාවඩේට මුල් කකුල තියෙනකොටම මං මනසිං පිංහතුනී මගේ ඉදිරියෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩම කෙරෙව්වා. මගේ ඉදිරියෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කාශ්‍යප මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේව මගේ ඉදිරියෙන් වඩම්මගෙනයි මම මනසින් මේ මල් මත පය තියාගෙන මෙතෙන්ට ආවෙ පිංතුනේ. මොකද ඔබලා එක මලකින් මල් දහසකින් පූජා කළත් ඒක මලක්වත් මට අයිති කියලා මම දැක්කේ නෑ. මොකද අපිට යම් ගුණයක් ඇති කරගන්න ඒ ගුණය නිසා ඔබලා යම් ගෞරවයක් ඇති කළා නම් ඒ ගෞරවය ඇති කරගන්න අපිට පාර පෙන්නුවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. එනිසා පිංහතුනී මේ මොහොතේ ඔබ එක මලකින් මල් දහසකින් පූජා කළත් ඒ සෑම මලක්ම අයිති ලෝතුරා බුදුරජාණන් වහන්සේටමයි. එනිසා කල්පනා කරන්න තෙරුවන් කෙරෙහි අප්‍රමාණ සද්ධාවෙන් යුතුව කර්මය කර්මඵල විශ්වාසයෙන් යුතුව තුෂ්ණාවෙන් තොරව ඔබ මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් හේවිසි වලින් යම් පූජාවක් මේ මොහොතේ සිද්ධ කළාද ඒ සෑම පූජාවක්ම ලෝතුරා අමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්මා සම්බුද්ධ ඥානය උදෙසා පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න. ඒ වගේම ධර්මරත්නයේ අනන්ත වූ ගුණයන් උදෙසා සංගරත්නයේ අනන්ත වූ ඥානයන් උදෙසා මේ සියලු පූජාවෝ පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න. පිංහතුනේ පින්කමක් සිද්ධ කර ගනිද්දී ඒ පින්කම නිසා දුගතියට යන පාරත් අපිට ඇති කරගන්න පුළුවන්. පින්කමක් සිද්ධ කර ගනිද්දී ඒ පින්කම නිසා දුගතියට යන පාරත් අපිට සකස් කරගන්න පුළුවන්. ඒ වගේමයි පින්කමක් සිද්ධ කිරීම නිසා ඒ පින්කම තුළින් විදර්ශනා නුවනත් ඇති කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතොට බලන්න අදක්ෂයා පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා. එය අදක්ෂයා පිංහතුනේ. දක්ෂයා පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. වඩාත් දක්ෂයා මේ සම්මා සම්බුද්ධ ශාසනයක ඉන්නවා සැබෑම දක්ෂයෙක්. ඒ සැබෑම දක්ෂයා පින්කම් සිද්ධ කරලා විදර්ශනා නුවන සකස් කරගන්නවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනු. එතවට කොහොමද පිංහතුනේ පින්කමක් සිද්ධ කරලා අපි දුගතියට යන්නේ. දැන් අපේ පක්ෂී ලෝකයේ ඉන්නවා මොනරා කියල පක්ෂියෙක්. මේ මොනරා කියන පක්ෂයා තමයි පක්ෂි ලෝකයේ ඉන්න විචිත්‍රම පක්ෂයා. මේ පක්ෂිලෝකයේ ජීවත් වෙන මේ විචිත්‍රම පක්ෂයාට ඒ විචිත්‍ර භාවය ලැබෙන්නේ. එයා පෙර මනුස්ස ජීවිතවල ඉපදිලා කරගත්තා වූ පින්කම් නිසාමයි පිංගතුනි. පින්කම් සිද්ධ කළා. නමුත් සීලයෙන් දුර්වලභාවයට පත් වෙලයි පින්කම් සිද්ධ කරගත්තේ. සීලයෙන් දුර්වලභාවයට පත්වීම නිසා තිරිසන් ලෝකයට සතරාපායට වැටුණා. නමුත් කලා වූ පින්කම් නිසා තිරිසන් ලෝකයේදී විචිත්‍ර වර්ණයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනු. බුදුරජාණන් වහන්සේගේ කාලේ ලස්සන මාළුවෙක් ජීවත් වනා පිංහතුනි. ඒ ගංගාවක මේ මාළුවා ජීවත් වනේ. එයා දඹ රන් පැහැති දකින දකින කෙනා මේ මාළුවාට ආස කරනවා ප්‍රිය කරනවා. මේ මාළුවා කොච්චර ලස්සන වුණත් එයා කට අරිනකොට ප්‍රදේශයේම දුර්ගන්ධයක් පැතිරෙනවා පිංහතුනිි. මේ අරුම පුදුම මාළුව අරගෙනදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගියාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුස්සති ඥානයෙන් බලලා කියනවා මේ මාළුවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච පින්වත් කෙනෙක්. නමුත් එයා පින්කම් සිද්ධ කරගත්තා. පින්කම් සිද්ධ කරගත්තේ සීලෙන් දුර්වලභාවයට පත් වෙලා පින්තුණි. සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා තිරිසන් ලෝකෙට වැටුණා කලා වූ පින්කම් නිසා තිරිසන් ලෝකෙදී විචිත්‍ර වර්ණයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි මේ දිව්‍ය ලෝක ගැන කතා කරනකොට අපි මේ දිව්‍ය ලෝකවල දෙවියන් දිව්‍යාංගනාවන් ඉන්නවායි කියන කාරණය තමයි දන්නේ. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දිව්‍ය තලවල දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා කියලා පිංහතුනි. දිව්‍ය තිරිසන් ලෝකයක්. අපි දන්න එක්තරා සාමීන්වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට ඒ ස්වාමීන් වහන්සේට අරමුණු වෙලා තියෙනවා දිව්‍ය අජානී අස්වේක්. දිව්‍ය අජානී අස්වේක් මේ දිව්‍ය තලයක ජීවත් වෙන දිව්‍ය අජානී අස්වේක්. ඒ අස්වයා අපේ රටේ ඉන්න අස්වයෝ වගේ කළු පාට සුදු පාට දුඹුරු පාට නෙමේ. මොනරාගේ වර්ණය යම්සේ විචිත්‍රද එවැනි වර්ණයක් තමයි මේ දිව්‍ය අජානී අස්වයාට තිබිලා තියෙන පිංහතුනි. එයාඩි හතක් විතර උසයි කියලේ සාමීන් වහන්සේ කියනවා. ආයුෂ වර්ණය සැපය බලයෙන් පිරුණා වූ දිව්‍ය අජානී අස්වේ. ඒ ස්වාමීන් වහන්සේ උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ල තියෙනවා මේ දිව්‍ය අජානී අස්වයා පෙරජීවිතේ කවරෙද්ද කියලා පිංහතුනිි. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්වලු පෙර ජීවිතේ එයා මේ manuss ලෝකේම ජීවත් වුණ පින්වත් කෙනෙක්. නමුත් එයා සීලෙන් දුර්වලභාවයටපත් වුණා. සීලෙන් දුර්වලභාවයටපත් වෙලයි පින්කම් සිද්ධ කරගත්තේ පින්තුණි. සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා දිව්‍ය ලෝකේ දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට එන්න ලැබුණේ නෑ. එයා දිව්‍ය ලෝකයේ දිව්‍ය තිරිසන් සතෙක් වෙලා උපත්තිය සකස් කරගන්නවා පිංහතුනි. මේ වගේම මේ දිව්‍ය තලවල දිව්‍ය ඇතුන් දිව්‍ය හාවුන් දිව්‍ය මුවන් දිව්‍ය මොනරුන් වගේ අප්‍රමාණ වූ දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා. ඒ වගේම දිව්‍ය තිරිසන් ලෝකයක් දිව්‍ය තලවල තියෙනවා වගේ මේ මනුස්ස ලෝකය ආශ්‍රිතවත් දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා පිංහතුනි. ඒගොල්ලො ඊට වඩා පිනෙන් අඩුයි. අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මේ මනුස්ස ලෝකේ ආශ්‍රිතව ජීවත් වෙන දිව්‍ය මීහරක් රංචුවක් දර්ශනය වෙලා තියෙනවා පිංගතුනි. දිව්‍ය මීහරක් රංචුවක්. ඒ දිව්‍ය මීහරක් ග්‍රීස් පැහැයක් ගන්නවා කියනවා. වෙල්වට රෙද්දක් වගේ යාගේ සම ලොකු රෝම කූපයන් තියෙනවා කියනවා. එයාගේ තන් බුරුළු මේ මහ පොළවේ ගෑවෙන ප්‍රමාණයට විශාලයි කියනවා. ආයුෂ වර්ණය සැපය බලයෙන් පිරිලා. නමුත් දිව්‍ය තිරිසන් ලෝකයේ තුලයි ජීවත් වෙන්න පිංගතුනේ. මොකක්ද මේකට හේතුව? පෙර ජීවිතේ මිනිස්සෙයින් හැටියට උප්පත්තිය ලැබලා පින්කම් සිද්ධ කරගත්තා සීලෙන් දුර්වලභාවයටපත් වෙලා. සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැන්ට එන්න ලැබුණේ නෑ. සීලයෙන් දුර්වල නිසා දිව්‍ය තලයේ දිව්‍ය තිරිසන් සතෙක් බවට පත් වෙලා උපත්තිය ලබනවා පිංහතුනි. මේ විදිහට කල්පනා කරද්දී අපේ රටේ අප්‍රමාණ පින්කම් සිද්ධ වෙන රටක්. වෙසක් කාලය ගත්තත් පොසොන් කාලය ගත්තත් අප්‍රමාණ පින්කම් සිද්ධ වෙනවා. නමුත් සමහරු පින්කම් සිද්ධ කරන්නේ මත්වතුර පානය කරමිනුයි පින්කම් සිද්ධ කරන්නේ. බොරු කියමිනුයි සමහරු පින්කම් සිද්ධ කරන්නේ. මිච්චා ආජීවෙන් සොයාගත් මුදලින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. සීලයෙන් දුර්වල භාවයට පත්වෙලා පිංහතුනේ. සීලයෙන් දුර්වලට භාවයට පත්වීම නිසා සතරාපායන්ට වැටෙනවා සතරාපායන්ට වැටෙද්දී ඒ සතරාපායේදී කලා වූ පින්කම් නිසා විචිත්‍ර භාවයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එමනම් පිංහතුනී අදක්ෂයාමොකද කරන්නේ සීලයෙන් දුර්වල වෙලා පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා. දක්ෂයෙක් ඉන්නවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ. ඒ දක්ෂයා මොකද්ද කරන්න පිංහතුනේ. එයා සිල්පද පහ ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරනවා. සිල්පද පහ ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා එයා මරණින් මත්තේ සුගතියේ උපත ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේක සංවිධානය කරවූ පිංහතුල්ලා තව චිරාත් කාලයක් ජීවත් වෙලා ඒ අය මිය පරලව යන වෙලාවට මේ කලා වූ පින්කම සිහිපත් වුණොත්. ඒ අය සස්්‍රීක දිව්‍ය සස්්‍රීක මනුස්ස කුලවල ඉපදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංහතුනි. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ දිව්‍ය තලයේ ලස්සන දෙවි කෙනෙක් හිටිය පිංහතුනි. බුදුරජාණන් වහන්සේ මේ දේශනය කරන්නේ. ඒ දෙවියාගේ නම මාලබාරී දෙවියා. මේ මාලබාරී දෙවියා පෙර ජීවිතයේ දඹදිව ජීවත් වෙච්ච මිනිස්සෙක්. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන සිල් ආරක්ෂා කරගෙන අප්‍රමාණ පින්කම් සිද්ධ කරගත්ත පිංහතුනි. පින්කම් සිද්ධ කරලා මැරිලා මේ දිව්‍ය තලයේ මාලබාරී දෙවියා වෙලා උප්පත්තිය සකස් කරගන්න. මේ මාලබාරී දෙවියා දිව්‍ය තලයේ ඕපපාතිකව උපත ලබනකොට එයාට දිව්‍යාංගනාව පන්සීයක් පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ දිව්‍යාංගනාව පන්සීයත් එක්ක මේ මාලබාරී දෙවියා හැම උදෑසනකම නන්දන උයනට යනවා කියන අර මලින් පිරිලතින නන්දන උයනට. දිව්‍යාංගනාව දෙසීය පනස් දෙනෙක් මල්ගස් උඩට නගිනවා කියනවා. ඒගොලො මල් කඩල බිමදාද්දී බිම ඉන්න දිව්‍යාංගනාව දෙසීය පනස් දෙනා ඒ මල් අහුරලා මාලබාරී දෙවියාව සරසනවා කියනවා පිංහතුනි. භාර්යාවන් විසින් මලින්ම සුවඳින්ම මලින්ම සුවඳින්ම මේ මාලබාරී දෙවියාව සරසනවා පිංහතුනි. ඒක තමයි යාගේ දිව්‍ය ජීවිතය. මොකක්ද මේ අසිරිය පිංහතුනේ. මේ අසිරිය තමයි සිල්පද ආරක්ෂා කරගෙන පින්කං කිරීමේ අසිරිය. අපි දන්න එක්තරා සාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසුවෙනකොට උන්වහන්සේට දිව්‍යාංගනාවක් කරමුණු වෙලා තියෙනවා පිංහතුනි. ඒ දිව්‍යාංගනාව මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක්. ද අපි හැදිලා තියෙන මේ සමෙන් මසෙන්නේ ඒ වගේ මේ දිව්‍යාංගනාව හැදිලා තියෙන්නේ මලින්. ඔබ හිතන්න විනිවිද පේන සුදු පාට පොලිතින් උරයක් අරගෙන ඒ පොලිතින් උරේට රෝස පාට ඕකිඩ් මල් පුරවන්න රෝස පාට ඕකිඩ් මල්ලේ උරේට පුරවලා බාහිරින් ඒ පොලිතින් උරේ දෙස බලන්න මලින් හැදුනාවූ දිව්‍යාංගනාවක් පිංහතුනේ. මොකක්ද මේ අසිරිය පින්කම් කලා සිල්පද ආරක්ෂා කරගෙනයි පින්කම් සිද්ධ කරගත්ත පිංහතුනි. සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ විරීම නිසා සුගතියේ උපත්තිය සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ද අපේ රටේ අපේ සමාජ කොච්චරනම් මහේෂාක්‍ය මනුස්්‍යය ජීවත් වෙනවාද කියල බලන්න මේ මහේෂාක්‍ය භාවය කුමක්ද පිංහතුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මහේශාක්‍ය භාවය පෙරජීවිතේ සිල්පද ආරක්ෂා කරගෙන කරගත්තා වූ පින්කම්මුල අසිරියමයි පිංහතුනි. එමනං අදක්ෂයා සිල්පද බිඳගමනින් පිල්කන් සිද්ධ කරලා දුගතියට යනවා. දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම දක්ෂයෙක්කින්නවා. ඒ සැබෑම දක්ෂයා මොකද්ද කරන්නේ. එයා පින්කම් සිද්ධ කරලා පිංහතුනේ මේ සුගතියත් දුගතියත් දෙකම අනිත්‍යයි කියලා දැකලා. මේ කුසල් සංස්කාරත් අකුසල් සංස්කාරත් දෙකම විපාකදීලා අනිත්‍ය වෙනවා කියලා දැකලා විදර්ශනානුවන සකස් කරගන්නවා කියනවා පිංහතුනි. වරක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නර්මදා නදියළඟ වැඩඉන්නකොට එක්තරා බමුණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ අතීතයේ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලා කී නමක් පහළ වෙලා තියෙනවාද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නර්මදා නදියේ වැලිකැට සංඛ්‍යාව උපමාවට අරන් කියනවා බමුණ මේ නර්මදා නදියේ වැලිකැට සංඛ්‍යාව ගණනකින් කියන්න බැහැ වගේ. අතීතේ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලා මෙපමණයි කියලා ගණනකින් කියන්න බැහැ කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පිංහතුනි. එනම් බලන්න සංසාරයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂගානක් අතීතයේ බුද්ධත්වයට පත්වෙලා තියෙනවා. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පසුකරගෙනයි අපි මේ ගමන ඇවිල්ල තියෙන්නේ. නමුත් අපි දන්නේ අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන පමණයි පිංහතුනේ නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගානක් පසුකරගෙනයි අපි මේ ඇවිල්ල තියෙන්නේ. ඒ පසුකරගෙන ආවා වූ සම්මා සම්බුද්ධ ශාසනවලදී බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන ඔබලා පූජා කලා වූ පහන් ආලෝකයන්. එක පිඩක් කළොත්. එය මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාශ්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මේ ගෙවාගෙන පැමිණියා වූ බව ගමනේදී බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන ඔබලා පූජා කරපු පහන් ආලෝකයන් එක පිටක් කළොත් එය මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාෂ්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම මේ ආවා වූ බව ගමනේදී බුදුරජාණන් වහන්සේ උදෙසා සංඝරත්නය උදෙසා මේ මලින් පූජා කළා වගේ ඔබ පූජා කළා වූ සුවඳ මල් එක ගොඩක් ගැහුවොත් එය ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ආවා වූ දීර්ඝ ගමනේදී කටින පින්කම්වලදී සම්මා සම්බුද්ධ ශාසන මුණගැහිලා ඔබලා කරපු කටින පින්කම්වලදී ඔබලා පූජා කළා වූ කටින වස්ත්‍ර එක ගොඩක් කළොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් බලන්න කොයිසා සංස්කාරයන් අපි ජීවිතේ රැස් කරලා තියනවාද කියලා පිංගතුනි. නමුත් මේ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යභාවයට පත් වුණා. මේ සංස්කාරයන් විපාක දෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරයේ සක්විති රජ වෙලා ඉපදිලා තියෙනවා කියලා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සක්‍රයා වෙලා ඉපදිලා තියෙනවා කියලා. සක්‍රයාගේ බිරිඳ සුජම්පතිය ඒ වගේම ස්ත්‍රී රත්නය වෙලා සංසාරයේ දසදහස් වතාවක් මෙතන ඉන්න හැම කෙනෙක්ම ඉපදිලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එක්තරා අවස්ථාවක පාර හරහා පනින කඩිරලක් පෙන්නලා බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද මේ කඩිරැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරයේ සක්විති රජ වෙලා ඉන්නවා ඉඳලා තියෙනවා කියලා. එනම් බලන මේ තිරිසන් ලෝකේ ඉන්න කඩියත් සංසාරයේ සක්විති රජ වෙලා හිටියනම් ඔබත් මමත් සංසාරයේ කී වතාවක් සක්විති රජ වෙලා ඉන්න ඇද්ද පිංගතුනි. නමුත් ඒ සක්විති රජකම ලබලත් අපි ආයිමත් ඒ සංස්කාරයන් ගෙවී යනකොට ආයිමත් සතර අපායට වැටුණ පිංගතුනේ එහෙනම් අපි රැස් කළා වූ මේ සෑම කුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යභාවයට පත් වුණා. ඒ වගේමයි අපිට මුණ ගැසුණු දීර්ඝ අබුද්ධෝත්පාද කාල තිබුණා. ඒ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල වල අපි අප්‍රමාණ අකුසල් කරලා ඒ අකුසල් නිසා පිංගතුනි සතර අපායන්ට වැටිලා කල්ප ගණන් දුක් විඳලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න මේ සංස්කාරයන් නිසා මේ ලෝකේ විඳින්න තියෙන සෑම සැපයක්ම අපි විඳලයි තියෙන්නේ. සක්විති රජකම අපි විඳලා තියෙනවා සක්‍රයා කියන තැනත් අපි විඳලා තියෙනවා. සුජම්පතිය කියන තැන විඳලා තියෙනවා ස්ත්‍රී රත්නය කියන තැනත් අපි විඳලා තියෙනවා. එහෙනම් මේ ලෝක ධාතුවේ තියෙන සෑම සැපයක්ම අපි අත්විඳලයි තියෙන්නේ. ඒ වගේම මේ ලෝක ධාතුවේ තියෙන සතර අපායේ අප්‍රමාණ දුක අපි සෑම කෙනෙක්ම අත්විඳලයි තියෙන්නෙ පිංහතුනේ නමුත් මේ සෑම සංස්කාරයක්ම විපාකදීලා නිත්‍යභාවයට පත් වනා. එහමනං ඔබ මෙවැනි පින්කම් සිද්ධ කරලා ඔබ ප්‍රාර්ථනා කරන්නේ අනාගතයේ දෙවියෙක් වේවා කියලනං ඒ ඔබ ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංචුපාදානස්කන්ධයක්. මෙවැනි පින්කම් සිද්ධ කරලා ඔබ ප්‍රාර්ථනා කරන්නේ නැවත මනුස්සෙක් වේවා කියලනං ඒ ඔබ ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංචුපාදානස්කන්ධයක් ප්‍රාර්ථනා කරන්නේ පංචුපාදානස්කන්ධයක් නං එතන තියෙන්නේ දුකක්්‍ය කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා පිංහතුනේ පින්කම් සිද්ධ කරලා ඒ පින්කම් තුළින් රැස්වෙන්න වූ කුසලය විදර්ශනා නුවනින් දකින්න කියනවා. මේ කුසලය මේ මොහොතේ යම් කුසලයක් ඔබ රැස් කරනවනං ඒ සෑම කුසලයක්ම විපාකදීලා අනිත්‍යභාවයට පත්වෙනවා. එනං අනිත්‍යභාවයට පත්වෙන්න වූ විපාකයට බැඳෙන්න එපායි කියලයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. එනිසා පින්කම් සිද්ධ කරලා නිරේතුරුවම ඒ පින්කමෙන් රැස්වෙන්න වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. අදක්ෂයා එනන් සිල්පද බිඳගෙන පින්කම් සිද්ධ කරලා දුගතියට වැටෙනවා. දක්ෂයා සිල්පද රැකගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. වඩාත් දක්ෂයා මේ සුගතියත් දුගතියත් දෙකම අනිත්‍යයි කියලා දැකලා. විදර්ශනා නුවන සකස් කරගන්නවා කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංහතුනි. මේ ආකාරයෙන් දක්ෂ විදිහට විදර්ශනා නුවන සකස් කරගන්නා හැටියට පින්කම් සිද්ධ කරමින් අපි ඉදිරියට අද්දී. මුලින්ම අපි දකින්න ඕනෙ පිංහතුනේ අපි මේ ලබාගත්තා වූ උපත කොයිසානම් ශේෂ්ඨ උපතක්ද කියලා. මොකද මේ ලෝකේ යම් දිව්‍ය තලයක මාර්ගඵලලාභී නොවන දෙවියෙක් ඉන්නවා නම් යම් බ්‍රහ්මතලයක මාර්ගඵලලාභී නොවන බ්‍රහ්මයෙක් ඉන්නවා නම් මේ සෑම දෙවියෙකුටම මේ සෑම බ්‍රහ්මයෙකුටම වඩා ශේෂ්ඨ උපතක් අපි ලබලා තියෙනවා පිංගතුනේ. මේ දෙවියෙකුටත් බ්‍රහ්මයෙකුටත් වඩා ශේෂ්ඨ උපතක් ලැබලා අපි දෙවියා කියන කෙනාගෙන් පිළිසරණ සොයාගෙන යන තැනට පත් වෙලා තියෙනවා. ඇයි අපි දෙවියා කියන කෙනාගෙන් පිළිසරණ සොයාගෙන යන තැනට පත් වෙලා තියෙන්නේ. අපි ලබා තියෙන්නේ දෙවියාටත් වඩා ශේෂ්ඨ උපතක්ක කියන කාරණය අපි දකින්නෑ පිංහතුනේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ අප්‍රමාණ දුකෙන් පිරුණ සතරාපායක් තියෙනවා කියලා පිංහතුනේ. අප්‍රමාණ දුකෙන් පිරුණා වූ සතර අපායක්. ඒ සතර අපායෙන් තිරිසන් ලෝකය කියන කාරණය අපිට පේනවා. බලන්න තිරිසන් ලෝකයේ ඉන්න ලක්ෂණම පක්ෂිය කෙනා කවුද මේ කුරුල්ලා කියන සතා. එයා ලස්සන්ට නාද කරනවා ලස්සන වර්ණයක් තියෙනවා. අපි හැමෝම එයාට කැමති ආදරෙයි. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ කුරුල්ලා කියන සතාට කියන්නේ අකුසල් නිදි කියලා පිංහතුනේ. අකුසල් නිදියක් නිරේතුරුවම අකුසල් ලියලනවා. මොකද මේ කුරුල්ලෙක් උදේ ඉඳන් රාත්‍රී වෙනකං පණුවන් මරමරා දැලඹුවන් මරමරාමයි කන්නේ. මේ සතුන් මරමරා කන මොහොතක් පාසා යාට ප්‍රාණඝාත අකුසලයේ මරණීය චේතනාව සකස් වෙනවා. නමුත් එයා කර්මය කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැති වුණත් සතෙක් මරාගෙන කන මොහොතක් පාසා මරණීය චේතනාව ඔස්සේ එයාට ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා පිංගතුනි. එනම් බලන්න කුරුල්ලේ කුදේ ඉඳන් රාත්‍රිය වෙනකන් ගත කරලා රැට නින්දට යන්නේ කොයිසා ප්‍රාණඝාත අකුසල් සංඛ්‍යාවක් සිද්ධ කරගෙනද ඒ වගේම තිරිසන් ලෝකයේ සෑම සත්වයෙක් තුළම ලෝභ, ద్వේෂ, මෝහයන්මයි සකස් වෙන්නේ. අකුසල මූලයන්මයි සකස් වෙන්නේ. එනිසා තිරිසන් ලෝකෙන් තිරිසන් ලෝකෙට වැටිලා කල්ප ගණන් නිරයන්ට වැටිලා කල්ප ගණන් දුක්විදිනවා කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න අපි ඉදිරියේ තියෙන තිරිසන් ලෝකය කියන කාරණය කොයිසා දුකෙන් පිරිච්ච තැනක්ද කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ දුකෙන් පිරුණා වූ ප්‍රේත ලෝකයක් තියෙනවා කියලා. එක ප්‍රේතයෙක් ඉන්නවා කියනවා පිංහතුනයාගේ ඇස් දෙක ගිනිගන්නවා. එයා ප්‍රේතලෝකයේ උප්පත්තිය ලබනකොටම එයාගේ ඇස් දෙක ගිනිගන්නවා පිංහතුනි. ඒ ගින්න නිවෙන්නේ නැහැ. දැන් අපේ ඇස් දෙක ගිනිගත්තොත් වතුර ටිකක් ගහලා මේ ගින්න නිවාගන්න පුළුවන්. නමුත් මේ ප්‍රේතයාගේ ඇහේ ගින්න නිවෙන්නේ නෑ අකුසලේ විසින් ඇවුලුවා වූ ගින්නක්. මොකද පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලබලා අනුන්ගේ දියුණුව දකින්න කැමති වුණේ නෑ අනුන්ට ඊර්ෂ්‍යා කළා අනුන්ගේ දියුණුව දකින්න අකමැති වූ ඇස් දෙකම ගිනිගනිමින් පිංහතුනේ අන්න ප්‍රේතලෝකයේ උපත්තිය සකස් වෙනවා. සමහර ප්‍රේතයින් ඉන්නවා යාට කටක් නෑ කට එකට ඇලවිලා තියෙන්නේ යාට කට අරින්න බෑ මුළු ජීවිත කාලයේම පිංහතුනී ආහාරයක් නෑ නිරාහාරව දුක්විඳිනවා. මොකද පෙර ජීවිතේ ලස්සන මිනිස්සෙයින් හැටියට ජීවත් වෙලා මහා සංඝරත්නයට දෙන දානයන් වැළැක්කුවා දන් දෙන්න එපායි කියලා අවවාද කළා Taman දන් දුන්නෙත් නෑ අනුන්ට දන් දෙන්න දුන්නෙත් නෑ මේවැ විපාකයන් නිසා අන්න പ്രേත ලෝකෙට වැටුනහම එයාට කට පූට්ටු වෙලායි උප්පත්තිය ලබන්නේ ආහාරයක් ගන්න බෑ පිංගතුනි ඒ වගේමයි සොරකම් කිරීම නිසා සතර අපායට പ്രേත ලෝකයට වැටුනොත් දැන් සොරකම් කරලා ප්‍රේතලෝකයට වැටුණු ප්‍රේතයන්ට ලස්සන ආහාරයක් පේනවා කෑම පිඟානක් පේනවා. මෙයා මේ කෑම පිඟාන කන්න යනකොටම පිංහතුනේ කෑම පිඟාන අතුරුදහන් වෙනවා. ඒ වගේම මේ ප්‍රේතයින්ට ලස්සන දියකඩිත්තක් පේනවා. මේ දියකඩිත්තෙන් වතුර බොන්න හිස නවනකොටම දියකඩිත්ත අතුරුදහන් වෙලා යනවා පිංහතුනේ. ඒ නිසා මුළු ජීවිත කාලයම අන්සතු දේ සොරා ගැනීම නිසා ප්‍රේත ලෝකයට වැටිලා කල්ප ගණන් निराහාරව ජීවත් වෙනවා. ඒ වගේම තව ප්‍රේතෙක් ඉන්නවා කියනවා යාගේ මේ මුළු කටම කුණු වෙලා වන වෙලා දිවයි කටයි ඔක්කොම වන වෙලා පිංගතුනි. එයා අනිත් ප්‍රේතයින් සමග කතා කරන්න උත්සාහ ගන්නවා වචන පිට වෙන්නේ නැහැ. වචන පිට නොවීමේ දුකත් තුවාලවල වේදනාවත් දරාගෙන එයා ප්‍රේතලෝකයේ අප්‍රමාණ දුක්විඳිනවා පිංහතුනේ. ඒ වගේම කාමයේ වරදවා හැසුරුණ කෙනෙක් ප්‍රේතලෝකයට වැටුණොත් ප්‍රේතලෝකයේ සමහර ප්‍රේතයින් ප්‍රේතියන් ඉන්නවා කාමයේ වරදවා හැසිරීම නිසා මුළු ශරීරෙම කුණු වෙලා වනවෙලා උපත්තිය ලබන්න පිංහතුනේ. මුළු ශරීරෙම බලන්න අපුලයි දකින්න අපුලයි මේ කුණුවෙච්ච තුවාලවෙච්ච ශරීරය දරාගෙන මේ ප්‍රේතයා ප්‍රේතිය අනිත් ප්‍රේතයින් ළඟට යනවා කාමය ඉල්ලගෙන. නමුත් ඒ කිසිම කෙනෙක්ගෙන් කාමය ලැබෙන්නේ නෑ ඒසා මේ ප්‍රේතයා ප්‍රේතිය අපුලයි. කාමයේ නොලැබීමේ දුක දරාගෙන තුවාලවල වේදනාව දරාගෙන අන්න සතරාපායේ ප්‍රේතලෝකයේ දුක්කිදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් මේසා භයානක ප්‍රේතලෝකයක් අපි ඉදිරියේ තියෙනවා පිංහතුනේ ඒ වගේම බුදුරජාණන් වහන්සේ අසුරලෝකය ගැන දේශනා කරනවා. මේ අසුරලෝකයේ එක කණ්ඩායමක් ඉන්නේ මුහුද ආශ්‍රිතෝ අයි පිංහතුනේ. යමෙක් මුහුද උපාදානය කරගෙන ජීවත් වෙලා මැරෙන වෙලාවේ මුහුදු උපාදානය සකස් වුනොත් එයා මුහුදේ අසුරයෙක් බවට පත්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ජීදීවර ජනතාව මේ ලෝකෙ ඉන්නවා. ඒ දීවර ජනතාව මුහුද මගේ කරගෙන උපාදානය කරගෙන අයා ජීවත් වෙන්නේ. හවසට බෝට්ටුවේ මුහුදට ගියාම පහෝදා තමයි ආයිමත් ගොඩබිමට එන්නේ. සමහරු අය සති ගණන් මාස ගණන් මුහුදුවල ගත කරනවා. මුහුද මගේ කරගෙන මුහුද නිවස කරගෙන මුහුද ජීවිතය කරගෙන ඒගොල්ලො ගත කරන්නේ. මෙහෙම අය මැරෙන වෙලාවේ මුහුද කෙරෙයි තුෂ්ණාව සකස් වුනොත්. ඒ මුහුදේම අසුරයෙක් වෙලා උපත්තිය ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒවගේම සංචාරක පිරිස්සින්නවා දැම් මාලදිවයින ශ්‍රී ලංකාව වගේ රටවල්ලොල්ට සංචාරකීන් ලක්ෂගානක් එෙනවා. කෞද මේ මුහුද උපාධානය කරගත්තා වූ අය. ලවන රසේ උපාධානය කරගත්ත මුහුදු ආහාර උපාධානය කරගත්ත ඇය. මෙවැනි මුහුදු උපාධානය සකස්වෙච්ච අයට මැරෙන වෙලාවේ තෘෂ්ණාවෙන් මුහුදු උපාදානය සකස් වුණොත් මුහුදේ අසුරෙක් වෙලා උප්පත්තිය ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි දන්නේ එක්තරා මහත්ෙක් හිටියා. ඒ මහත්තයා මුළු ජීවිත කාලෙම පිංගතුණේ විදේශ රටවල් වල කිමිදුම් කරුවෙක් හැටියට තමයි සේවය කළේ. දක්ෂ කිමිදුම් කරුවෙක් මුළු ජීවිතේ මෙයා කිමිදුම් රැකියාවයි කළේ. මහා ධනයක් තිබුණා යාට. මේ ධනය තිබුණු මහත්තයා මිය පරලව යනවා පිංහතුනේ. මිය පරලව ගිය වෙලාවේ අපි දන්න සාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්තයා කොතනද උප්පත්තිය ලැබුවේ කියලා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකිනවා මුහුදේ අසුරයෙක් බවට පත් වෙලා උප්පත්තිය ලබලා. මොකද මැරෙන වෙලාවේ තෘෂ්ණාවෙන් සිහිපත් වුණේ මොකද්ද? මුළු ජීවිත කාලයේම කළා වූ කිමුදුම් රැකියාවයි. මුහුද කෙරෙහි තෘෂ්ණාව ඇති වුණේ ඒ මුහුදේම අසුරෙක් වෙලා යා උප්පත්තිය ලබනවා පිංගතුනි. දැන් බලන්න කිමිදුම් කරුවෙක් මුහුදේ කිමිදි කිමිදී කිමිදි කිමිදී තමන් කැමති ප්‍රියාකාරයෙන් කිමිදි කිමිදී සතුටු වෙන්නේ යම්සේද මෙන්න මේ අසුරයාත් මුහුදේ කිමිදි කිමිදී තමන්ගේ උපාදානයට අදාළව සතුටු වෙමින් ජීවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම අප්‍රමාණ දුකෙන් පිරුණා වූ නිරයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ගින්දර වලින් යෝධියෙන් ඒ වගේම ගිනි අඟුරු වලින් ගහන වූ කෝටි ගාණක් නිරිසත්වයින් දුක් විඳිනා වූ නිරයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න මේසා සතර අපායක් අපි ඉදිරියේ තියෙද්දී මේ සතර අපාය අභිබවලා ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් වෙන්න අපි දක්ෂ වුණා පිංගතුනේ. ඒක දක්ෂභාවයක්. මොකද අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා. ඒ මහත්තයා කෝටිපති මහත්තෙක් පිංහතුනේ. එයාට දවසේ පැය විසිහතර මදී. මේ එයාගේ වැඩවලට දවසේ පැය විසිහතර මදී. පන්සලකට යන්න බණක් අහන්න දානයක් දෙන්න පින්කමකට යන්න එයාට වෙලාවක් තිබෙනෑ. සල්ලිමයි යා හම්බු කළේ. මෙහෙම මුදල් හම්බු කරලා ජීවිතයේ මැදි වයසෙදී එයා සුකෝපභෝගී නිවසක් හදනවා. විශාල නිවසක්. මේ නිවස අඩක් හදමින් තිබියදී මේ මහත්තයා මිය පරලව යනවා පිංහතුනි. මේ මහත්තයා මිය පරලව ගියාට පස්සේ අපි දන්න සාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියන කාරණය. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකිනවලු අර අඩක් හදමින් පැවතියා වූ නිවසේ යටතිීන මුල්ගල බදාගත්ත බහිරවේක් බවට පත්වෙලා උපත්තිය සකස් කරලා පිංහතුනි. උපාධාන පච්චයා බව. උපාධානයයි භවය සකස් කරන්නේ. උපාධානය සකස් කරන්නේ කවුද තුෂ්නාපච්චයා උපාදාන. එතකොට මේ මහත්තයා මැරණ වෙලාවේ කුමක් කෙරෙහිද තුෂ්නාව ඇති වුණේ පන්සලකට යන්නඇතුව දානයක් දෙන්නඇතුව පින්කමක් කරන්නඇතුව පැය විසිහතරෙම හම්බු කරලා සල්ලි හම්බු කරලා සල්ලි යට කරලා හදපු නිවස කෙරෙහි තුෂ්ණාව සකස් වුනේ. ඊට අදාළ කැමැත්ත උපාදානය ඇති වුණා භවය පිංහතුනේ බහිරවේක් බවට පත් වෙලා දැන්යාර මුල්ගල බදාගෙන මේගේ මගේ කරගෙන ජීවත් වෙනවා. බලන කොයිසානම් අවාසනාවද්ද කියලා මෙච්චර ස්වාමින්වහන්සේලා බණ කියන රටේ මෙච්චර පින්කම් සිද්ධ වෙන රටේ ඒ මහත්තයා දක්ෂ වුණේ නෑ පිංහතුනේ මේ ලැබුවා වූ මනුස්ස ජීවිතය නැවත සුගතිය කරාරංයන්. නමුත් ඔබ දක්ෂ වුණා ගිය ජීවිතයේදී. මේසා දරුණු සතරාපායක් අභිබවලා මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලබාගන්න දක්ෂ වුණා ඒක දක්ෂභාවයක් පිංහතුනේ. දෙවැනි දක්ෂභාවය තමයි මේ කෝටි ප්‍රකෝටි ගානක් වූ මිත්‍යාදුෘෂ්ටික ලෝකයක් තියෙනවා පිංහතුනේ. මිත්‍යා දෘෂ්ටික ලෝකයක් කියන්නේ ඒගොල්ලෝ තෙරුවන් කෙරෙහි සද්ධාව හඳුනන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසය ඒගොල්ලෝ හඳුනන්නේ නැහැ. මැරිලා නැවත හේතුඵල ධර්මයන් අනුව උපතක් තියෙනවායි කියන කාරණේ ඒගොල්ලෝ අඳුනන්නේ නැහැ. සිල් සමාදන් වුණොත් දන් දුන්නොත් ආනිසංස තියෙනවායි කියන කාරණේ ඒගොල්ලෝ අඳුනන්නේ නැහැ. අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවායි කියන කාරණේ ඒගොල්ලෝ අඳුනන්නේ නැහැ. මිත්‍යාදුෘෂ්ටික භාවයට පත්වෙලා පිංහතුනේ. ඒගොල්ල දන්නේ නෑ ඒගොල්ල මැරිලා නැවත උපදිනවා කියල ඒගොල්ල දන්නේ නෑ. අම්ම තාත්තට සැලකුවෝ සක්‍රයා කියන තැනට යන්න පුළුවන් කියල ඒගොල්ල දන්නේ නෑ. ඒගොල්ලන්ගේ ඥාතියෙක් මැරුණාට පස්සේ පින් දෙන්න ඕනේ කියල ඒගොල්ල දන්නේ නෑ. සමහර මිත්‍යා දෘෂ්ටික පවුල් පිටිපස්සේ පිංහතුනී සියගනං ඥාති ප්‍රේතයින් කැරකෙනවා. මේගොල්ල පින් දෙන්න දන්නෙත් නෑ ඒගොල්ල පින් ගන්න දන්නෙත් නෑ පිංහතුනිි. මොකද ඒගොල්ලෝ දන්නේ නෑ මැරුණාට පස්සේ තමන්ගේ ඥාතියා නැවත ඉපදෙනවා කියලා. එනම් මේසා බියකරු මිත්‍යාදෘෂ්ටික ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා. මට මතකයි මං එක්තරා ගම්මානක පිණ්ඩපාතේ වඩිනකොට එක්තරා ගොවි ගෙදරක් ඉදිරියේ මං පිණ්ඩපාතේට වැඩ ඉන්නකොට ඒ ගෙදර අම්මා පීරිසියක තියාගෙන කිරිබත් කෑලි දෙකක් අරන් ආවා. ඒ කිරිබත් කෑලි දෙකෙන් එක කිරිබත් කෑල්ලක් පාත්‍රයට පූජා කරද්දී මම ප්‍රමාණවත් මෑණියෝ කියලා අත වැහුවා. ඒ වෙලාවේ අම්මා කියනවා හාමුදුරුවනේ යක්ෂයාට වෙන් කරපු දේ අපි ආයිමත් ගන්නෙ නෑ කියලා. මං ගෝ එහෙනම් ඔය කෑල්ලත් බෙදන්න මෑණියෝ කියලා. ඒ කෑල්ලත් බෙදුවා. මං පාත්‍රයේ පියන වහලා අභිවාදන සීලිස්ස කියන වචන දෙක විතරයි කිව්වේ. ඒ අම්මා කියනවා හාමුදුරුවනේ අපිට පින් අවශ්‍ය නෑ කියලා. බලන මිත්‍යා දෘෂ්ටික භාවය කොයිසා බරපතල අකුසල් කරාපිව අරන් යනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා බ්‍රහ්මයාත් මහා සංගරත්නයට වන්දනා කරනවා කියලා. සක්‍රයාත් මහා සංගරත්නයට වන්දනා කරනවා කියලා. මහා බ්‍රහ්මයාත් සක්‍රයාත් වන්දනා කරන මහා සංගරත්නය මිත්‍යාදෘෂ්ටික භාවය දකින්නේ යක්ෂයා හැටියටයි පිංහතුනේ. කවදා සැනසිල්ලක් කවදා නිවීමක් කියල දෙයක් ලබන්නද. නමුත් බලන මේසා දරුණු මිත්‍යාදෘෂ්ටික භාවයක් අභිබවලා. ඔබ දක්ෂ වුණා සම්මාධිට්්‍යයට පත්වෙච්ච මනුස්සෙක් බවට පත්වවෙන්න. ඒක දක්ෂභාවයක්. තුන්වෙනි දක්ෂභාවය තමයි ඉන්ද්‍රීය දුර්වලතාවයන් තියෙන කී ලක්ෂයක් මනුස්්‍යයෝ මේ ලෝක ජීවත් වෙනවාද. ඇස් දෙක පේන්නේ නෑ බුදුරජාණන් වහන්සේගේ රූපකාය පිළිමවහන්සේ නමකකින්වත් දකින්න බෑ සංඝයා කියන්නේ කවුද කියලා රූපකායාට දකින්න බෑ. කන් දෙක ඇහෙන්නේ නෑ සද්ධර්මයක් ශ්‍රවණය කරන්න බෑ. ඒ නිසා නුවණින් මෙනෙහි කිරීමක් නෑ සද්ධාව ප්‍රඥාව කියන කාරණේ සකස් වෙන්නේ. අංග විකල භාවය නිසා ප්‍රමාණ දුක් විඳිනවා. මෙවැනි ඉන්ද්‍රිය දුර්වලතාවයන්ගෙන් පිරුණ ලෝකෙක ධර්මාබෝධයට අදාළ පරිපූර්ණ ඉන්ද්‍රියයන් සහිතව උපතක් ලබන්න ඔබ දක්ෂ වුණා පිංගතුනි. ඒක දක්ෂභාවයක්. මුලින් ඔබ අර දරුණු සතර අපායෙන් මිදුණා. ඊළඟට අරසා දරුණු මිත්‍යා දෘෂ්ටික භාවයෙන් මිදුණා. ඊළඟට ඔබ පරිපූර්ණ ඉන්ද්‍රියයන් සහිත උපතක් ලබන්න දක්ෂ වුණා. එහෙනම් තමා තුලින් තමා දකින්න මේ ලබාගත්තා වූ උපත ශ්‍රේෂ්ඨ උපතක් කියන කාරණය පිංගතුනි. තමා තුලින් තමා දකින්න මේ උපත ශේෂ්ඨයි කියලා ඔබ දැක්කට පස්සේ ඔබ මොකක්ද කරන්න ඕනේ මේ ශේෂ්ඨ උපත ශේෂ්ඨ මරණයක් කරාරගෙන යන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ශේෂ්ඨ මරණයක්. මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ ශේෂ්ඨ මරණ පහක් තියෙනවා පිංහතුනි. මේ මරණ පහම තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය පමණයි. මේ ලෝකයේ තියෙන ශේෂ්ඨම මරණය තමයි රහතන් වහන්සේගේ මරණය. රහතන් වහන්සේගේ මරණය කියන්නේ බුදුරජාණන් වහන්සේකට කියන්නේ පිරිනිවීම කියලා පිංහතුනේ. සංස්කාරයන් නිරෝධය කරපු නිසා විඤ්ඥානය තමා තුළින්ම නිවී යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙතන ගිනි ගොඩක් තියෙනවා. දර තියෙන තාක්කල් මේ ගිනි ගොඩ ඇවිලෙනවා. දරදාන්න දරදාන්න තවතව මේ ගිනි ගොඩ ඇවිලෙනවා. නමුත් මේ දරටික සම්පූර්ණයෙන් ඉවරුණාට පස්සේ. මේ ගිනි ගොඩ තුලින් ගින්දර නිවී යන්නේ යම්සේද දර ටික සම්පූර්ණයෙන්ම ඉවරුණාට පස්සේ ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවී යන්නේ යම්සේද බහැරට යාමක් නැහැ සැඟවී යාමක් නැහැ ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවී ගියා පිංගතුනි ඒ වගේ රහතන් වහන්සේ සංස්කාරයන් නිරෝධය කරපු නිසා තමා තුළින්ම විඤ්ඥානය නිවී යනවා නැවත උපතකට නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් මේ නැවත උපතක් නැති රහතන් වහන්සේගේ මරණය මේ ලෝකධාතුවේ තුළ තියෙන ශේෂ්ඨ පළවෙනි මරණයයි ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පිංහතුනි. දෙවැනි ශේෂ්ඨ මරණය තමයි මේ අනාගාමී පිංවතාගේ මරණය. අනාගාමී පිංවතා කියන්නේ යා තුළ සක්කාය දිට්ටි විචිකිච්චා සීලබ්බද පරාමාස ධර්මතාවයන් ෂය වෙලා. කාම රාග පටිගයන් ෂේ වෙලා නිරෝධය වෙලා. නමුත් මෝහය අනුසය වශයෙන් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මෝහය අනුෂ්‍ය වශයෙන් තියෙන නිසාම එයා නැවත එකම එක ආත්මභාවයක් මේ භවයේ උපත ලබනවා දෙවෙනි ආත්මභාවයක් එයාට නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනම් මේ දෙවෙනි ආත්මභාවයක් නැති අනාගාමී පිංගතාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ දෙවෙනි මරණය ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පිංගතුනි. තුන්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සකු르දාගාමි පිංවතාගේ මරණය. සකු르දාගාමි පිංවතා කියන්නේ යා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මතාවයන් ශ්‍රේ වෙලා. නමුත් කාම රාග පටිගයන් තියෙනවා. අනුශ්‍ය වශයෙන් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බාහිරට ප්‍රකට නෑ පිංහතුනි. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවකින් කියනවා අලුයට තියෙන ගින්දර වගේ. අලුයට ගින්දර තියෙනවා නමුත් බාහිරට ප්‍රකට නෑ. සකෘදාගාමී පිංහතා තුළ කාමරාග පටිගයන් තියෙනවා අනුෂය වශයෙන් බාහිරට ප්‍රකට නෑ. අනුෂය වශයෙන් කාමරාග පටිගයන් තියෙන නිසාම එයා උපරිම ආත්මභාව දෙකක් මේ භවේ සැරිසරනවා තුන්වෙනි ආත්මභාවයක් නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. එනම් මේ උපරිම ආත්මභාව දෙකක් මේ භවයේ සැරිසරණ සකෘදාගාමී පිංහතාගේ මරණය තමයි මේ ලෝකධාතුව තුළ තියෙන ශේෂ්ඨ තුන්වෙනි මරණය ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පිංහතුනි. හතරවෙනි ශේෂ්ඨ මරණය තමයි මේ සෝවාන් පලයට පත් වන කෙනාගේ මරණය. සෝවාන් ඵලයටපත් වුණා කියන්නේ යා සතර අපායෙන් මිදුණා කියන කාරණයයි. එයා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මතාවයන් ෂේ වෙලා නිරෝධය වෙලා. නමුත් කාම රාග පටිගයන් තියෙනවා බාහිරට ප්‍රකටයි පිංගතුනේ. මේ කාම රාග පටිගයන් ප්‍රකට නිසාම එයා උපරිම ආත්මභාව හතක් මේ භවයේ සැරිසරනවා අටවෙනි ආත්මභාවයක් එයාට නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් මේ උපරිම ආත්මභාව හතක් මේ භවයේ සැරිසරණ සෝවාන් පින්වතාගේ මරණය තමයි මේ ලෝකධාතුව තුළ තියෙන ශේෂ්ඨ හතරවෙනි මරණය ඒ මරණය තියෙන්නේෙත් මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පිංහතුනේ. පස්වැනි ශේෂ්ඨ මරණය තමයි මේ සද්ධහනුසාරී ධම්මානුසාරී කියන දෙන්නාගේ මරණය. මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නා තාම නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා නැහැ. මේ දෙන්න ඉන්නේ සෝවාන් මාර්ගය තුලයි පිංගතුනේ. යමෙක් සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම වෙන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්මයන් පහක් තියෙනවා සද්දා, වීර, සති, සමාධි, ප්‍රඥා කියලා. මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම වෙන වෙලාවේ එයා සෝවාන් ඵලයට පත්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නගේ තාම මේ ඉන්ද්‍රිය ධර්මයන් පරිපූර්ණ වෙලා නැහැ. සද්ධානුසාරී කියන කෙනාගේ සද්ධාව කියන ඉන්ද්‍රිය වැඩිලා තියෙනවා ප්‍රඥාව කියන ඉන්ද්‍රියේ දුර්වලතාවයන් තියෙනවා පින්වතුනි. ධම්මානුසාරී කියන කෙනා හොඳින් ධර්මයේ කතා කරනවා. ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ සාකච්ඡා කරනවා. ධර්මයේ ලියනවා. ධර්මයේ දැනීම ඉහළ වුණත් සද්ධාවේ සහ ප්‍රඥාවේ දුර්වලතාවයන් එයාට තියෙනවා. එයා තාම මේක සමකරගෙන නෑ පිංගතුනේ. බුදුරයන් වහන්සේ සද්දා, වීරය, සතිය කියන කාරණේ මේ මැද්දෙන් තියන්නේ මොකද්ද? සතියෙන් සිහියෙන් යුතුව කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවනින් මෙනෙහි කරමින් එයා මේ කාරණා දෙක සමබර කරගන්න දක්ෂ වෙන්න ඕන පිංහතුනි. නමුත් තාම එයාට මේක සමබර කරගන්න අවශ්‍ය සතිය සිහිය පිහිටල නෑ. ඇයි සතිය සිහිය පිහිටල නැත්තේ තාම ඊට අදාළ කල්්‍යාන මිත්‍රාශ්‍රය ලැබිලනෑ. ඊට අදාළ සද්ධර්මය ලැබිලනෑ නුවනින් මෙනෙහි කිරීම දුර්වලතාවය නිසා තාම එයා සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැන් දෙකේ ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි. එහෙමනම් මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ පස්වෙනි මරණය. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්වතුනි. එහෙනම් බලන්න ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා ඒ වගේ ඔබ දැක්ක ඔබ ශේෂ්ඨ උපතක් ලැබුවාය කියන කාරණය. ඒ ශේෂ්ඨ උපත කියන කාරණය ඔබ දැක්කනං ඔබ දක්ෂ වෙන්න ඕනෙ පිංහතුනේ මේ ශේෂ්ඨ උපත මේ ශේෂ්ඨ මරණ පහින් එහෙකින් කෙලවර කරගන්න. එහෙම කෙලවර කරගත්තොත් පමණයි. ඔබ මේ සම්මා සම්බුද්ධ රාජ්‍යයෙන් සම්මා සම්බුද්ධ ධර්මයෙන් ප්‍රයෝජනයක් අර්ථයක් ගත්තා වූ කෙනෙක් බවට පත්වවෙන්නේ. දැන් මං අර ඉස්සෙල්ලා සඳහන් කරපු මහත්තයා මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගත්තේ නෑ. එයා උතුම් මනුස්ස ජීවිතයක් ලබලා ආයිමත් වැතුනේ සතර පායටයි පිංගතුනේ. එහෙනම් ඔබ දක්ෂ වෙන්න මේ උපතේ ශේෂ්ඨභාවය දකිමින් මේ උතුම් උපත ශේෂ්ඨ මරණ පහෙන් එහෙකින් කෙලවර කරගන්න පිංගතුනේ. ඒ ශේෂ්ඨ මරණ පහ කරා යන ගමනේදී ඔබ මුලින්ම දකින්න මේ උතුම් උපත ඔබට ලබා දුන්නේ කවුරුන් විසින්ද කියන කාරණය පිංහතුනේ. මොකද අපි නිරේතුරුවම අපි දකින්නේ අපිට මේ උපත ලබල දුන්නේ අපේ අම්මයි තාත්තයි කියන කාරණය. මේක අම්මා තාත්තා ලබා දුන් උපතක් නෙමේ පිංහතුනේ. අපිට මේ අම්මා තාත්තාව සොයලා දුන්නේ යම් ධර්මතාවයන් විසින්මයි. ඒ ධර්මතාවය තමයි පළවෙනි කාරණය තෙරුවන් කෙරෙහි වූ සද්ධාව දෙවෙනි කාරණය සීලය තුන්වෙනි කාරණය දානය කියන කාරණ තුනයි ඔබට මේ ජීවිතයේ අම්මා තාත්තාව සොයලා දුන්නේ ඔබ හිතන්න ඔබ අනිවාර්යෙන්ම ගිය ජීවිතයේ පිංහතුනි එක්කෝ මිනිස්සෙක් එක්කෝ දෙවියෙක්මයි මොකද සතර අපායක ඉඳලා මේ වගේ මතු වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ එහෙම මතු වුණා නම් ඒක හරිම දුර්ලභ දෙයක් එහෙනම් තමා තුලින් තමා දකින්නේ තමා ගිය ජීවිතේ එක්ක මිනිස්සෙක් එක්ක දෙවියෙක් පිංගතුනි. ඒ මිනිස්සයා දෙවියා තෙරුවන් කෙරෙහි සද්ධාව තුල හිටපු කෙනෙක්මයි. ඔබ ගිය ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාව තුල හිටිය නිසායි මේ ජීවිතයේ ඔබට තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන මෞකුසක් ලැබුණේ. ඒක හේතුඵල ධර්මයක් පිංගතුනි. ඔබ යම් හේකින් මේ ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැර වුණොත් ධර්මයේ දෘෂ්ටිගතව ජීවිතයට ගත්තොත් ධර්මය අකීකරුභාවයෙන් ජීවිතයට ගත්තොත් ඊළඟ ජීවිතයේදී. ඔබට ලැබෙන්නේ මිත්‍යා දෘෂ්ටික මවකුසක් පිංහතුනි. සම්මා දිට්්‍යයට පත්වෙච්ච මවකුසක් ලැබෙන්නේ නෑ ඒක හේතු පලධර්මයක්. මොකද අපේ කාලේ ජීවත්වෙච්ච මහත්තෙක් හිටියා. ඒ මහත්තයා රජයේ රැකියාවක් කරපු මහත්තෙක්. මේ මහත්තයා තුළ එක්තරා දෘෂ්ටියක් තිබ්බ පිංහතුනි. ඒ දෘෂ්ටිය තමයි මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නෑ කියන කාරණය. මම පව් කරන්නේ නෑ ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා එයා පින් කළේ නැහැ. එයාගේ කණ්ඩායමක් හිටියා ඒ කණ්ඩායම මේ මතේ තමයි දැරුවේ. පව් කරන්නේ නෑ ඒ නිසා පින් කරන්න අවශ්‍ය නෑ කියලා. බුදුරජාණන් වහන්සේ මෙහෙම ධර්මයක් අපිට දේශනා කළා නෑ පිංගතුනි. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ මොකද්ද? අපි මේ ජීවත් වෙනවායි කියලා ගෙවා දමන්නේ අපිම රැස් කලා වූ සංස්කාරයන්ගේ ඵලයයි. ඔබ මේ ගෙවන ආවිෂ වර්ණය සැපේ බලය කියන්නේ ඔබ රැස් කලා වූ සංස්කාරයන්ගේ ඵලයක්. මේ ආවිෂ වර්ණය සැපේ බලය ගෙවෙන්න ගෙවෙන්න අපි නැවත නැවත ආවිෂ වර්ණය සැපේ බලය රැස් කරන්න ඕන පිංහතුනේ. එම නැත්තං අපි හීනභාවයට දීනභාවයට පත්වෙනවා. නමුත් මේ මහත්්‍යයාය විශ්වාස කළේ නැහැ. එයා හැමෝටම කිව්වේ පව් කරන්න නැත්තං පින් කරන්න අවශ්‍ය නෑ කියලා. මේ මහත්තයා මෙහෙම ජීවත් වෙලා වයෝවෘද වෙලා මැරෙනවා පිංහතුනේ. මැරුණට පස්සේ අපි දන්න එක්තරා ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොහෙද කියලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දකිනවලු දුප්පත් ද්‍රවිඩ පැල්පතක ද්‍රවිඩ දරුවෙක් වෙලා උපත්තිය ලබල තියෙනවා පිංහතුනේ. සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තා. දැන්ගේ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ. එයා පෙරජීවිතේ බෞද්ධයක කියලේ ද්‍රවිඩ දරුව දැන් දන්නේ නෑ පිංහතුනේ. එයා දැන්ගේ ද්‍රවිඩ සංස්කෘතිය තුළයි ජීවත් වෙන්නේ. බලන්න කොයිසානම් අපරාධයක්ද මේ බෞද්ධයෙක් හැටියට ලස්සන ජීවිතයක් ලබලා සම්මාධිට්්‍යයෙන් බැහැරට ගියා. කුමක් නිසාද තෙරුවන් කෙරෙයි සද්ධාවෙන් බැහැරවුණ නිසා ධර්මයේ දෘෂ්ටිගතව ජීවිතයට ගැනීම නිසා. එමනම් ඔබ දකින්න ඔබ මේ ජීවිතයේ ඔබට බෞද්ධ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ගේ මවකුසේ ඔබ මේ බිහිවුණේ ඇයි පෙර ජීවිතයේ ඔබ අනිවාර්යෙන්ම තෙරුවන් කෙරෙහි සද්ධාව තුළ ජීවත් වෙලා තියෙනවා පිංහතුනේ. ඒක හේතු පල ධර්මයක්. දෙවැනි කාරණය තමයි සීලය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට ඊළඟ ජීවිතයේ නැවත දෙවියෙක් වෙන්න ඕනෙ නං මනුස්සයෙක් වෙන්න ඕනේ නම් ඔබව දෙවියෙක් මනුස්සයෙක් බවට පත් කරන්නේ මේ සිල්පද පහ විසින්න කියලා. මේ සිල්පද පහ තමයි ඔබ නැවත දෙවියෙක් මනුස්සයෙක් බවට පත් කරන්නේ. එහෙම නැතුව ඔබ දරන්නා වූ සමාජ තත්ත්වයේ නිලතල දීපල යානවාහන කීර්ති ප්‍රශංසා ඉඩකඩම් මේවා පින්වතුනි අපිව දුකටමයි ඇදලා දාන්නේ. මේ සියල්ල අපිව දුකෙන් දුකටම ඇදලා දාද්දී ඔබට ශේෂ්ඨ මනුස්ස ජීවිතයක් දිව්‍ය ජීවිතයක් ලබල දෙන්නේ කවුද මේ සිල්පද පහ විසින්මයි. එනම් බලන්න ඔබට මේ ලස්සන මනුස්ස ජීවිතය ලබාගන්න කෞද ගිය ජීවිතයේද හේතුනේ ඔබ අනිවාර්යෙන්ම ගිය ජීවිතයේදී සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙලා තියෙනවා පිංහතුනි. ඒක හෙත එක හේතුවක්. තෙරුවන් කෙරෙහි සද්ධාව තුළ ජීවත් වනා දෙවනුව සිල්පද පහ ආරක්ෂා කරගෙන ඔබ ගිය ජීවිතයේ ජීවත් වනා තුන්වෙනි කාරණය තමයි දානය කියන කාරණය පිංහතුනි. දානය තමයි සත්වයාට ආයුෂය වර්ණය සැපය බලය ලබල දෙන්නේ. මේ මනුස්ස ලෝකයේ යම් මනුස්සේ ආයුෂ වර්ණය සැපය බලයෙන් ජීවත් වෙනවනං ඒ ආයුෂ වර්ණය සැපය බලය ඔබට ලබල දුන්නේ පෙරජීවිතේ. කර්මය කර්මඵල විශ්වාසයෙන් මහා සංගරත්නය අරමුණු කරගෙන පූජා කලා වූ දානයන්ගේ ආනිසංසමයි පිංහතුනිි. ඔබ මේ ආයුෂ වර්ණය සැපේ බලය කියලා විඳින්නේ පෙර ජීවිතේ දානේ ආනිසංසමයි. එහෙනම් බලන්න දැන් කවුද ඔබලාට මේ ජීවිතය ලැබලා දුන්නේ? මේ ජීවිතේ අම්මා තාත්තා ඔබලාට සොයලා දුන්නේ කවුද? තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයත් දානයත් විසින්මයි පිංගතුනි. මේ කාරණා තුනයි ඔබලාට මේ ජීවිතේ මේ අම්මා තාත්තා සොයලා දුන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තාට වඩා තෙරුවන් කෙරෙහි සද්ධාවටත් සීලයටත් දානයටත් ගරු කරන්න කියලා. මොකද තෙරුවන් කෙරෙහි සද්ධාවයි සීලයයි දානය විසිනුයි ඔබට මේ අම්මා තාත්තාව සොයල දුන්නේ. ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවටත් සීලයටත් දානයටත් ගරු කරද්දී ඔබ නිතතින්ම අම්මා තාත්තාට ගරු කරන කෙනෙක් වෙනවා කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එමනම් මන් මුලින්ම ඔබට මතක් කළා ඔබ ශේෂ්ඨ උපතක් ලබලා තියෙනවා. ඒ ශේෂ්ඨ උපත ඔබ ශේෂ්ඨ මරණ පහක් තියෙනවා ඔබට අරගෙන යන්න. ඒ ශේෂ්ඨ මරණ පහ කරා යන ගමනේදී ඔබ දකින්න මේ උතුම් උපත ලබා දෙන්න ඔබට හේතුනේ තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයත් දානයත් කියන කාරණය කියලා පින්වතුනි. මෙහෙම දකිමින් අපි මේ මාර්ගය තුල ඉස්සරහට යද්දී අපි කුමක්ද පින්වතුනි අපේ ඉලක්කය විය යුත්තේ? බුදුරජාණන් වහන්සේ ගිහි පිංවතුල්ලාට ඉලක්කය හැටියට දෙන්නේ මේ ජීවිතේ සෝවාන් ඵලයට පත්වෙන්න කියන කාරණයයි. මේ රහත් වෙන්න අනාගාමී වෙන්න සකෘදාගාමී වෙන්න කියන කාරණා බුදුරජාණන් වහන්සේ ඉලක්කය හැටියට ගිහි පිංවතුල්ලාට දෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ ගිහි පිංවතුල්ලාගේ ඉලක්කය හැටියට දෙන්නේ මේ ජීවිතේ සතරාපායෙන් මිදෙන්න සෝවාන් ඵලයට පත්වෙන්න. මේ භයානකූ දුකෙන් පිරිච්ච සතරාපායෙන් මිදන්න කියන ඉලක්කයයි අපිට දෙන්නේ. එනම් මේ තමාතුලින් තමා චිත්තයක් අධිෂ්ඨානයක් ඇතිකරගන්න පිංහතුනේ. මුලින්ම තමාතුලින් තමා චිත්තයක් අධිෂ්ඨානයක් ඇතිකරගන්න මේ ජීවිතයේ මැරෙන්න මොහොතක් හරිතියා මම සතරාපායෙන් මිදෙනවාය කියන චිත්තය ඔබ මුලින් මැති කරගන්න. ඒ චිත්තය ඇතිකරගන්නකොට ඔබ තුළ ඇතිවෙන්නා වූ ඊළඟ දේ තමයි විචිකිච්ඡාව කියන්නා වූ කාරණය. සැකය තමා තුළ විචිකිච්ඡාව සකස් වෙනවා මේ ජීවිතයේදී සෝවාන් ඵලයට පත්වෙන්න බැහැ. නැවත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙනකං සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත්වෙන්න බෑ. මේ සෑම සිතුවිල්ලක්ම මාරයා හැටියට දකින්න පිංහතුනේ මේ සෑම සිතුවිල්ලක්ම විචිකිච්ඡාවම පිංගතුනේ මාර ධර්මයක් හැටියටම දකින්න. දැකලා ඔබ පූර්ණ විශ්වාසය ඇති කරගන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනය කෙරෙහි ලෝතුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා ධර්මයේ සම්දිට්ඨිකව තියෙන තාක්කල් මේ ලෝකේ මාර්ගඵලලාභීන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. නමුත් ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා අපේ ඇස් පනාපිට ධර්මය සන්දිිට්ටිකව තියෙනවා පිංහතුනේ. මේ ධර්මයේ සන්දිිට්ටික ගුණේ අපිට ආරක්ෂා කරල දෙන්නේ කවුද. මේ ලෝකේ ජීවත්වෙන උපසම්පදා භික්‍ෂූන් වහන්සේලායි ධර්මයේ සන්දිිට්ටික ගුණේ අපිට ආරක්ෂා කරල දෙන්නේ. දෙවියෙක් බ්‍රක්්මයෙක් නෙමේ පිංහතුනේ. ඔබලා රාත්‍රියයට බුදුරජාණන් වහන්සේ වන්දනා කරනකොට දම්මෝ සන්දිිට්ටිකෝ අකාලිකෝ කියලා ඔබලා වන්දනා කරනකොට ඒ ඔබ වන්දනා කරන්නේ මේ ලෝකයේ ජීවත්වෙන උපසම්පදා භික්‍ෂූන් වහන්සේලාටයි. මොකද උපසම්පදා භික්‍ෂුවයි මේ ධර්මයේ සන්දිිට්ටික ගුණේ ආරක්ෂා කල දෙන්නේ. එනිසා මේ මොහොතේ පිංහතුනේ ඒ උපසම්පදා භික්‍ෂූන්ට අදාළ ප්‍රාතිමෝක්ෂ සීලයන් ආරක්ෂා කරගෙන ජීවත්වෙන උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා දසදහස් ගානක් මේ ලෝක ජීවත් වෙනවා. පන්සල් ආශ්‍රිතව ආරන්න ආශ්‍රිතව. ඒ අය ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගෙන සතර පාරාජිකාවන් ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා. ඒ නිසා ඒ අය චතුරාර්ය සත්‍ය දේශනා කරනවා ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කරනවා. පටිච්ච සමුප්පාදයේ සප්ත බොජ්ජංග පටිච්ච සමුප්පාදයේ අය දේශනා කරනවා. ඒ නිසා ධර්මයේ සන්දිට්ටිකව තියෙනවා පිංහතුනේ. ධර්මයේ සන්දිිට්ටිකව තියෙනවා අපේ ඇස් පනාපිට අපිට පේනවා ධර්මයේ සන්දිිට්ටික ගුණය මේ මොහොතේ ජියෝමානෝ තියෙනවා කියලා. මොකද අපිට චතුරාර් සත්‍යය ඇහෙනවා ආර්යෂ්ඨාංගික මාර්ගය ඇහෙනවා එහනම් ධර්මය සන්දිිට්ටිකයි ඒම නං ඔබ චිත්තයක් ඇති කරගන්න ධර්මය සන්දිිට්ටිකව තියෙනතාක්කල් මේ ජීවිතයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් පලයන්ට පත්වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න පිංහතුනේ. එම විශ්වාසය ඇතිකරගෙන විචිකිච්ඡාවෙන් බැහැරවෙන්න බැහැරවෙලා පරමාදර්ශී චරිත ඔබේ පරමාදර්ශී චරිත බවට පත් කරගන්න. මොකද ඔබ දොස්තර මහත්තයෙක් වෙන්න යනවනම් ඔබ අනුගමනය කරන්නේ තවත් දොස්තර මහත්තයෙක්වයි ගොවි මහත්මයෙක් වෙන්න යනවනම් ඔබ අනුගමනය කරන්නේ තවත් ගොවි මහත්මයෙක්මයි ඒ වගේ ඔබ නිවන් මාර්ගය තුල භව නිරෝධය කරා යනවනම් භව නිරෝධය කරා යන ගිය උත්තමයින් තමයි පත් කරගන්න අපේ ජීවිතේ අර විසාකාව අනේ පිටි සිටුතුමා නකුල මාතා නකුල පියා වේලුකණ්ඩකී නන්දමාතාව උග්‍ර ගෘහපතිවරයා මේ අය මේ උපාසක උපාසිකාවන්ගේ ජීවිතානුව ඒ පරමාදර්ශයන් අපේ ජීවිතයට පරමාදර්ශ කරගන්න. බලන්න විසාකාව අවුරුදු හතේදි සෝවාන් ඵලයට පත් වෙන්නේ. දරුවන් 20 දෙනෙක් හිටියා මුණුබුරු මිනිබිරියන් 100 ගාණක් හිටියා. කෝටිපති සිටු කුමරියක්. එහෙනම් දරුවන් ඉන්නවායි කියන කාරණය අපිට මේ ගමන යන්න බාධාවක් වෙන්නේ නැහැ පින්වතුනේ. අනේ පිටි සිටුතුමා බලන්න කෝටිපති ව්‍යාපාරකයෙක් දරු හතර දෙනෙක්ගේ තාත්ත කෙනෙක් ශාසනික සේවාවන් අප්‍රමාණ සිද්ධ කරපු කෙනෙක්. එහෙනම් මම රැකියාවක් කරනවා ව්‍යාපාරයක් කරනවා කියන කාරණය මේ ගමන යන්න බාධාවක් අපිට වෙන්නේ නෑ. එතොට බලන්න වේලුකණ්ටගේ නන්ද මාතාව අනාගාමී උපාසිකාවක් පිංහතුනේ. මේ ගෙදරක ජීවත්වෙච්ච මැදිවයිසේ අම්ම කෙනෙක්. එයා තුළ කාම රාග පටිගයන් නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මේ වේලුකණ්ඨකී නන්දමාතාව දිවසින් සතරවරන් දෙවියන් එක කතා කරනවා කියලා පිංහතුනි. එයාට පුළුවන් දිවසින් සතරවරන් දෙවියන් එක කතා කරන්න. ඒසා බලයක් මේ අනාගාමී උපාසිකාව තිබල තිබුණා. එයා තුළ කාම රාග පටිගයන් නැහැ. ඒ වගේ උග්‍ර ගෘහපතිවරයා කියන්නේ අනාගාමී උපාසකවරයෙක් පිංහතුනි. එයාට බිරින්දෑවරු පස් දෙනෙක් හිටිය එක ගෙදර. මේ බිරින්දෑවරු පස් දෙනාට කියනවා මම බණහන්න බුදුරජාණන් වහන්සේ ළඟට යනවා කියලා. සද්ධර්ම ශ්‍රවණය කරනවා. ශ්‍රවණය කලා වූ සද්ධර්මය නුවනින් මෙනෙහි කරනවා. කාම රාග පටිගයන් හීන වෙලා හීන වෙලා අනාගාමී පලයට පත්වෙනවා පිංහතුනේ. අනාගාමී පලයට පත්වෙලා උග්‍ර ගෘහපතිවරයා ගෙදර එනවා. බිරින්දෑවරු පස් දෙනා ළඟට අඩගහල කියනවා අදින් පස්සේ මං ඔබලා සමඟ කාමේ ඇසුරක් නැහැ. මට දැන් එවැනි කාම සිතුවිලි සකස් වෙන්නේ නැහැ. ඔබලා කැමති කෙනෙක් කැමති කෙනෙක් එක්ක විවාහ වෙලා යන්න පුළුවන්. කැමති කෙනෙකුට සහෝදරුවේ හැටියට එක ගෙදර ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ එක බිරිඳක් කියනවා මට අහවලා විවාහ කරගන්න ඕනේ කියලා. එයා ගෙන්නලා අත්පැන් වත් කරලා විවාහ කරලා දායාද පවරලා යවනවා. අනිත් බිරින්දෑවරු හතර දෙනා කියනවා සහෝදරිව හැටියට අපි මේ ගෙදර ජීවත් වෙනවා කියලා. එනම් බලන්න උග්‍ර ගෘහපති කියන අනාගාමී උපාසකතුමා බිරින්දෑවරු හතර දෙනෙක් එක ගෙදර සහෝදරිය හැටියට ජීවත් වෙච්ච කෙනෙක්. එනම් පිංහතුනී විවාහය කියන කාරණය අපේ ජීවිතේ මේ ගමනට බාධාවක් වෙන්නේ නෑ. එනිසා මේ පරමාදර්ශී චරිතෝබේ පරමාදර්ශය බවට පත්කරගන්න බලන්නර වේලු නකුලමාතා නකුලපියා නකුලපියා අවුරුදු අසුවේ වයසදි බුදුරජාණන් වහන්සේ ළඟට හැරමිටි වාරුවෙන් ඇවිල්ල කියනවා භාග්‍යවතුන් වහන්ස මම මේ නකුල මාතාව ගෙදෙට්ට කැන්දංආාවේ අවුරුදු දාහතරදි. අද වෙනකොට මං අවුරුදු හැටහයක් පවුල් ජීවිතය ගත කරලා තියෙනවා. මේ අවුරුදු හැටහයේදී එක වචනකින්වත් නකුල මාතාව මාව ඉක්මෝලගියේ නෑ. එක වචනකින්වත් මම නකුල මාතාව ඉක්මෝලගියේ නෑ. බලන්න කොයි සා පරමාදර්ශී ජීවිතයක්ද කියලා පවුල් ජීවිතයක්ද කියලා. එනිසා මේ පරමාදර්ශී චරිත ඔබේ පරමාදර්ශය බවට පත් කරගන්න විසාකාව ජීවත් වුණේ යම්සේද මම විසාකාවක් විදියට ජීවත් වෙනවා කියලා හිතන්න. විසාකාව ජීවිතේ මැදි වයසේදී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වර හතක් වර අටක් ඉල්ලනවා පිංහතුනි මොනවදේ වරාට නිති සංඝයාට බත් දෙන්න නිති සංඝයාට ගිලන් බත දෙන්න නිති සංඝයාට කැඳ දෙන්න නිසි සංඝයාට ඖෂධ දෙන්න නිති සංඝයාට වැසි සලු දෙන්න මේ වගේ වරයන් අටක් ඉල්ලනවා. කවුද මේ සෝවාන් ඵලයට පත් වුණ විසාකා උපාසිකාව එවගේම වේලුකණ්ඨගේ නන්දමාතාව උග්ග ගෘහපති කියන අනාගාමී උපාසකවරුන් එක වතාවේ පිංගතුනේ සාමින් වහන්සේලා 500 නමක් වඩම්මල තමයි දන් දෙන්නේ. ඒසා දන් පූජා කළා. ඒසා සාසනික සේවාවන් සිද්ධ කළා. නමුත් ඔබ හිතන්න අපේ සමාජයේ යමෙක් සෝවාන් ඵලයට පත් වුණා කියලා හිතුනොත් හිතාගත්තොත් මම දැන් සෝවාන් ඵලයට පත් වෙලා කියලා එයා මොකද්ද කරන්නේ? එයා එදයින් පස්සේ පන්සලකට යන්නේ නැහැ පිංගතුනේ. එදයින් පස්සේ ආ මහා සංඝරත්නයට වන්දනා කරන්නේ නැහැ. දැන් අපිට වඳින්න නැති අය කොච්චර නම් ඉන්නවද? ඒගොල්ලෝ වන්දනා කරන්නේ මොකද මං සෝවාන් ඵලයට පත් වෙලා. බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේට වන්දනා කරන්නේ නැහැ. මොකද මන් දැන් සෝවාන් ඵලයට පත් වෙලා. බලන කොයිසා විකෘතියක් කරාද සමාජයේ ගමන් කරන්න කියලා පිංහතුනේ. එනම් මේ විකෘතිය ඔබ හඳුනාගන්න හඳුනාගෙන විසාකාවේ යම්සේද ජීවත් වනේ අනේ පිටි සිටිතුමා යම්සේද ජීවත් වනේ ඒගොල්ලො යම් සේද මේ ශාසනික සේවාවන් සිද්ධ කළේ මහා සංගරත්නයට යම්සේද උපස්ථාන ධර්මයන් සකස් කළේ ඒ විදිහ කෙනෙක් වෙනවා කෙලොබ චිත්තයක් ඇති කරගන්න. ඒ පරමාදර්ශී චරිතෝබේ පරමාදර්ශය බවට පත් කරගන්න. නමුත් බලන්න වර්තමානයේ අපි කාමද පරමාදර්ශී චරිත බවට පත් කරගන්න කියලා කවුරුන් හෝ සමාජයේ නැගී එන්න වූ චරිතයක් තමයි අපේ පරමාදර්ශී චරිත බවට පත් කරගන්නේ. එහෙම නැත්නම් සිනමාවේ රූපවාහිනියේ චරිතයක් තමයි අපේ පරමාදර්ශී චරිත බවට පත් කරගන්නේ. අපි කන්නේ බොන්නේ අඳින්නේ අනාගතයේ සැලසුම් කරන්නේ මේ සියල්ල සිද්ධ කරන්නේ මේ සමාජයේ නැගී එන්නා වූ චරිතයන් අනුගමනය කරමිනුයි. නමුත් මෙතන භයානක අනතුරක් තියෙනවා පිංහතුනේ. අපිට සමාජයේ දිහැ බලනකොට අපිට පේනවා හැසිරීමෙන් චර්යාවන්ගෙන් ඇඳුම් පැළඳුම් වලින් මෙවැනි පරමාදර්ශයන් කරා යන සමාජයක් අපි ඉදිරියේ තියෙනවා. මෙතන භයානක අනතුරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ නටගාමිනී කියලා රංගන ශිල්පියෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ අපි මේ ලෝකයාව සතුටු කරලා විනෝද කරලා ජීවත් වෙන උදවිය අපේ ගුරුවරු අපිට කියලා තියෙන්නේ ලෝකයා සතුටු කරනවා නම් ලෝකයාව විනෝදේ කරනවා නම් මේ රූපය උපයෝගී කරගෙන අපි මරණින් පස්සේ පායාසය කියන දිව්‍ය තලයට යනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නටගාමිනී මේ පායාසය කියන්නේ දිව්‍ය තලයක් නෙමේ. මේ පායාසය කියන්නේ නිරයක්ක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නටගාමිනී බියට පත්වෙනවා තෙරුවන් සරණ යනවා උතුම් පැවිදිභාවයේ ලබලා උතුම් අරිහත් භාවයට පත්වෙනවා පිංහතුනේ මේ සංසාර බය දැකලා. එනම් බලන්න ලෝකයා තමන්ගේ මේ රූපය උපයෝගී කරගෙන ලෝකයා තුළ අනුන් තුළ කාමත් චන්දයන් කාමාස්වාදයන් සකස් කරනවනං ඒ අය මරණින් පස්සේ පායාස නිරේටයි වැටෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙතන වර්තමාන සමාජයට භයානක අනද. අනතුරක් බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙනවා. අපි දන්න එක්තරා සාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කල්ල බල්ල තියෙනවා මේ පායාස නිරය කියන්නේ කොයි වගේ තැනැද්ද කියලා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේට අරමුණු වෙනවලු මේ පායාසේ ඉන්න නිරිසතුන් ඇටසැකිලි හැටියටයි උප්පත්තිය ලබලා තියෙන්නේ පිංගතුනේ. ඒගොල්ලන්ට ශරීරයේ මස නැහැ. ශරීරයේ මස නැහැ ඇටසැකිල්ලක් හැටියටයි පායාස නිරේ උප්පත්තිය ලබලා තියෙන්නේ. ඇයි මේ මනුස්ස ජීවිතයක් ලබලා මනුස්ස ජීවිතයේදී මේ ලැබුවා වූ රූපය අනුන්ගේ කාමාස්වාදයන් උදෙසා යොමු කළා. අනුන්ග සිල්පද බිඳීම උදෙසා යොමු කළා. එනිසායා පායාස නිරයට වැටිද්දී මසක් පිහිටන්නේ නෑ ඇටසැකිල්ලක් හැටියටයි උප්පත්තිය ලබන්න පිංහතුනේ. ඒ වගේම මේ පායාස නිරේ ජීවත් වෙන තව නිරිසතෙක් ඉන්නවා. ඒ නිරිසතා හැමගහපු නිරිසතෙක් පිංහතුනේ. ඔබ හිතන්න මිනිස්සේ කරගෙන මේ උඩුහම සම්පූර්ණයෙන්ම ගලවනවා කියලා මුළු ශරීරෙම මේ උඩුහම ගැලෙව්වට පස්සේ ඔබට මිනිස්සයා දිස් වෙන්නේ යම්සේද නහරවල් ඉලිප්පිලා ලේ මතු වෙලා පේන හම ගහපු නිරිසතෙක්ගේ නිරිසතා පිංගතුනි මස පිහිටලා මසම දුකටපත් කරනවා මේ හම ගහපු ශරීරය ගින්දරෙන් යෝධියෙන් පිච්චි පිච්චි අප්‍රමාණ දුකටපත් කරනවා පිංගතුනි මසම දුකට පත් කරනවා මසම පිච්චි පිච්චි දුක් කරනවා මොකද මේ ලැබුවා වූ ශරීරය අනුන්ගේ කාමාස්වාදයන් උදෙසාපි යොදාගත්ත නිසා. එනිසා මේ අනතුර වර්තමාන සමාජය තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ මේ සූත්‍රය ඇසුරෙන්. ඔබට යම් ලස්සන රූපයක් ලැබිල තියෙන්න්න පුළුවන් කාන්තාවක් වේවා පිරිමියෙක් වේවා. ඔබට මේ ලස්සන රූපය ලැබුණ පිංහතුනේ අම්මාතාත්තා නිසානෙමේ ඔබ මේ ලස්සන රූපය ලබන්න ගිය ජීවිතේ මල්වට්ටි දහස් ගාණක් පූජා කරලා තියෙනවා පිංගතුනේ. ඔබ මේ ලස්සන ජීවිතය ලබන්න ගිය ජීවිතේ බෝමලු දසදහස් ගාණක් ඇමදලා තියෙනවා. ඔබ මේ ලස්සන ජීවිතය ලබන්න ගිය ජීවිතේ මෛත්‍රී චිත්තයන් දහස් ගාණක් වඩලා තියෙනවා. එනම් මේ ලස්සන ජීවිතය විසිතුරු ජීවිතය කියන්නේ පිංගතුනේ ඔබම රැස් කළා වූ සංස්කාරයන් මේ ලස්සන ජීවිතයේ උදෙසා මල්වට්ටි සිය ගණන් ඔබ පූජා කරලා තියෙනවා ගිය ජීවිතේ. එහෙනම් මේසා වෙහෙස මහන්සි වෙලා ලබාගත්තා වූ මේ ලස්සන ජීවිතය පායාස කියන තැනට අරන් නොයන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද මේ ලෝකයේ එක්තරා ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් ඉන්නවා. ඒ නාට්‍යාංගනාව මේ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් පිංහතුනේ. අපි දන්න එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කල්ල බල්ල තියෙනවා මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ කවරෙක්ද කියලා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකිනවා ගිය ජීවිතේ මේ නාට්‍යාංගනාව දේව දාසියක් වින්නතුනේ. දෙවියන් නුදෙසා ජීවිතය පූජා කරන්නේ දේව දාසියක් කියලා ඉන්දියානු සමාජ කියන්නේ. එතකොට මේ ගිය ජීවිතේ මේ පුංචි ගෑනු ළමයා දෙවලට ගෙනල්ලා දේව දාසියක් විදියට පූජා කරනවා. එහෙම පූජා කරපු දවසේ ඉඳන් ඒ ගෑනු දරුවා මොකද කරන්නේ? මල් කඩනවා, මල් නෙලනවා, මල් මාලා ගොතනවා, දෙවියන්ව සරසනවා. කහ දියරෙන් දෙවල හොදනවා, මුරු තැන්පත් තුයනවා, සුවඳ දුමින් දෙවල පිරෙනවා. දෙවියන් උදෙසාම ජීවිතේ කැප කළා. මලින්ම මල් මාලා වලින්ම දෙවියන් පූජා කළා. ඉන් මැරිලා ගිහිල්ලා ඒ කුසල් විපාකයන් නිසා මේ ජීවිතේ මිත්‍යාදෘෂ්ටික පවුලක සුරූපී දැරියක් වෙලා උපත්තිය ලබනවා. මේ මොහොතේ දක්ෂ රංගන ශිල්පිනියක් හැටියට ලෝකයේ තුළ ඉන්නවා. බලන්න එහෙනම් ඒ දක්ෂභාවය ඒ ලස්සන රූපය ලබන්න එයා පෙර ජීවිතයේ පිංවතුනේ කොයි සානම් වෙහෙස වෙලා තියෙනවද. මල් කී දාහක් කී ලක්ෂයක් එයා පූජා කරලා තියෙනවද කොච්චර සුවඳ දුමින් දෙවල හෝදලා තියෙනවද මුරුතැන්පත් වෙලා තියෙනවද මේවයේ සංස්කාරයන් නිසා මේ ජීවිතේ සුරූපී ජීවිතයක් ලැබුණා. නමුත් එයා ඒ සුරූපී භාවය මොකටද දැන් යොමු කරන්නේ? ලෝකයාගේ කාමාස්වාදයේ උදෙසා මේ මොහොතේ යාගේ රූපය රූපවාහිනියෙන් දැකලා සිනමාවෙන් දැකලා කෝටි ගාණක් දෙනා කාමච්ඡන්දයන් සකස් කරගන්නවා. එමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හෙට දවසේයා මිය පරලව ගියොත් එයා අනිවාර්යෙන්ම පායාස නිරයටයි වැටෙන්නේ කියලා පිංහතුනි. එනම් මෙතන භයානක අනතුරක් තියෙනවා එනම් ඔබ දකින්න මේ සැබෑ පරමාදර්ශී චරිත ඔබේ පරමාදර්ශය බවට පත් කරගන්න. මේ වර්තමාන ලෝකයේ යන දිසාවට යන්න එපා ලෝකයේ දුක දිසාවටයි යන්නේ ඔබට පාර පෙන්න්නන්නේ දුක දිසාවටමයි. මොකද ලෝකයා ඉති මාරයාටයි පිංහතුනේ එනිසා ලෝකයේ දුක දිසාවට ගියදෙන්. ඔබ ධර්මයේ දිසාවට එන්න ඔබ සද්ධර්මයේ දිසාවට එන්න ඔබ සද්ධර්මයේ දිසාවට එන්න නම් ඔබ අර විසාකාවේ යම්සේද ජීවත් වුණේ අනේ පිටි සිටුතුමා යම්සේද ජීවත් වුණේ නකුල මාතා නකුල පියා යම්සේද ජීවත් වුණේ වේලුකණ්ඨකී නන්ද මාතාව උග්‍ර ගෘහපතිවරයා යම්සේද ජීවත් වුණේ මමත් එවැනි ජීවිතයක් ගත කරනවා කියලා චිත්තයක් ඇති කරගන්න ඒ පරමාදර්ශී චරිත ඔබේ පරමාදර්ශය බවට පත් කරගන්න ඊළඟ කාරණය පිංහතුනේ මේ කාරණාවලින් ඔබ පරිපූර්ණ වෙනකොට මාරයා අපි ධර්මය එක කොනක් අල්ලනකොට ඊළඟ කොනේ මොකක් හෝ දෘෂ්ටියක් එල්ලනවා පිංහතුනේ. ඒක තමයි මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදිම අපිට මේ ශාසනය අහිමි වෙලා තියෙන්නේ. මොකද මේ එක කොනක් ධර්මය අල්ලනකොට ඊළඟ කොනේ මොකක් හෝ දෘෂ්ටියක් එල්ලෙනවා. ඒ දෘෂ්ටිය තමයි මාන්‍යය කියන කාරණය. දැන් ඔබ විචිකිච්ඡාවෙන් බැහැර වෙලා පරමාදර්ශී චරිත අනුව ජීවත් වෙනකොට ඔන්න මාන්නේ කියන කාරණය සකස් වෙනවා පිංගතුනි. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට මාන්නේ කියන කාරණේට ඇතිවෙන්න ඉඩ දෙන්න එපා. නිහතමානීභාවයේ මැති කරගන්න. මොකද මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියන්නේ යමක් පුරවා ගන්නවා නෙමේ පිංගතුනි. හිස් කිරීමක් අපි කරන්නේ. මොනවද හිස් කරන්නේ? සක්කාය දිට්ටි අපි හිස් කරනවා විචිකිච්ඡාව හිස් කරනවා සීලබ්බත පරාමාසයන් හිස් කරනවා කාම රාග පටිගයන් අපි හිස් කරනවා එහෙනම් මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී හිස් කිරීමක් තමයි සිද්ධ වෙන්න ඕනේ පුරවා ගැනීමක් නෙමේ දැන් මටත් ගිහි කාලේ ගිහි ජීවිතයක් තිබුණා ඒ ගිහි ජීවිතේදී මං අප්‍රමාණ දේවල් වලින් ජීවිතේ පුරවගත්තා යන යන තැන පළවෙනියා වෙන්න කැමති උනේ යන යන තැන නායකයා වෙන්න කැමති උනේ දැනුමෙන් ජීවිතය පුරෝගත්තා. නමුත් මේ පුරවගන්නා වූ දේ වැරදි දෙයක් කියලා අපි එදා දැක්කේ නෑ පිංගතුනේ. නමුත් කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙනකොට සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඒ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරනකොට අන්න අපිට අවබෝධ වුණා අපි මේ පුරවගන්නේ වැරදි දෙයක් කියලා. ඒ නිසා යම් දවසක අපි පැවිදි වෙලා කැලේට ගියාද අපි කැලේට ගිහිල්ලා කළේ මොකද්ද? මාවිසින්ම පුරවාගත්තා වූදේ මාවිසින්ම හිස් කලා පිංහතුනේ. මේ ඇස නිත්‍යභාවය දැකීමෙන් පුරවාගත්තා වූදේ මේ ඇසේ අනිත්‍යභාවය දකිමින් මම හිස් කලා. මේ කන මේනාසය මේ දිව මේ ශරීරය මේ මනස නිත්‍යභාවයෙන් ගැනීම තුළ පුරවාගත්තා වූදේ මේවායේ අනිත්‍යභාවය දකිමින් අපි හිස් කලා. මේම හිස්කරමින් හිස්කරමින් හිස්කරමින් යද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමාට තමා අතහැරෙන තැනක් එෙනවා කියලා. යා පටිච්ච සමුපන්නව හේතුඵල ධර්මයන් අනුව ජීවිතය දකිනවා කියලා. එනම් බලන්න මේ මාර්ගෙදි කොතනකවත් අහංකාරභාවය මාන්‍යය ජීවිතයට එන්නවන් එන්න දෙන්න එපා. නිරේතුරුවම නිහතමානීභාවය ඇති කරගන්න. විශේෂයෙන්ම භාවනා කිරීමේදී අපි නිරේතුරුවම මාන්න අධිකභාවයට පත්වෙන්න ඉඩ තියෙනවා. මොකද එතනදි සක්කායි දිට්්‍යයි අපි තුළ වැඩෙන්නේ. සක්කාය දිට්ඨිය ශ්‍රේ කරන්නයි පිංගතුණී අපි භාවනාවන් සිද්ධ කරගන්නේ. එනම් බලන්න අර විසාකාව කොයිසා නිහතමානී චරිතයක්ද? අනේ පිළි සිටුතුමා කොයිසා නිහතමානී චරිතයක්ද? ඒ අයට මහා සංඝරත්නයට සංඝරත්නයට ඒ අය කොයිසානම් ගරුබුහුමන් දැක්වුවද? මේ නිහතමානී භාවය ඇති කරගන්න ඔබලා මේ මාර්ගය තුල යද්දි මාන්නේ නම් වැඩෙන්නේ ඔබ යන්නේ වැරදි පාරකයි පිංගතුණී වහාම තමා කෙරේ අනුකම්පාවෙන් තමා ගමන නවත්තන්න ඕනේ. මුලින්ම තමා තමාට කල්්‍යයාන මිත්‍රයෙක් වෙන මේ ගමන අද්දී. තමා තමාට කල්්‍යාන මිත්‍රයෙක් වෙනවා කියන පිංහතුනේ තමා නිහතමානී බවට පත්වෙනවා. එතන තමයි මේ ගමනේ ආරම්භය ගමනේ මුල ඔබ මේ ගමනේ ආරම්භය තමා තමාට කල්්‍යාන මිත්‍රයෙක් වුණේ නැත්තං අපිට යන්න සිද්ධ වෙන්න වැරදි පාරකමයි පිංහතුනේ. මොකද අපි සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගානක් අහිමි කරගෙන තියෙනවා. එනිසා මේ උතුම් අවස්ථාවේදී මේ උතුම් ශාසනය මාන්‍ය නිසා අහිමි කරගන්න යන්නේ පාය කියන කාරණය මතක් කරන්න ඕනේ. එම්නම් මුලින්ම විචිකිච්ඡාවෙන් බැහැරවෙන්න. ඒ වගේම පරමාදර්ශී චරිත අනුව ජීවිතේ ගොඩනගා ගන්න මාන්නේ කියන කාරණයට ඉස්සරහට එන්න දෙන්න එපා. මෙහෙම දකිමින් පිංගතුනේ දැන් අපි යන්න හදන්නේ කොතෙන්ටද? මේ ජීවිතේ සතර අපායෙන් මිදෙන්නයි සෝවාන් ඵලයට පත් වෙන්නයි. එතැන්දි බුදුරජාණන් වහන්සේ කාරණා තුනක් අපිට දේශනා කරනවා. මොකද්දේ කාරණා තුන පළවෙනි කාරණය තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාවයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණය සීලය ආර්ය සීලයක් බවට පත් කරගන්න. තුන්වෙනි කාරණය පංච උපාදානස්කන්දයේ අනිත්‍ය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් මුල්ම කාරණය තමයි තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව. තෙරුවන් කෙරෙහි අචල සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මරත්නය සංගරත්නය කෙරෙහි ඇතිකරගන්නා වූ අචල වූ විශ්වාසය. එම ගුණයන් එම ඥානයන් කෙරේ ඇතිකරගන්නා වූ අචල විශ්වාසය බලන මේ මොහොතේ අපි මේ සැනසෙන්නේ මේ සතුටු වෙන්නේ කවුරුන් නිසාද ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි අපි මැරිලා නැවත උපදිනවා කියන කාරණය අපිට කවුද කිව්වේ? ලෞතුරා බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියලා අපිට කිව්වේ කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. මේ ජීවිතේ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත්වෙන්න මේ ආරෂ්ඨාංගික මාර්ගය මතු කරලා දුන්නේ කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. එමනම් පිංගතුනේ මේසා සැනසෙල්ලක් අපිට ලබලා දෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කොයි සානම් දුක්කන්දරාවක් වින්දාද කියන කාරණය මනසින් දකින්න. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයින්ට අවශ්‍යනන් තිබුණා චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නේ නෑ මංවැනි වීර්යවන්තයෙක් තනිවම නිවන් දකින්නේ නෑ මේ සියක් කෝටියක් දෙනාට මේ ධර්මයේ සරණ කියා දෙනවා කියලා සංසාරයට බහිනවා. සංසාරයට බැහැලා අප්‍රමාණ දස පාරමී ධර්මයන් පුරනවා. පසු කාලීනව බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද මම මහසාගරයේ ජලය පරාද වෙන්න රුධිරය දන් දුන්න ආනන්ද මම මේ මහ පොළවේ පස් පරාද වෙන්න ශරීර මාංශ දන් දුන්න ආනන්ද දරුවෙක් විසවක් රටක් රාජ්‍යයක් ලැබුණා නම් මේ සෑම දෙයක්ම මන් දන් දුන්න ආනන්ද කුමක් උදෙසාද ඔබත් මමත් මේ ලබන්නා වූ සැනසිල්ල උදෙසා. ඉන් පස්සේ උන්වහන්සේ සිදුහත් කුමාරය හැටියට උපත්තිය ලබෙනවා. අර රම්මේ සුරම්මේ සුභ මාලිගා ලබනවා සක්විති රජකමේ උරුමය ලබෙනවා. යසෝදරාව රාහුල වගේ බිරිඳක් දරුව ලබෙනවා. මේ සියල්ල උදේට එලියට දාන කෙලපිඩක් වගේ එලියට දාලා දුෂ්කරක්‍රියා කරන්න යනවා. පසුකාලීනව බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද මට ගුරුවරයෙක් හිටියේ නෑ පතක් පොතක් තිබුණේ නෑ. එනිසා දුක තුළින්මයි දුක ජයගන්න කියලා හිතුවානන්ද. එනිසා මං මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්නා. එදා මගේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබුණේ නෑ. උදරය අතගානකොට පිටකොන්දයි අහුනේ පිටකොන්ද අතගානකොට උදරයයි අහුනේ ආනන්ද. ඒසා මං මේ ශරීරයට දුක් දුන්නා. මං සමහරදාට එක කඩලෑටයක් විතරයි වැළඳුවේ මන් සමහර දාට එක මුං ඇටයක් විතරයි සමහර දාට මං එක බත්තටයක් විතරයි වැළඳුවේ. ඊට වඩා දෙයක් මං මේ ශරීරයට දුන්නේ නෑ. දැන් ආනන්ද මට නැකටින්න බෑ මන් දැන් බඩගාමින් යන්නේ. මෙහෙම බඩගාමින් අර ගොපලු ගාල්වලට ගිහිල්ලා අර ගොපලු දරුවන් ඈතට යනකං ඉඳලා මං හරක්ගේ තනපිඩුවලට කට තියලා කිරි උරා බොනවා. මේ හරක් පයින් ගහද්දි මං කලන්තේ දාලා සුමාන දෙක මේ ගව ගාල් වල වැටිලා ඉන්නවා මට සිහි කල්පනාවක් නැහැ. සිහිය එනකොට නැකිට ගන්න බෑ බඩ ගා ගන්නත් බෑ. මම අර හරක් පැටව් දහලා තිබ්බේ කහපාට අසූචි වැළඳුවා ආනන්ද. ඒ කහපාට අසූචි වළඳද්දී මට අපුලක් දුගදක් දැනුනේ නෑ ආනන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න මේ කහපාට අසූචි හරක් පැටවුන්ගේ වළඳද්දීත් උන්වහන්සේට අපුලක් දුගදක් නොදැනුනේ කුමක් නිසාද ඔබටත් මටත් මේ සැනසිල්ල ලබාදීම උදෙසාමයි. අවසානයේ උන්වහන්සේ අවබෝධ කරගන්නවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා. උන්වහන්සේ සුජාතාවගේ කිරිපිටු දාණය වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලෙදී උන්වහන්සේ චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මේ ලේ මස් සම් මැට නහර වියලේවා සම්මා සම්බුද්ධත්වය අවබෝධයෙන් තොරව මන් නැකටින්නෑ කියලා. මොකක්ද මේ කළේ පිංහතුනේ ජයස්ශ්‍රී මහා බෝධි මූලෙදී ජීවිතය මරණයට දැම්ම පිංහතුනේ. ජීවිතය මරණයට දැම්ම කියන්නේ රූපය කෙරෙහි තියන තුෂ්ණාව අතහැරුණා. වේදනාව කෙරෙහි තියන තුෂ්ණාව අතහැරුණා. සංඥාව චේතනාව විඤ්ඥානය කෙරෙහි තියන තුෂ්ණාව අතහැරුණා. ජීවිතයේ මරණයට ජාද්දි පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙද්දී අන්න පිංගතුනි චතුරාර්ය සත්‍යයත් සම්මා සම්බුද්ධ ඥානයත් අවබෝධ කරගන්නවා. එනම් බලන්න බෝධි සත්‍යයෝ එදා ජයශ්‍රී මහා බෝධි මූලෙදී මේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගන්නේ ජීවිතය මරණයට දාලා පිංගතුනේ ජීවිතය මරණයට දාලා ලබාගත්තා වූ අවබෝධයක ඵලයයි අපි මේ භුක්ති විඳින්නේ. එහෙමනම් ඔබ නුවණින් කල්පනා කරලා බලන්න බෝධි සත්වය ආවා වූ ගමනේදී මහා සාගරයේ පරාද වෙන්න රුධිරය දන් දුන්නනම් මහා පොළව පරාද වෙන්න ශරීර මාංශ දන් දුන්නනම් ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාන්නේ නැද්ද? මොකද මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා තියෙනවා. මහා පොළවේ පසට වඩා ශරීරමාංශ දන් දීලා තියෙනවා. මේසා දෙයක් දන් දුන්නනම් උන්වහන්සේ ලක්ෂ කීවාරයක් ජීවිතේ මරණයට දාන්නේ නැද්ද? ලක්ෂ කීවාරයක් ජීවිතේ මරණයට දාලා ලබාගත්තා වූ සම්මා සම්බුද්ධ රාජ්‍යයේ අසිරියද අපි මේ මොහොතේ අත්විඳින්න පිංගතුනේ. ඉන් පස්සේ බලන්නේ සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබාගෙන අවුරුදු 45ක් පුරාවට ඔබත් මමත් වැනි අසරණ සත්වයින් සොයසොයා නිවනේ මාර්ගයමයි අපිට කියල දුන්නේ. අවසාන පිරිනිවන් මංචකයේ සැතපිලා ලෝකෙට ප්‍රකාශ කරන අවසාන වචනය මොකක්ද මහනෙන සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සියලු සංස්කාරයෝ කියන්නේ කුසල් සංස්කාරයනුත් විපාකදීලා අනිත්‍ය වෙනවා. අකුසල් සංස්කාරයනුත් විපාකදීලා අනිත්‍ය වෙනවා. එනිසා ආනන්ද මේ කුසලයට අකුසලයට බැඳෙන්න එපා. මේ කුසලයේ අකුසලය දෙකම අනිත්‍යයි. එනිසා මේ කුසලයට අකුසලයට බැඳෙන්න එපා භව නිරෝධය කරාම යන්න හිස ගිනිගත්තෙක් ඒ ගිනි නිවන්නේ යම්සේද මේ බව ගින්දර නිවා ගන්න කියලායි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. උන්වහන්සේ කිව්වේ නෑ අහවල් දිව්‍යතලයේ සැපතියෙනවා එතන හිත පිහිටන්න කියලා. උන්වහන්සේ අපිට කිව්වේ නෑ අහවල් බ්‍රහ්මතලයේ සැපතියෙනවා එතන හිත පිහිටන්න කියලා. තට්ටු දෙකේ තුනේ ගෙයක් හදාගෙන වාහනයක් අරගෙන හොඳ රැකියාවක් කරන් ජීවත් වෙන්න එතන සැප තියෙනවා කියලා උන්වහන්සේ අවසාන වචනේදී අපිට කිව්වේ නෑ. ඇයි එහෙම නොකිව්වේ පිංගතුනේ? උන්වහන්සේ නිකන් හරි කිව්වනම් අහවල් දිව්‍ය තලයේ සැප තියෙනවා අහවල් බ්‍රහ්ම තලයේ සැප තියෙනවා කියලා අපි එතන හිත පිහිටනවා. එතන හිත පිහිටලා අපි කුසල් ධර්මයන් කරලා අපි ඒවට යනවා දිව්‍ය තලවලට බ්‍රහ්ම තලවලට නමුත් අනාගතයේදී පහළ වෙන දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල්වල අවුරුදු ලක්ෂ ගණන් දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල්වල අපි ආයිමත් පිංහතුනේ සතරාපායන්ට වැටෙනවා. එනම් බලන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ තව අවුරුදු ලක්ෂයක් ගිහිල්ලා හෝ ඔබත් මමත් සතරාපායට වැටෙනවා දකින්න කැමති වුණේ නෑ. බලන කොයිසානම් මහා කරුණා ගුණයක්ද කියලා. ඒ මහා කරුණා ගුණේ අපේ අම්මා තාත්තා තුළ තිබ්බද අපේ අම්මා තාත්තා අපිට ආදරය නිසාම මොකක්ද කිව්වේ. හොඳට ඉගෙන ගන්න හොඳ රැකියාවක් කරන්න හොඳ විවාහයක් වෙන්න. හොඳ සමාජ තත්ත්වයක් ගොඩනගා ගන්න ආදරය නිසාමයි මෙහෙම කිව්ව පිංහතුනේ. ඊට එහා දෙයක් කියන්න දැනගෙන හිටිය නෑ. නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ බලන්න අපි කල්ප ගානක් ඈතට ගියා දුකට වැටෙනවා දකින්න කැමැති වුණේ නෑ. එනම් බලන්න මේ අපිව දුකට වැටෙනවා දකින්න අකමැති වුණ සැබෑම අම්මා සැබෑම තාත්තා ලෝතුරා බුදුරජාණන් වහන්සේම කියන කාරණය අපි දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඒම දකිනකොට මොකක්ද අපි තුළ සකස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරේ වූ සද්ධාවමයි. නමුත් මේ සද්ධාව ප්‍රමාණවත් නෑ පිංහතුනේ සෝවාන් පලයට පත්වෙන්න. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සද්ධාව ප්‍රමාණවත් වෙන්නේ සුගතියට යන්නයි. සුගතිය කියන්නේ නැවත මනුස්ස දිව්‍ය සුගතියේ උප්පත්තියක් ලබන්නයි සද්ධාව ප්‍රයෝජනයක් වෙන්නේ. සද්ධාවත් අපි විදර්ශනානුවනින් දකින්න ඕනේ. සද්ධාව විදර්ශනානුවනින් දැක්කෙ තනයි අන්න අචල සද්ධාව කියන කාරණය සකස් වෙන පිංහතුනි. සද්ධාව විදර්ශනානුවනින් දකින්න ඉස්සෙල්ලා. මේ සද්ධාවේ භයානක අනතුරක් තියෙනවා පිංහතුනි. ඒ භයානක අනතුර තමයි අමෝලිකා සද්ධාව. අමෝලිකා සද්ධාව කියන්නේ මෝහය මුසු සද්ධාව පිංහතුනි. බුදුරජාණන් වහන්සේ මේ නියසිලට පස්්ටිකක් අරගෙන ලෝකයාට පෙන්නල කියනවා ආනන්ද මේ මැරෙන සත්වයින්ගෙන්. නැවත සුගතිගාමී වෙන්නේ මේ නියසිලේ තියන පස්ප්‍රමාණටයි කියලා. මහා පොළවේ තියන පස්ප්‍රමාණයට දුගතිගාමී වෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. එනම් මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්න්න අඳනු අනතුරු හැඟවීම බුදුරජාන් වහන්සේ මේ නියසිලට පස් පෙන්නන පස් ටික තුල භයානක අනතුරු හැඟවීමක් අපිට කරනවා පිංගතුනි. ඒ භයානක අනතුරු හැඟවීම තමයි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සෙයින්ගෙන් නැවත සුගතිගාමී වෙන්නේ මේ නියසිලට ගන්නා වූ පස් ප්‍රමාණයේ ප්‍රමාණයටයි කියලා. බලවත් අනතුරු හැඟවීමක් මේ බලවත් හැනතුරු හැඟවීම අපිටයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. එහෙනම් සද්ධාව කියන කාරණය පිංගතුනේ අපි මීට වඩා ගැඹුරින් හිතන්න සිද්ධ වෙනවා. කෙනෙක් පන්සල් ගියාය කියලා මල් පූජා කළාය කියලා සිල් සමාදන් වුණාය කියලා සද්ධාව නම් සකස් වෙන්නේ ඒ මුලාව තුල නම් ඉන්න එපා. බුදුරජාන් වහන්සේ කියනවා සද්ධාව කියන්නේ මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ධනයයි කියලා. ශ්‍රේෂ්ඨම ධනය තමයි සද්ධාව. ඔබට සක්විති රජකම තියෙන්න පුළුවන්. මේ සක්විති රජකමටත් වඩා සද්ධහම ශේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් සද්ධාව කියන්නේ පිංහතුනේ එසේ මෙසේ ලේසි දෙයක් වෙන්න බෑ. මොකද අමූලිකා සද්ධාව බරපතල ආකාරයෙන් සමාජය තුළ තියෙනවා. අපේ කාලේ ජීවත්වෙච්ච මහත්මෙක් හිටියා. ඒ මහත්මයා පෝයට සිල් සමාදන් වෙන පන්සිල් පද පහ සමාදන් වෙන මහත්තෙක්. හැම මාසෙම සලාකදානය දෙන මහත්තෙක් පන්සලට යහපත් ජීවිතයක් ගතකරපු මහත්තෙක්. මේ මහත්තයා පිංහතුනේ අර සුනාමිය ආපු වෙලාවේ සුනාමියේ කෝච්චි පෙට්ටියට අහුවෙච්ච මාත්තෙක් කෝච්චි පෙට්ටියේදී රැල්ලට අහුවෙච්ච මාත්තෙක් සුනාමි රැළ ඇවිල්ල කෝච්චි පෙට්ටිය ඇතුළදිම මේ මහත්තයා යට වෙලා මේ රැලෙන් ඉහලට මතුවෙනකොට මේ මහත්තයා කියනවා හාමුදුරුවනේ මට එක පාට්ට සීපත් වනේ බුදුරජාණන් වහන්සේත් බොරුයි ධර්මරත්නයත් බොරුයි කියලා. මොකද බුදුරජාණන් වහන්සේ ඇත්තනන් ධර්මරත්නය ඇත්තනං මට මෙහෙම වෙන්නේ නෑ කියලා යාට එක පාට හිතිලා තියෙන. එකන මොකද වෙලා තියන්නේ සද්ධාවෙන් බැහැරට ගියා පිංහතුනේ. සද්ධාවෙන් බැහැරට ගියා. දෙවැනි රැලත් ඇවිල්ල දෙවැනි රලටත් ඒ මහත්තය යට වුණා. දෙවැනි රැලනුත් ඒ මහත්තයා ඉහලට එනකොට ඒ මහත්තයා කියනවා මට අකුසල් හිත් සියගානක් ඇතිවෙමින් නැතිවෙමින් ඇතිවෙමින් නැතිවෙමින් ගියා කියලා. කිසිම කුසලයක් මතකට ඇවිල්ල නැහැ. දුන්නා වූ දානයක් සමාදන් වුණා වූ සීලයක් මතකෙට ඇවිල්ලා නැහැ. අකුසල්මයි යාට මතක් වෙලා තියෙන පිංගතුනි. ඇයි අකුසල් මතක් වුණේ? පළවෙනි රැළේදී යා සද්ධාවෙන් බැහැරට ගියා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකභාවයටපත් වුණා. මිත්‍යා දෘෂ්ටිකභාවයට අදාළව අකුසල් සිත්මයි සකස් වුණේ පිංගතුනි. නමුත් මේ මහත්තයා මැරුණේ නැහැ. මේ මහත්තයා අදත් කියනවා හාමුදුරුවනේ මං එදා මැරුණා නම් මං කොහේ අයිද කියලා මමවත් දන්නේ නෑ කියලා. සද්ධාව තුළ හිටිය නෑ පිංහතුනේ අමූලිකා සද්ධාව තුළයි හිටියේ. එනිසා මේ අමූලිකා සද්ධාව මුලින්ම හඳුනගන්න. සද්ධාවේ දුර්වලතාවයක් ඔබලා තුළ තියෙනවනං වැඩි වැඩියෙන් කල්්‍යාන මිත්‍රාශ්‍රය ලබන්න මහා සංගරත්නය ඇසුරු කරන්න සද්ධර්මය ශ්‍රවණය කරන්න ශ්‍රවණය කලා වූ සද්ධර්මය නුවනින් මෙනෙහි කරන්න අන්න සද්ධාව කියන කාරණය සකස් වෙනවා පිංහතුනේ. මොකද අමෝලිකා සද්ධාව අපි වරං යන්නේ දුගතියටයි සද්ධාව අපි වරං යන්නේ සුගතියටයි. නමුත් දැන් අපි යන්න හදන්නේ කොතෙන්ටද සුගතියත් දුගතියත් දෙකම අනිත්‍යයි කියලා දැකලා. විදර්ශනා නුවන සකස් කරගන්නයි යන්නේ. අචල සද්ධාව ඇති කරගන්නයි යන්නේ. එතොට අචල සද්ධාව ඇති කරගන්නේ සද්ධාව විදර්ශනා නුවනින් දැකල පිංහතුනේ. සද්ධාව කොහොමද විදර්ශනා නුවනින් දකින්නේ. දැන් බලන්න මං කිව්වා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයෝ දීපංකර බුදුරජාණන් වහන්සේට පාවඩයක් වෙනවා. අර මඩ වගුරක වැතිරිලා පාවඩයක් වෙනවා පිංහතුනේ. මඩ වගුරක වැතිරිලා පාවඩයක් වෙන වෙලාවේ දීපංකර බුදුරජාණන් වහන්සේ අපේ බෝධිසත්වයන්ගේ ශරීරය මතින් ශ්‍රීපාද තබමින් වඩින වෙලාවේ අපේ බෝධිසත්වයන් තුළ ඇති වූ විඳීම් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. ඒ තිබුණා වූ රූපය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. ඊට පස්සේ බලන්න දීපංකර බුදුරජාණන් වහන්සේ අපේ බෝධිසත්වයින්ට නියත විවරණ ලබල දෙනවා පිංහතුනි. ඔබ අහවල් කාලේ ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත්වෙනවා කියලා. දුර බලන්න බුදුරජාණන් වහන්සේ නමක් බෝධි සත්වයකුට නියත විවරණ දෙනකොට ඒ බෝධි සත්වයින් තුළ කොයිසානම් විඳීම් ඇතිවෙන්න ඇද්ද. ඒ විඳීම් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි පිංහතුනේ ඒ තිබුණා වූ රූපය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. ඊට පස්සේ සංසාරයට බහිනවා බැහැල මහ සාගරයේ ජලයට වඩා රුදිරය දන් දෙනකොට මහා පොළවේ පසට වඩා ශරීරමාංශ දන් දෙනකොට කොයිසා විඳීම් ඇතිවෙන්න ඇද්ද. ඒ විඳීම් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි පිංහතුනේ ඒ තිබුණා වූ රූපයන් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. එතොට බලන්න හය අවුරුද්දත් දුෂ්කර ක්‍රියා කරනකොට කොයිසා විඳීම් ඇතිවෙන්න ඇද්ද. ඒ විඳීම් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. ඒ තිබුණා වූ රූපය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. අවසානය බලන්න පිරිනිවන් මංචකයේ සැතපෙන වෙලාවේ අර සාරා සංක කල්ප ලක්ෂ ගානක් පාරමීදම් පුරලා ලබාගත්තා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ සම්මා සම්බුද්ධ රූපකාය පිරිනිවන් පාන වෙලාවේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා. අර බලන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් පෙරුම් පිරුවා මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය ලබන්න නමුත් පිරිනිවන් මංචකයේදි පිංහතුනි මේ දෙතිස්මා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා. ඒවගේම බලන්න සාරා සංකකල්ප ලක්ෂ ගානක් පාරමී පුරලා අවබෝධ කොට වදාලා වූ සම්මා සම්බුද්ධ ඥානයත් පිරිනිවන් පාන වෙලාවේ අනිත්‍යභාවයට පත් වුණා. නමුත් තාම ධර්මයේ සන්දිට්ටිකව තියෙනවා මේ ධර්මය අතුරුදහන් වෙලා යනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තමයි ආර්යෂ්ඨාංගික මාර්ගයේ මතු කොල්ල බන්නේ. අන බලන සද්ධාව අපි විදර්ශනා නුවනින් දකිනවා. ඒවගේ මයි ඔබ දකින්න ඕනේ ඇස් දෙක පියාගෙන ඔබ දකින්න අතීතයේ වැඩ සිටියා වූ බුදුරජාණන් වහන්සේලා ලක්ෂගානක් පිරිනිවන් පෑවායි කියන කාරණය නුවනින් දකින්න. අතීතයේ තිබුණා වූ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අතුරුදහන් වෙලා ගියාය කියන කාරණය නුවනින් දකින්න. මෙම දකිමින් සද්ධාව පිංහතුනී විදර්ශනානුවනින් දකින්න. මුලින් මොබ බුද්ධානුස්සතිය වඩන්න බුදුරජාණන් වහන්සේගේ ගුණයන්ගෙන් ජීවිතය පුරෝගන්න ඇස් දෙක පියාගන පිංහතුනී බුදුගුණයන්ගෙන් ජීවිතය පුරෝගන්න ඉතිපිසෝ භගවා රහන් සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ මේ ආදී බුදුගුණයන්ගෙන් ජීවිතය පුරෝගන්න බුද්ධානුස්සතිය වඩන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ඥානයන් ගැන සීපත් කරන්න දුක්කේ ඥානං බුද්ධ ඥානං දුක්ක සමුදයේ ඥානං බුද්ධ ඥානං දුක්ක නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ක නිරෝධ ගාමිනී පටිපදා ඥානං බුද්ධ ඥානං අත්ත පරිසම්බිදේ ධම්ම පරිසම්බිදේ ඥානම් මේ විදියට බුදුරජාණන් වහන්සේගේ ඥානයන් සීපත් කරගන්න බුදුගුණෙන් ජීවිතේ පුරෝගන්න ඇස් දෙක පියාගෙන බුද්ධානුස්සතියට සමවදින්න එහෙම සමවැදිලා දැන් පිංහතුනේ බුද්ධානුස්සතියත් විදර්ශනානුවනින් දකින්න. බුද්ධානුස්සතිය විදර්ශනානුවනින් දකිනවා කියන්නේ අතීතයේ වැඩසිටියා වූ බුදුරජාණන් වහන්සේලා ලක්ෂගානක් පිරිනිවන් පෑවායි කියන කාරණය නුවනින් දකින්න. අතීතයේ තිබුණා වූ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගානක් අතුරුදහන් වෙලා ගියායි කියන කාරණය නුවනින් දකින්න. ඒ අතීත සම්මා සම්බුද්ධ ශාසනවල වැඩසිටි කෝටි ගානක් වූ මහා සංගරත්නය පිරිනිවී ගියාය කියන කාරණය නුවනින් දකින්න. අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා නුවනින් දකින්න. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේදී ඒ රූපකාය අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වෙනවා මනසින් දකින්න. උන්වහන්සේ අවබෝධකොට වදාලා වූ සම්මා සම්බුද්ධ ඥානයත් අනිත්‍යයි කියන කාරණය නුවනින් දකින්න තව ඈත අනාගතයේදී මේ කහපාට නූලක් බැඳගත්ත කාසාය කණ්ටකලාගේ ලෝකයේ නුවනින් දකින්න අන්න බුද්ධානුස්සතිය විදර්ශනාවෙන් දකිනවා පිංහතුනේ. අපි බුදුරජාණන් වහන්සේට බැඳී යන්නේ නෑ ධර්මරත්නයට බැඳී යන්නේ නෑ සංගරත්නයට බැඳී යන්නේ නෑ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වූ දෙයක්මයි. සංගරත්නයක් ධර්මරත්නයක් අනිත්‍ය වූ දෙයක්මයි. එනිසා මුලින්ම ඔබ අමූලිකා සද්ධාවෙන් මිදෙන්න. අමූලිකා සද්ධාවෙන් මිදලා අනිවාර්යෙන්ම සද්ධාව කියන තැනට එන්න. එතනයි මුල පිංහතුනේ අමූලිකා සද්ධාවෙන් මිදෙනවා පළවෙනිවම දෙවනුව සද්ධාව තුළ ශක්තිමත්ව පිහිටනවා. සද්ධාව ශක්තිමත්ව පිහිටපු තැනයි සද්ධාව විදර්ශනානුවනින් ඔබ දකින්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම කළොත් තමයි සෝවාන් ඵලයට අදාළ අචල සද්ධාව ඔබ තුළ සකස් වෙන්නේ. දෙවෙනි කාරණය සීලය ආර සීලයක් හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සීලේ භයානක තැනක් කියනවා පිංහතුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කායකර්ම වචීකර්මවලට වඩා මනෝකර්මයි බලවත් කියලා. මනෝකර්ම කියන්න මොකක්ද ලෝභ දවේශ මෝහ අකුසල මූලයන් පිංහතුනේ. ඔබ හිතන්න ඔබ මෙතන පෝයදාට පසලොස්සක පෝයදාට සිල් සමාදන් වෙනවා කියලා. ඔබ උපෝසට අට්ටාංග සීලය සමාදන් වෙනවා. සමාදන් වෙලා ඔබ හොඳින් සිල්පද ආරක්ෂා කරගන්නවා. නමුත් හවස වෙනකොට පිංහතුනේ ඔබ තුළ දවේශයක් කේන්තියක් සකස් වෙනවා. කේන්තිය සකස් වුනාම ඔබ බලනවා ඔබේ සිල්පද දුර්වල වුනාද කියලා. නෑ සිල්පද දුර්වල වෙලා නෑ. ඔබ සිල් පවාර්ණය කරලා සතුටින් ගෙදර යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ සමාදන් වුණා වූ කායකර්ම වචීකර්ම වලට වඩා බලවත් මනෝකර්මයක් සිද්ධ කරගෙනයි ගෙදර යන්න කියලා. එනම් බලන්න ඔබ සිල් සමාදං වෙච්ච දවසකදී පංචසීලය සමාදං වුණත්. ඔබ තුළ කොයිසා ලෝබ දවේශ මෝහ සිතුවිලි සකස් වෙනවාද කියලා. අපි සමහර වෙලාට සිල්ගන්න ගියාට පස්ස ඉඳගන්න ඉඩ ප්‍රමාණ්ඩ ලෝබ සිත් සකස් කරගන්නවා. දානටික ගන්න යන වෙලාවේ දවේශ සිත් සකස් කරගන්නවා. අපේ ස්වාමින් වහන්සේලාගේ යම් ඇවතුම් පැවතුමත් දකිද්දි දවේශ සිත සකස් කරගන්නවා. නිරේතුරුවම අපි මනෝ කර්මයන් සිද්ධ කර ගනිමිනුයි සිටින්න පිංහතුනේ. නමුත් අපි හිතන්නේ නෑ කායකර්ම වචීකර්මවලට වඩා මනෝකර්ම බලවත් කියලා. එනිසා ඔබ සිල් සමාදං වෙද්දී කායකර්ම වචීකර්ම ආරක්ෂා කරගන්නවා වගේම මනෝකර්ම කියන මේ මනසින් සිදුවෙන්න වූ ලෝභ දේශ මෝහයන් ඇතිවෙන්න දෙන්න එපා. ඔබ පන්සිල් සමාදං වුණත් නිරේතුරුව පිංහතුනේ ලෝභ දවේශ මෝහයන් ඇතිවෙන්න දෙන්න එපා. මෙතනමයි සීලේ පිළිලය බවට අපිව පත්වවෙන්නේ. ලංකාවේ පසලොස්සක පෝයදාට කී ලක්ෂයක් සිල් සමාදන් වෙනවද. මෙච්චර සිල්ගන්න රටේ පිංහතුනේ අර්ථවත් ආකාරයෙන් මාර්ග පලලාබීන් කොච්චරනං ඉන්න ඕනෙද. නමුත් දුර්වලතාවයක් තියෙනවා කුමක්ද මේ දුර්වලතාවය සීලේ ශක්තිය මතු කරලගන්නේ නෑ. ඇයි සීලේ ශක්තිය මතුවෙන්නේ නැත්තේ කොච්චර සිල් සමාදන් වුණත් බලවත් වූ මනෝකර්මයන් සිද්ධ කරගෙනයි අපි ඉස්සරහට යන්නේ. එනිසා මේ ලෝභ දවේශ මෝහ කියන කාරණාවලට එන්න දෙන්න එපා එහෙම අවොත් සීලය සම්පූර්ණයෙන්ම අපිරිසිදු වෙනවා පිංහතුනේ. දෙවැනි කාරණය තමයි සීලය ආර සීලයක් බවට පත් කරනවා. සීලය ආර සීලයක් කියන පිංහතුනේ සීලයත් විදර්ශනා නුවනින් දකිනවා. මොකදැන් සෝවාන් පලයට පත්වෙන්න නම් සද්ධා වීර සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රියන් සමකරගන්න ඕනේ. එනිසා සීලය තුළිනුත් අපි ප්‍රඥාව මෝදු වෙන ආකාරයට තමයි සීලය ආරක්ෂා කරන්න ඕන. එනම් සීලය විදර්ශනා නුවනින් දකිනවා කියන්නේ ආර්ය සීලය කියන්න පිංහතුනේ සිල් සමාදම් වෙනවා. සමාදං වුණා වූ සීලය ආරක්ෂා කරගන්නවා. ආරක්ෂා කලා වූ සීලය ආවර්ජනය කරනවා. ආවර්ජනය කරමින් සීලයෙන් ලැබෙන්න වූ ආනිසංසයන්ගේ අනිත්‍ය භාවය දකිනෝ. සීලයෙන් ලැබෙන ආනිසංසයන්ගේ අනිත්‍ය භාවය දකිනෝ. සීලෙන් ලැබෙන ආනිසංස මොනවාද? අපි සුගතියේ ඉපදෙනවා, සිහිමුලා නොවි මැරෙනවා, අපේ කීර්තිනාවේ පැතිරෙනවා, ඕන සභාවක් ඉදිරියට නොබියව යනවා, අප්‍රමාදීභාවය සකස් වෙනවා. මේ සීලේ ආනිසංස පින්වතුනි. මේ සීලේ ආනිසංස නিত্যද, අනිත්‍යද? අනිත්‍යයි. කොච්චර අපි සුගතියේ ඉපදුනත් ආයිමත් දුගතියට වැටෙන්න පුළුවන්. කොච්චර අපි සිහිමුලා නොවී මැරුණත් ආයිමත් අනාගත භවයන්ගේ සිහිමුලාවට පත්වෙන්න පුළුවන්. මේ කීර්තිරාවය කොච්චර පැතිරුණත් හෙට දවසේ මේ සියල්ල අහවර වෙන්න පුළුවන්. කොච්චර සභාවන් ඉදිරියට අපි නොබියව ගියාත් දුස්සීලභාවයට පත්වනොත් සභාවන් ඉදිරියට යා මේ බිය සකස් වෙන්න පුළුවන්. එනම් මේ සීලයේ ආනිසංස අනිත්‍යයි පිංහතුනේ. එනම් අනිත්‍ය වූ දේකට බැඳෙන්න එපා. අනිත්‍ය වූ දේකට බැඳුනොත් එතන දුකයි සකස් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා ඔබ සිල් සමාදන් වෙලා ඔබ ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වේවා කියලා නම් ඔබ සක්විති රජ වෙලා ඉඳලා ආයිමත් සතර පායට වැටුණ හැටි සීපත් කරන්න. ඔබ සිල් සමාදන් වෙලා ප්‍රාර්ථනා කරන්නේ දෙවියෙක් වේවා කියලා නම් ඔබ සක්‍රියා වෙලා ඉඳලා ආයිමත් සතර පායට වැටුණ හැටි සීපත් කරන්න. ඔබ සිල් සමාදන් වෙලා ප්‍රාර්ථනා කරන්නේ බ්‍රහ්මෙක් වේවා කියලා නම් ඔබ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් ජීවත් වෙලා ආයිමත් සතරපායට වැටුන හැටි සීපත් කරන්න. අන්න පිංහතුනේ ආස්වාදයේ අනිත්‍යභාවය දකිනවා. එනම් මුලින්ම සිල් සමාදන් වෙන්න සමාදන් වුණා වූ සීලය ආරක්ෂා කරගන්න ආරක්ෂා කරගෙන සීලේ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න. එතකොට ආනිසංසයන්ට බැඳෙන්නේ නෑ සීලේ සංස්කාරයන්ට බැඳෙන්නේ නෑ පිංහතුනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ සංසාරයේ ගෙවාගෙනාපු ගමනෙදී අපිට මුණ ගැසුණු සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානෙදී සිල් ගන්න ඔබත් මමත් සිල් සමාදන් වෙන්න පෙරෙව්වා වූ සුදු සිල් රෙදි එක ගොඩක් කළොත් එය ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා පිංහතුනි ඒසා සංසාරය අපි සිල් අරගෙන තියෙනවා සමහර සම්මා සම්බුද්ධ ශාසන අවුරුදු හැටදාහක් දිගයි සමහර ශාසන හතලිස්දා තිස්දා විසිදා හදිකයි. මේ දීර්ඝ සම්මා සම්බුද්ධ ශාසනවල අපි සිල් සමාදන් වෙන්න ඇන්ද සුදුරෙදී එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා ලොකුයි කියනවා පිංහතුනි. නමුත් එච්චර සිල් අරගෙනත් මොකක් ද අපි ලැබුව පලය තාම අපි භවය තුළ ජීවත් වෙනවා පිංහතුනි. ඇයි සීලය විදර්ශනා නුවනින් දැක්කෙ නෑ. සීලයේ සංස්කාරයන්ට බැඳුනාමයි කළේ සිල් සමාදන් වෙමින් භවයමයි ප්‍රාර්ථනා කළේ භවය ලැබුණ පිංහතුනේ සුගතියේ උපතක් ලැබුණා ආයිමත් අබුද්ධෝත්පාද කාලවල් වල ආයිමත් අපි දුකට වැටුණා. එහෙනම් මේ ජීවිතය තුලදී සීලය ආර්ය සීලයක් බවට පත් කරගන්න. සීලය නිසා නැවත භවයට බැඳෙන්න එපා. භවයට හිත සකස් වෙන මොහොතේම භවයේ අනිත්‍යභාවය දකින්න. එතනයි ආර්ය සීලය පිංගතුනේ. ඒ වගේම සමහර පිංහතුල්ල අපිට ඇවිල්ල කියනවා හාමුදුරුවනේ මං කොච්චර සිල් සමාදන් වුණත් මට සීලය පිහිටන්නේ නෑ. නිරතුරුවම සිල්පද බිඳෙනවා කියලා අපිට සමහර පිංහතුන් ඇවිල්ල කියනවා. යමෙක්ට නිතරම සිල්පද බිදෙනවනම් පිංහතුනේ ඒක හේතු පලධර්මයක්. ඒ හේතු පලධර්මය තමයි ගිය ජීවිතේ. අපි භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස සිල් ආරක්ෂා කරගන්න පිරිස අපි විවේචනය කල්ලා තිනවා. අපි ඒගොල්ලන්ට නිග්‍රහයන් කරලා තියෙනවා. ගිය ජීවිතයේ සිල් සමාදන් වෙච්ච උතුමන්ට නිග්‍රහ කිරීම නිසා චෝදනා කිරීම නිසා මේ ජීවිතේ අපිට සීලයක් පිහිටන්නේ නෑ පිංහතුනි. ඒක හේතු පලධර්මයක්. නකුත් අකුසලයට ඔබ යටවෙන්න අවශ්‍ය නැහැ. ඔබ මේ අකුසලය හඳුනගෙන ඔබ මේ ජීවිතේ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසළඟට ගිහිල්ලා. ඒ අයට තමන්ගේ සීලයන් ආරක්ෂා කරගන්න අවශ්‍ය උපකාරක ධර්මයන් සකස් කරන්න පිංහතුනිි. එහෙම උපකාරක ධර්මයන් සකස් කරලා ඒ පිනෙන් මන් සංසාරයේ කලා වූ මෙවැනි අකුසල් තියෙනවනං මේ කුසලයෙන් යටපත්වේවා කියලා චිත්තයක් ඇති කරගන්න. එතන තමයි කරන්න ඕන ගැටි ගැටි ඉන්න පා සිල් සමාදන් වෙන්න බැහැයි කියලා. ඒවගේම සමහර පිංහතුන් අපිට ඇවිල්ල කියනවා සාමීන්වහන්ස රැකියාවෙදි අපිට බොරුවක් කියවෙනවා. මගුල් ගෙදරක ගියාම මත් අතුර ටිකක් පෙවෙනවා සාමීන්වහන්ස මේක නිසා මං හරිම පීඩාවෙන් ඉන්න කියලා. මේ නිසා පිංහතුනේ කොයිම වෙලාකවත් බිඳෙන සිල්පදේ ගැන හිතලා ගැටි ගැටි ඉන්න යන්න එපා. මොකද බිඳෙන සිල්පදේ ගැන හිතිලා ගැටි ගැටි හිටියොත් ඒ ගැටෙන මොහොතක ඔබ මිය පරලව ගියොත් ඔබ වැටෙන්නේ සතර අපායටයි පිංහතුනේ. අපරාධයක්. රකින්න සිල්පද හතරක් මෙතන තියෙනවා. රකින්න සිල්පද හතර ගැන හිතලා සතුටු වෙන්න. හැම වෙලාවෙම ගැටෙන බිඳෙන සිල්පදේ ගැන ගැටෙන්න යන්න එපා. ඒක හරි භයානක තැනක්. රකින සිල්පද හතර ගැන හිතලා සතුටු වෙන්න. ඒ රකින සිල්පද ගැන හතර හිතලා ලබන සතුටෙන්ම බිඳෙන සිල්පදය නිවැරදි කරගන්න ඔබට හැකියාව ලැබේ පිංහතුනි. එනිසා කොයි වෙලාකවත් සිල්පදයක් බිඳෙනවා කියලා ගැටි ගැටි ඉන්න එපා. උත්සාහ ගන්නේ සිල්පදේ නිවැරදි කරගන්න කොතනකින් හෝ කැඩෙනවනං රකින සිල්පද ගැන හතර හිතලා සතුටු වෙමින් ඉන්න බිඳෙන සිල්පදය ගැන ගැටෙන්න්න යන්න එපා පිංහතුනි. එක නිවැරදි කරගන්න ඕනේ වුනාට. ඊළඟ කාරණය තමයි අපි සීලය සමාදන් වෙන්න ඕන පිංහතුනේ සතරාපාය කෙරෙයි බිය ඇති කර ගනිවින්මයි. ඒක හොඳට තේරුම් ගන්න. අල්ලපු ගෙදන මහත්මයාට පේන්න අනුන් සිල්ගන්න නිසා මන් සිල්ගන්නවා. එමනැත්තන් සීල ව්‍යාපාරයක් තියෙන නිසා සිල්ගන්නවා. එනැත්තන් නායක සාමීන් වහන්සේ දොස් කියයි කියලා සිල්ගන්නවා. මෙහෙමන මේ සිල්ගන්න ඕනේ. සතරාපායේ බිය දකිමින්මයි පිංහතුනේ සිල් සමාදන් වෙන්න ඕනේ. අපිට පේනවා සතරාපාය තිරිසන් ලෝකයේ ප්‍රේත ලෝකයේ නිරේ අසුර ලෝකයේ කියන මේ සතර අපාය කියන්නේ පිංහතුනි සිල්පද බිඳගත් අයගේ ලෝකයයි. වෙන කවුරුත් නෙමේ සතර අපාය කියන්නේ සිල්පද බිඳගත් අයගේ ලෝකයයි. දැන්ගොයි අපි ළඟ ජීවත් වෙන බල්ලෙක් පූසෙක් හරකෙක් ගන්න ඔය බල්ලෙක් පූසෙක් හරකෙක් එළුවෙක් කියන්නේ කවුද? පෙර ජීවිතයක ලස්සන මිනිස්සෙක් පිංහතුනි ලස්සන මනුස්ස ජීවිතයක් ලැබලා සීලයක් ආරක්ෂා කළේ නෑ ගුණධර්මයක් ආරක්ෂා කළේ නෑ සද්ධාවක් තුළ පිහිටියේ නෑ මැරෙන වෙලාවේ දුස්සීලභාවය නිසාම ගැටිලා අන්න ගිහිල්ල බල්ලෙක් පූසෙක් කරකෙක් වෙලා උපත්තිය ලබනවා. නමුත් මේ පෙර ලස්සන මනුස්සයෝ. දැන් මේ තිරිසන් ලෝකෙන් දුකෙන් දුකටම දුකෙන් දුකටම වැටෙනවා මිසක් කවදාක්වත් මේගොල්ලන්ට ගැලවීමක් නෑ පිංහතුනේ. කල්ප ගණන් දුකෙන් දුකට වැටිලා නිරයන්ට වැටිල තමයි ආයිමත් කවදාහරි ගොඩ එන්නේ. එනිසා නිරයතුරුවම ඔබ සිල් සමාදන් වෙන්න ඕනේ සතර අපායේ බිය දකිමින්මයි. මොකද අපි ලෝකයාට බයවෙන්න අවශ්‍ය නෑ. ලෝකයාට අපිට කරන්න දෙයක් නෑ ලෝකයා අවශ්‍ය නම් අපිට චෝදනා කරාව ඊට වඩා දෙයක් අපිට කරන්න බෑ. ජූරිය කියන කාරණය තීන්දුව කියන කාරණය සකස් වෙන්නේ තමා තුළමයි. තමා තුළ සකස් වෙන ජූරියට තමා තුළ සකස් වෙන තීන්දුවටයි තමා බියවෙන්න ඕන පිංහතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා තුළ ජූරි සභකයින් පස් දෙනෙක් ඉන්නවා කියලා. මේ ජූරි සභකයින් පස් දෙනා එක පේලියේ කොයි වෙලාකත් වාඩි වෙලා නෑ පිංහතුනේ. මේ ජූරි සභකයින් පස් දෙනා තමයි පස්ස වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන ජූරි සභිකයෝ පස් දෙනා. මුලින්ම මේ පස්සේ කියන ජූරි සභිකයා වාඩි වෙනවා. පස්සේ කියන ජූරි සභිකයා නැකිටල ගියාට පස්සේ වේදනාව කියන ජූරි සභිකයා වාඩි වෙනවා. වේදනාව කියන ජූරි සභිකයා නැකිටල ගියාට පස්සේ හඳුනා ගැනීම සංඥාව කියන ජූරි සභිකයා වාඩි වෙනවා. සංඥාව කියන ජූරි සභිකයා නැකිටල ගියාට පස්සේ චේතනාව සංස්කාර කියන ජූරි සභිකයා වාඩි වෙනවා. මේ චේතනාව කියන ජූරි සභිකයා තමයි තීන්දුව ප්‍රකාශ කරන්න පිංහතුනේ. චේතනාව කියන ජූරි සභිකයා තීන්දුව ප්‍රකාශ කරලා නැකිටල ගියාට පස්සේ විඤ්ඥානය කියන ජූරි සභිකයා තීන්දුව ක්‍රියාත්මක භාවයට පත් කරනවා. එනම් බලන ජූරිය තියෙන තමා තුළයි අවසාන විනිශ්්‍යය අවසාන තීන්දුව සකස් වෙන්නේ තමා තුළයි. තමා තුළ සකස් වෙන්න වූ ජූරියටයි තමා බිය වෙන්න ඕනේ. දැන් එක්තරා මහත්තෙක් හිටියා ඒ මහත්තයා කෝටිපති මහත්තෙක් පිංහතුනේ ඒ මහත්තයාගේ බාහිර ජීවිතය කොතනකවත් ඒ මහත්තයා වැරද්දක් කරනවා කියලා කාටවත් පෙවුන්නේ. එයා බොහොම වැදගත් ජීවිතයක් සමාජය තුළ ගතකරගපු කෙනෙක්. කොතනකවත් වැරද්දක් කවුරුත් දැක්කේ නෑ. මේ මහත්තයා දීර්ඝ කාලයක් ජීවත් වෙලා මිය පරලව යනවා. මිය පරලව ගියාට පස්සේ අපි දන්න එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා. මේ වැදගත් මහත්තයා නැවත උපත ලැබුවේ කොහෙද කියන කාරණය. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේට අරමුණු වෙන්නේ සමාධියෙන් විශාල ජලතටාකයක් පිංහතුනේ ඒ ජලතටාකෙ උන්වහන්සේට ඕන්නම් මීටර් සීයක් කියල දකින්නේ සීය ප්‍රමාණ්ට උන්වහන්සට දකින්න පුළුවන්. ඒක මීටර් දහක් නං ඒක මීටර් දාහපනවාට දකින්න පුළුවන්. මේ ජලතටාකේ තියෙන ජලය අපුල කළු පැහැයක් ගන්නවා කියලේ ස්වාමීන් වහන්සේ කියනවා. අර පිටකොටුවේ තියෙන කානු උතුරලා වැස්ස වෙලාවට හෝදල යද්දී යම් සේද කළුපාට වතුර තියෙන්නේ මේ අපුල කළුපාට තමයි මේ තටාකේ තියෙන ජලය. ඔබ හිතන්න දැම් මේ ජලතටාකය ගින්දර දාලා අපි රත් කළා කියලා ගින්දර දාලා රත් කරනකොට මොකද වෙන්නේ? ජල තටාකෙන් දුම නගිනවා. තව තව ගින්දර දාලා රත් කරනවා. එතකොට ජෑම් ගෙඩි ප්‍රමාණයට බුබුලු නගිනවා. තව තව ගින්දර දාලා රත් කරනවා. එතකොට දෙහි ගෙඩි ප්‍රමාණයට බුබුලු නගිනවා. තව තව ගින්දර දාලා රත් කරනවා. බෙලි ගෙඩි ප්‍රමාණයට අන්න බුබුලු නගිනවා. දැන් මේ ස්වාමින් වහන්සේ උතුම් සමාධියෙන් දකින්නේ අර කළුපාට ජලතටාකය බෙලිගෙඩි ප්‍රමාණයට ගොජගොජ ගාලා උතුරනවා පිංහතුනේ මොකක්ද මේ දකින්නේ ලොහොකුඹු නිරයයි පිංහතුනේ දැන් හරි ප්‍රශ්නයක් සාමීන් වහන්සේට මේසා වැදගත් ජීවිතයක් ගත කරපු බාහිරට කොතෙන්ටවත් වැරද්දක් නොපෙන්නපු මේ මහත්තයා මේසා දරුණු ලොහොකුඹු නිරේ උපත්තිය ලැබුවේ කොහොමද කියලා. නමුත් සාමීන් වහන්සේට සැකයක් නෑ යා උතුම් සමාධියෙන් මේක දැක්කේ. ඊට පස්සේ මේ ස්වාමින් වහන්සේ හොයලා තියෙනවා මේ මහත්යාට ප්‍රකට වගේම අප්‍රකට ජීවිතයකුත් තිබ්බාද කියන කාරණය. මේ වර්තමාන සමාජයට මේක ගොඩාක් වටිනවා පිංගතුනේ. මොකද වර්තමාන සමාජයේ සමහරුන්ට මේ ප්‍රකට සහ අප්‍රකට කියලා ජීවිත දෙකක් තියෙනවා. ප්‍රකට ජීවිතය තමයි බාහිරින් අපි දකින්නේ. නමුත් සංගවාගත්තා වූ අප්‍රකට ජීවිතයක් තියෙනවා. දැන් අර ස්වාමින් වහන්සේ හොයාගෙන යද්දී මෙන්න හමු වෙනවා මේ මහත්යාට අප්‍රකට ජීවිතයක් තිබිලා තියෙනවා. ඒක එයා සමාජයට පෙන්වුවේ නෑ. මේ අප්‍රකට ජීවිතයේදී එයා දැඩි ආකාරයෙන් කාමේ වර්ධවා හැසිරුණ කෙනෙක්. දැඩි ආකාරයෙන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හදිහූනියන් තුලින් අනුන්ගේ දියුණුව නවත්තන්න උත්සාහ ගත්ත කෙනෙක්. එමනම් ඉන්න තැන සාධාරණද අසාධාරණද? සාධාරණද අසාධාරණද? සාධාරණයි. ලෝකයා රැවැට්ටුවද කවුද අවසානය රැවැට්ටුවේ තමාමයි අවසාන රැවටිලා තියෙන පිංහතුනි. මේ අප්‍රකට ජීවිතය තුළින් එයා හිතුව ලෝකයාව රවට්ටන්න. නමුත් අවසානය රැවටුනේ තමාමයි. එනම් මෙන්න මෙතන පිංහතුනේ වැදගත් තැනක් තියෙනවා සීලේ. එනිසා නිරේතුරුවම ඔබ සිල් සමාදන් වෙන්න ඕනේ සතරාපාය කෙරෙහි බියෙන්මයි පිංහතුනේ. වෙන බාහිර අරමුණ වලින් සිල් සමාදන් වෙන්න එපා. මොකද මේසා භයානක සතරාපායක් තියෙනවා. මේ සතරාපායේ බිය දකිමින්ම ජීවිත පරිත්‍යාගයෙන් මේ සිල්පද පහ ආරක්ෂා කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ කාරණය පිංහතුනේ පංච උපාදානස්කන්දේ අනිත්‍ය භාවය. පංච උපාදානස්කන්දය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන කාරණා පහා. මෙතනදි මේ පංච උපාදානස්කන්ධයේ මුල්ම උපාදානස්කන්ධය තමයි රූප උපාදානස්කන්ධය. රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි අපි වේදනා සංඥා සංකාර විඥානයන් සකස් කරගන්න පිංහතුනි. යම් හේකින් අපි රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳ දැම්මනම් වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ ප්‍රශ්නයක් අපිට මතුවෙන්නේ නැහැ. මොකද යම් දවසක පිංහතුනේ අපි පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණය තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. දැන් අපි භාවනා කරමින් ගිහිල් අපි සතර සටිපට්ඨාන ධර්මයන් වඩනවා. කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සටිපට්ඨානයන් වඩමින් ගිහිල්ලා අපි යම් මොහොතක අවබෝධ කරගන්න ඕනේ මේ කාය චිත්ත ධම්ම වේදනා සතර සටිපට්ඨානයන් අනිත්‍යයි කියලා පිංගතුනේ. මේ සතර සටිපට්ඨානය අනිත්‍යයි කියලා දැක්කේ තැනදී සතර සටිපට්ඨානය නිසා අපි තුල වැඩෙන්නේ මොකද්ද? සප්ත බොජ්ජංගයන් පිංගතුනේ. සති ධම්ම විජය වීර ප්‍රීති පස්සද්දි සමාධි උපෙක්කා මේ සප්ත බොජ්ජන්ගේනුත් අනිත්‍යයි කියල දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. මෙතෙන්ට ඇලෙන්න බෑ ඇලුනොත් එතනත් ඇලු නමයි. එනම් සතර සටිපට්ටාන ධර්මයනුත් අනිත්‍යයි කියල අපි දකින්න ඕනේ. ඒ නිසා වැඩෙන සප්ත බොජ්ජන්ගේනුත් අනිත්‍යයි කියල දකින්න ඕනේ. මේ දෙකම අනිත්‍යයි කියල දකිද්දී අවසානය අපි අවබෝධ කරලා තියෙන්නෙමකක්ද පංච උපාදානස්කන්දය අනිත්‍යයි කියන කාරණයයි. මොකද සතත සටිපට්ඨාන ධර්මයන් වැඩුණෙත් සප්ත බොජ්ජංගයන් වැඩුණෙත් මේ රූපය ඇසුරු කරගෙන විඳීමක් හැටියටමයි පිංහතුනි. එනම් අපි සතර සටිපට්ඨානයනුත් අනිත්‍යයි කියලා දකිද්දී සප්ත බොජ්ජංගයක් අනිත්‍යයි කියලා අවබෝධ කරගනිද්දී අවසාන අපි අවබෝධ කරන්නේ මොකක්ද පංච උපාදානස්කන්දය අනිත්‍යයි කියන කාරණය. දැන් ඔබ හිතන්න ලෝකයේ කොතනහරි රහතන් වහන්සේ නමක් වැඩ සිටිනවනං ඒ රහතන් වහන්සේටත් ඇහැක් තියෙනවා රහතන් වහන්සේ තේ ඇහෙන් රූප දකිනවා. රහතන් වහන්සේටත් කනක් තියෙනවා රහතන් වහන්සේත් කනෙන් ශබ්ද අහනවා. දැක්කා ඇසුනා කියන්නේ පිංගතුනි පස්සේ කියන කාරණය. පස්සේ කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුව. මොකද්ද කාරණා තුන? අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් කියනා වූ කාරණා තුන එකතු වෙනවා. මේ තුන එකතු වෙච්ච තැන පස්සය පස්සය සිද්ධ වෙන තැනදිම පිංගතුනි රහතන් වහන්සේ අනිත්‍යයි කියලා දකිනවා. මොකද රහතන් වහන්සේ තුලත් පස්සේ සිද්ධ වෙනවා. දැක්කා ඇසුනා කියන තැන රහතන් වහන්සේ තුලත් සිද්ධ වෙනවා. පස්සේ ළඟදින්ම රහතන් වහන්සේ අනිත්‍යයි කියලා දකිනවා. අනිත්‍යයි කියලා දකින්නේ කොහොමද යා? චතුරාර්ය සත්‍ය අවබෝධය කරන වෙලාවේ ඥාන දර්ශන තුලින් රූපේ අනිත්‍යභාවය දැක්ක කෙනෙක් රහතන් වහන්සේ කියන්නේ. එහෙනම් පස්සේ ළඟදී මේ අනිත්‍ය දැක්කනම් වේදනාවක් සකස් වෙන්නේ නැහැ. වේදනාව සකස් වෙන්නේ නැත්නම් සංඥාවක් සකස් වෙන්නේ නැහැ. චේතනාවක් විඤ්ඥානයක් පංචුපාදානස්කන්ධයක් සකස් වෙන නෑපිංහතුනි. ඒනම් මෙතනති මුලින්ම දකින්න පංච උපාදානස්කන්දේ මුල්ම උපාදානස්කන්දේ රූපපාදානස්කන්දයයි රූපය කරේ තියන තුෂ්ණාව නිසායි අපි වේදනා සංඥා සංකාර විඤ්ඥාන ඇති කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ටාන සූත්‍රයේදී අපිට දේශනා කරනවා මේ රූපය අනිත්‍ය භාවය දකිමින්ම ජීවත් වෙන්න කියලා. මේ රූපයේ අනිත්‍යභාවය දකිමින්ම ජීවත් වෙන්න. මොකද අපි කවදාහරි චිරාත් කාලයක් ජීවත් වෙලා මැරෙන වෙලාවට සකස් වෙන අවසාන චුති සිත තියෙනවා පිංහතුනි. මේ චුති සිත සකස් වෙන්නේ මනෝවිඤ්ඥානයක් ඇසුරෙන්. මනසේ සකස් වෙන්න වූ සිතුවිල්ලක් ඇසුරෙන්. මේ සකස් වෙන චුතිසිත මොකක් හෝ රූපයක් උපාදානය වෙලයි සකස් වෙන්නේ. වඩාත්ම තුෂ්නාවෙන් බැඳුණු රූපය අපිට උපාදානය වෙනවා පිංහතුනේ. දැන් ඔබ හිතන්න ඔබ දවාදරුවන්ට දැඩි ලෙස ආදරේ නම් දවාදරුවන් කෙරෙහි බැඳිලනං ඉන්නේ මැරෙන වෙලා එක පාට ඔබට අරමුණු වෙන්නේ දවාදරුවන්. දවාදරුවන් කෙරෙහි තුෂ්ණාව සකස් වුන ගමම්ම ඔබ ඒ නිවසේම පරදත් රූප ජීවී ප්‍රේතයෙක් නැත්තම් ප්‍රේතියක් හැටියට උපත්තිය ලබනවා. නැත්තන්ගේ ඉස්සරාතින ගහේ රුක් දෙවියෙක් හැටියට ඔබ උපත්තිය ලබනවා. මැරෙන වෙලාවේ ඔබට එක පාට සීපත් වනේ දේපලනං මැරෙන වෙලාවේ මේ දේපලේම පරදත් රූප ජීවී ප්‍රේතෙක් ප්‍රේතියෙක් වෙලා උප්පත්තිය ලබනවා. මැරෙන වෙලාවේ ඔබට සිහිපත් වුණේ පින්කමක් නම් ඔබ නැවත මනුස්ස ජීව්‍ය ආත්මයක් ලබල ඔබ උප්පත්තිය ලබනවා. එනම් මේ අවසාන චුති සිතේ සකස් වෙන්න වූ රූපය තමයි උපාදානය කරගෙන ඊළඟ ප්‍රතිසන්දිය සකස් කරලා දෙන්නේ. එනම් ඔබ දක්ෂ වෙන්න ඕනේ පිංගතුනේ. මේ අවසාන සකස් වෙන්න වූ සිත අනිත්‍යයි කියලා ඔබ දකින්න දක්ෂ වෙන්න ඕනේ. අවසානයේ ඔබට දුවාදරුවන් මතක් වුණොත් මේ දුවාදරුවන් අනිත්‍යයි කියන කාරණය ඒ සිත අනිත්‍යයි කියලා කාරණේ දකින්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි දුකටපත් වෙනවා පිංගතුනි. ඒ නිසා රූපේටමයි සත්වයා බැඳිලා යන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරන්නේ රූපේම අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. රූපේම අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න. ඇසකණනාසේ දිවශරීරය මනස හැටියට මේ රූපය අනිත්‍යභාවය දකින්න කියලා බුදුරජන් වහන්සේ කියනවා. ආයිමත් සතරමහා ධාතුව හැටියට මේ රූපය අනිත්‍යභාවය දකින්න පටවි්‍යාපෝ තේජෝ ආයෝ සතරමහා ධාතුව හැටියට. ආයිමත් කියනවා දෙතිස් කුණුපය හැටියට කෙස්ලොම් නිය සම්දත් හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න කියලා. අනිත්‍ය සංඥාව වැඩෙන්නේ යම්සේද ඒ ආකාරයෙන් රූපයේ අනිත්‍ය දකින්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් ඔබ හිතන්න ආයතන හැටියට මේ රූපය අනිත්‍යභාවය දකිනවා කියලා. එතොට මේ ඇස කියන රූපය ඔබ මනසින් ගන්න. ඇස කියන රූපය මනසින් අරගෙන ඇස් දෙක පියාගෙන මේ ඇස කියන රූපය විදර්ශනාවට ලක් කරන්න. ඇස කියන රූපය විදර්ශනාවට ලක්කරද්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ ඔබේ අම්මාගේ මවකුසට යන්න කියලා. ඔබ ඔබේ අම්මාගේ මවකුසේ ගර්භාෂකුටියේ වකුටු වෙලා අර තුන් මාසයක් හය මාසයක් නම මාසයක් කල්ල රූපයේ තිබ්බ වෙලාවේ ඒ කලල රූපයේ තිබුණා වූ ඇහි ස්වභාවය නුවණින් දකින්න කියනවා. ලේ සරව තැවරිලා රතු පාට වෙලා වැහිලා තියෙන ඒ ගර්භාෂ කුටියේ ඔබ ඉද්දි තිබුණා වූ ඇස් දෙකේ ස්වභාවය නුවණින් දකින්න. ඔබ මේ ලෝකයට බිහි වෙන වෙලාවේ අර ශල්‍යාගාරයේ හෙදී ඔබේ කිරිකැටි කකුල් දෙකෙන් ඔසවලා ගනිද්දී අර ලේ සැරව තැවරුණා වූයේ ඇස් දෙකේ ස්වභාවයේ නුවණින් දකින්න කියනවා. ඊට පස්සේ ඔබ පාසල් යනවියේ ළමාවියේ මැදිවියේ වයෝවෘද්ධ භාවයට පත්වෙනකොට මේ ඇස් දෙකේ ස්වභාවයේ නුවණින් දකිමින් ජීවත් වෙන්න කියනවා. ඔබ වයෝවෘද්ධ භාවයට පත්වෙලා මේ ඇස් දෙක සුදැවිල්ලා තියෙනවා නුවණින් දකින්න. සුදෙන් මේ ඇස් දෙක වැහිලා අන්ධ වෙලා ඉන්නවා මනසින් දකින්න කියනවා. දැන් තමා තමාව අන්දෙක් බවට පත් කරගෙන මේ ඇසේ අනිත්‍යභාවය දකිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මනසින් මැරෙන්න කියලා. මනසින් දැම් මැරිලා ඒ මලකඳේ තියෙන මල ඇසදිහැ නුවනින් දකින්න කියනවා. ඒ මල ඇස දවසත් දෙකක් තුනක් හතරක් පහක් යද්දී කුණු වෙලා නරක් වෙලා ඕජාව ගලලා නිලමැස්ස මේ ඇස් දෙක වහගෙන කනවා නුවනින් දකින්න කියනවා. තමාගේ ඇස් දෙකයි තමා මේ දකින්නේ. අවසානයේ මේ දේහය ඔසවගෙන ගිහිල්ලා සුසාන භූමියට දානවා මනසින් දකින්න කියනවා. සුසාන භූමියේදී මේ දේහය ගිනි තියෙනවා මේ ඇස් දෙක ගිනි ගොඩක් වෙනවා මනසින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අවසානයේ මේ ඇස් දෙක මහ පොළවට පස් වෙනවා මනසින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මං ඔබෙන් ඇහුවොත් ඔබට ආච්චි කෙනෙක් සීයා කෙනෙක් හිටියද කියලා ඔබ මොකද කියන්නේ? මට ආච්චි කෙනෙක් සීය කෙනෙක් හිටිය කියලයි ඔබ කියන්නේ. මං ඇහුවොත් ඒ ආච්චිට 100ට S දෙකක් තිබුණාද කියලා ඔබ මොකද කියන්නේ? ඔව් ආච්චිට 100ට S දෙකක් තිබ්බා කියලයි. මම ඇහුවොත් ඔබගෙන් ඒ ආච්චිගේ 100ගේ S දෙක මේ වෙලාවේ කොතනද තියෙන්නේ කියලා ඔබ මොකද්ද කියන්නේ? ඒ ආච්චිගේ 100ගේ S දෙක මහ පොළොවට පස් වෙලයි තියෙන්නේ. ඒ ආච්චිට 100ටත් මේ වගේ රූපයක් තිබ්බා මං ඇහුවොත් ඒ රූපය මේ වෙලාවේ කොතනද තියෙන්නේ කියලා ඔබ කියන්නේ ඒ රූපය මහ පොළවට පස් වෙලායි තියෙන්නේ කියලා. එහෙනම් ඔබ දැන් නුවණින් මෙනෙහි කරන්න ආච්චිගේ ඇස් දෙක අයිති උනේ මහ පොළවේ පසට නම් ආච්චිගේ රූපය අයිති උනේ මහ පොළවේ පසට නම් ඒ ආච්චි ඒ ඇස් දෙක නිසා ඒ රූපය නිසා කොයි සානං අකුසල් සිද්ධ කරගන්න ඇද්ද. බලන්න පසට අයිති වෙන ඇසක් උදෙසා පසට අයිති වෙන රූපයක් උදෙසා අපි ජීවිතයේ කොයි සානම් අකුසල් සිද්ධ කරගන්නවාද. මේ ඇස පසටයි අයිති වෙන්නේ මේ රූපයේ පසටමයි අයිති වෙන්නේ. එනම් ඔබ ඇස් දෙක පියාගෙන දකින්න ඔබේ මේ ඇස් දෙක කවදාහරි මහපොළවේ පසටමයි අයිති වෙන්නේ. ඔබේ මේ රූපය කවදාහරි මහපොළවේ පසටමයි අයිති වෙන්නේ. එනිසා ඇස් දෙක පියාගෙන පිංහතුනේ ඔබ මේ රූපය පස් ගොඩක් කරලා දකින්න දක්ෂ වෙන්න. ඒ වගේම ඇසේ අනිත්‍යභාවය දකිනවා වගේ කනේ නාසේ දිවේ ශරීරයේ මනසේ අනිත්‍යභාවය දකින්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර මහා ධාතුව හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියලා. පටවි ආපෝ තේජෝ වායෝ හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න. ඔබ ඇස් දෙක පියාගෙන මේ ශරීරය පිංහතුනේ මස් ගොඩක් කරලා දකින්න තද ස්වභාවයෙන් යුක්ත මස් ගොඩක්. ඇට ගොඩක් සම් ගොඩක් කරලා මේ ඇස් රූපය දකින්න ඇස් දෙක පියාගෙන බිම වැටිලා තියෙන මස් ගොඩක් කරලා මේ රූපය දකින්න. ඇස් දෙක පියාගෙන පිංගතුණී ලේ ගොඩක්, සැරව ගොඩක්, හොටු ගොඩක්, මුත්‍රා ගොඩක් කරලා මේ ශරීරය දකින්න. සතර මහා ධාතුව හැටියට මේ රූපය දැකලා රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳ ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි දෙතිස් කුණුපය හැටියට මේක දකින්න කොටස් 32කට කඩමින් දකින්න එහෙම දකිමින් පිංහතුනේ රූපය කෙරෙහි තියෙන්න්නා වූ තුෂ්ණාව සිඳගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැම් මෙතන මේ හාමුදුරුවෝබට බණකිව්වා ඔබ සාධකාරදමින් බණැහැහවා ඔබ හිතන්න තව මොහොතකින් මේ හාමුදුරුව අපවත් වෙනවා කියලා. හාමුදුරුව අපවත් වනොත් ගිහි පිංහ තුල්ලා මොකද කරන්නේ දරසෑයක් හදල මේ ශරීරය ගිනිතියාවි. මං මේ මොකක්ද කියලා ඇවුවොත් ඔබ කියන්නේ මේ හාමුදුරුවන්ගේ හැ කියලයි. මේ මොකද්ද කියලා ඇහුවොත් මා ඔබ කියන්නේ හාමුදුරුවන්ගේ කන කියලායි. නමුත් දැන් හාමුදුරුව අපවත් වෙලා මේ රූපය මේ ඇස කන නාසය දිව ශරීරය මනස අර දර සෑයට දාලා ගිනි තියනකොට මේ ඇස කන නාසය දිව ශරීරය ගිනි ගනිමින් ගිනි ජාලා නැගෙනවා. ඒ ගිනි ජාලාවට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නෑ පිංගතුනේ. හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරය මනසයි මේ ගිනිගන්නේ. නමුත් ඒ ගින්නට ඔබ හාමුදුරුවෝ කියන්නේ නෑ. ඔබ කියන්නේ තේජෝධාතුව කියලා. මේ ගින්න මතුවෙන්නේ හාමුදුරුවන්ගේ මසේ තියෙන තෙල්වලට ඇවිලි ඇවිලි තෙල්වලට ඇවිලි ඇවිලි ගින්න මතුවෙන්නේ. ඒ තෙල්වලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නෑ. ඔබ ඒ තෙල්වලට කියන්නේ ආපෝධාතුව කියලා. මේ හාමුදුරුවන්ගේ තෙල් මතුවෙවී ගිනි ඇවිලි ඇවිලි දුම් නගිනවා ආකාශයට ඒ දුමට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නෑ. ඔබ කියන්නේ වායෝධාතුව කියලා. අවසානයේ හාමුදුරුවෝ ගිනි අරගෙන ඉවර වෙලා අලු ටිකක් ඇට ටිකක් මෙතන ඉතුරු වෙනවා. ඒ අලු ටිකට ඇට ටිකට ඔබ හාමුදුරුවෝ කියන්නේ නැහැ. ඔබ ඒ අලු ටිකට ඇට ටිකට කියන්නේ පටවිය කියලායි පිංගතුනේ. බලන්න මොකක්ද දැන් ඔබ මේ දැක්කේ? හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරය මනස එක මොහොතකින් පිංගතුනේ ගින්දර දුම් අලු බවට පත් වුණා. හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරය මනස එක මොහොතකින් අලු ගොඩක් බවට පත් වුණා. මොකක්ද මේ දැක්කේ රූපේ අනිත්‍යභාවයයි පිංහතුනේ. ඒසා වේගෙන් මේ රූපය අනිත්‍යභාවයට පත්වෙනවා. මේ ඇස කියන රූපය ඒසා වේගෙන් ගින්දර දුම්බවට පත්වෙනවා. ඔබ මේ මගේ කරලා මේ රැකගෙන මගේ කරගෙන ජීවත් වෙන මේ රූපය එක මොහොතකින් පිංහතුනේ ගින්දර දුම් අලු බවට පත්වෙනවා රූපයේ අනිත්‍යභාවයයි ඔබ මේ දැක්කේ. දැන් ගින්දර කියන රූපය ගින්දර ස්භාවෙන් තියෙනවාද ඒකත් අනිත්‍යභාවයට පත්වෙනවා. ගින්දරවලින් ජලවාස් පෑදෙනවා ජලවාස්පොලින් වලාකුළු හැදෙනවා වලාකුළුවලින් වැස්ස හැදෙනවා වැස්සෙන් ගංගා එලදොළ හැදෙනවා මොකක්ද මේ දකින්නේ රූපයේ අනිත්‍යභාවය. අර අවසානය පිච්චිලා අලුටිකක් ඇටටිකක් ඉතුරුණා මේ අලුටික ඇටටික මහපොළොවට පස් වෙනවා පොහොර වෙනවා ගහකොළ හැදෙනවා මොකක්ද මේ අපි දකින්නේ රූපයේ අනිත්‍යභාවය පිංහතුනේ. ඒනං ඔබ ඇස් දෙක පියාගෙන මනසින් දකින්න මේ රූපය පස්කොඩක් කරලා මනසින් දකින්න ඒක තමයි යථාර්ථය පිංහතුනි ඇස් දෙක පියාගෙන මේ රූපය අලුගොඩක් දුංගොඩක් කරලා දකින්න ඒක තමයි යථාර්ථය කොයි ආකාරයෙන් හෝ රූපය කෙරේ තියන තුෂ්ණාව සිදෙන ආකාරයෙන් විදර්ශනා නුවනින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඕක තමයි පිංහතුනී පංචුපාදානස්කන්දේ අනිත්‍ය භාවේ රූපය කරේ තියන තුෂ්ණාව සිඳගන්න රූපය කෙරේ තියෙන තෘෂ්ණාව සිඳගත්ත තැනදී වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ ප්‍රශ්නයක් ඔබට මතුවෙන්නේ නැහැ. අපි පහක් ගැන හිතන්න යන්න ඕනේ නැහැ. එහෙම ගියොත් අපි අමාරුව වැටෙනවා. මේ එකක් අවබෝධ කරලා ඉතුරු හතර ඒ තුලින් දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. එනම් මම මුලින් කිව්වා තෙරුවන් කරේ අතල සද්ධාව ගැන දෙවෙනුව කිව්වා සීලය ආර්ය සීලයක් බව තුන්වෙනුව පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ඊළඟට තව එකක් මතක් කරන්න ඕනේ. අපේ පිංවතුල්ලා තුළ පිංහතුනේ විශ්වාසයක් තියෙනවා පින්කලොත් සුගතියට යනවා කියලා. පෞකලොත් දුගතියට යනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කල්ල නෑ පිංහතුනේ පින්කොලොත් සුගතියට යනවා පෞකොලොත් දුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ උපාධන පච්චයා බව මේක හොඳට තේරුම් ගන්න ඕනේ. උපාධන පච්චයා බව උපාදානය සකස් කරන්නේ කවුද තුෂ්නාපච්චයා උපාදාන මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි දන්න එක්තරා මහත්තෙක් ජීවත් වනා ඒ මහත්තයා කෝටිපති මහත්තෙක් පිංහතුනේ ඒ මහත්තයා හැමදාම සුදු ඇඳුම තමයි ඇන්දේ පසලොස්සක පෝයදාට සිය ගානකටයා දන් දුන්න පන්සල් ආරාම හදල දුන්න කවදක්වත් මත්වතුර ටිකක් බිව්වෙනෑ සිකරට් එකක් බිව්වෙනෑ ඉතාමත් යහපත් ජීවිතයක් ගත කලා පිංහතුනි. දැන් එයා මැරිලා පාන්සකූල වෙලාව. පාන්සකූලට වැඩිය ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේලා දැන් අනුශාසනා කරනවා. අනුශාසනා කරද්දි නායක ස්වාමීන් වහන්සේලා කියනවා මේ මහත්තයාට පින් අවශ්‍ය නැහැ. මොකද මේ මහත්තයාට පාන්සකූලයක් දෙන්න හද්දවසේ තුම්මාසේ දාන අවශ්‍ය නෑ. මොකද ඒ තරමටම මේ මහත්තයා පින් කරගත්තා. මේ මහත්තයා දෙවියෙක් මිසක් වෙන කෙනෙක් නම් වෙන්න නෑ කියල තමයි ඒ ගෞරෝණය ස්වාමීන් වහන්සේ අනුශාසනා කළේ. ඒ ගමේ හිටිය ප්‍රභූ ගිහිමහත්තයා ගුණකතනයක් කරලා කිව්වා මේ බිමින් යන කූම්බියෙක්ගෙන් ඇහුවොත්. මේ මහත්තයාගෙන් වරදක් වෙලා තියෙනවාද කියලා කූම්බියා කියයි කිව්වා වරදක් වෙලා නෑ කියලා. එකන කූම්බියෙකුටවත් වරදක් කරලා නැහැ. දැන් මේ මහත්තයා කොතෙන්ටද යන්න ඕනේ සුගතියට. ඒක තමයි අපි වර්තමාන සමාජයේ දකින තැන. නමුත් පිංහතුනේ අපි දන්න සාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කල්ල බල්ල තියෙනවා. මේ වැදගත් මේ සිල්වත් මහත්තයා මැරිලා නැවත කොතනද ඉපදුනේ කියන කාරණය. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දකිනවලු ඒ මහත්තයාට අයිති. කෝටි ගානක් වටින හිස් ඉඩමක මේ කම්බුලට අත තියාගත්ත පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් හැටියට උප්පත්තිය ලබලා තියෙනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මැරෙන වෙලාවේ මොකද්ද තෘෂ්ණාවෙන් උපාදානය වුණේ පිනද? පින උපාදානය වුණේ නැහැ. මැරණ වෙලාවේ උපාදානය වුණේ ඉඩකඩම් පිංහතුනි දේපලයි උපාදානය වුණේ. උපාදාන පච්චයා බව තුෂ්නාපච්චයා උපාදානක්. තුෂ්ණාව තිබුණේ කොතැන්ටද ඉඩකඩම් කෙරේ මැරේ වෙලාවේ උපාදානයේ සකස් වුණේ ඉඩකඩමට භවය ජාතිය සකස් වෙනවා පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් හැටියට. දැන් කම්බුලට අත තියාගෙන අනේ මේවට මොනවද උනේ කියන්නා වගේ එයා ඉඩ මේ ඒ කොනේ ඉඳන් මේ කොනට ඇවිද ඇවිද ඉන්නවා පිංගතුනේ. තව එක්තරා අම්මා කෙනෙක් ජීවත් වුණා. ඒ අම්මා අවුරුදු 50ක් දන් දුන්න අම්මා කෙනෙක්. සිල්පද පහ හොඳින් ආරක්ෂා කරගන්න උත්සාහ කරපු අම්මා කෙනෙක්. මේ අම්මාට දරුවන් අට දෙනෙක් ඉතර හිටියා. බාල දරුව තුන් දෙනාම ගැහැනු දරුවෝ. මේ ගැහැනු දරුව තුන් දෙනාම කසාද බැඳල හිටිය නෑ. මේ අම්මා මැරෙනවා පිංහතුනි. මැරෙන වෙලාවේ පල්ලෙහා දරුව තුන් දෙනා කසාද බැඳල හිටිය නෑ. අවුරුදු පණහක් දන්දුන්න මේ අම්මා මැරිලා ගිහිල්ලා ඒ නිවසේම පරදත්තරූප ජීවී ප්‍රේතියක් වෙලා උපත්තිය ලබනවා පිංහතුනි. මොකක්ද වනේ. මැරෙන වෙලාවේ දානේ උපාදානය වුණාද සීලය උපාදානය වුණාද නැහැ. දරුවෝ තුන් දෙනෙක් කසාද බැඳලා නැති අම්මා කෙනෙකුට කවදාක්වත් ඒ දරුවන්ගෙන් හිත ඈතට අරගෙන ඇස් දෙක පියාගන්න බෑ. මැරෙන වෙලාවේ උපාදානය වුණේ කසාද බැඳ නැති දරුවෝ තුන් දෙනයි. ඊට අදාළව භවය සකස් වුණා ඒ නිවසේම පරදත්තරූප ජීවී ප්‍රේතියක් හැටියට පිංහතුනේ. මේ ප්‍රේත ලෝකයේ ඉන්න ඉහළම ප්‍රේතයා තමයි පරදත්ත රූප ජීවී ප්‍රේතයා සහ ප්‍රේතිය කියන්නේ පිංගතුනි. ප්‍රේත ලෝකය කියන්නේ හරිම අපුල තැනක්. ප්‍රේතයාගේ අකුසල් වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රේතයාගේ විකෘතීන් වැඩි පිංගතුනි. අකුසලේ ප්‍රමාණයට විකෘතීන් වැඩි. මේ විකෘතීන්ගෙන් ගහන වූ ප්‍රේතයින් අතර ඉහළම ප්‍රේතයා තමයි පරදත්ත රූප ජීවී ප්‍රේතයා සහ ප්‍රේතිය කියන්නේ. පරදතරූපජීවී ප්‍රේතය කියන පිංහතුනේ අලූත් සුදුසරමක් සුදුකමිසයක් ඇඳලා ගෘප්ත මුහුණක් තියන කෙනෙක් දකින්න ඒ පරදත්තරූපජීවී ප්‍රේතෙක්. අලූත් සුදුසාරියක් සුදු හැට්ටයක් ඇඳලා ගෘප්ත මුහුණක් තියන කොන්ඩෙ කඩාගත්ත කෙනෙක් දකින්න ඒ පරදත්තරූපජීවී ප්‍රේතියක් පිංහතුනි. හොඳට ඇඳුම් ලැබිල තියෙනවා. හොඳ ශරීරයක් ලැබිල තියෙනවා. ආහාර පානෝලින් හිඟයක් නෑ. ඇයිඒ කලා වූ පිනෑවිල්ලා විපාක දුන්නා. කලා වූ පින කවදක්වත් තමන්ව මගහරින්නේ නෑ. කලා වූ පින විපාක දුන්නා තුෂ්නාපච්චයා උපාදානං උපාදානයට අදාළව ප්‍රේතලෝකෙට වැටුණ පිංහතුනි. එහනම් දැන් මෙතනදී ඔබ දකින්න ඕනේ පින් කරලා විතරක් නං මේ සංසාර ගමනෙන් ගැලවෙන්න පුළුවන්කමක් නෑ. ඒක හොඳර තේරුම් ගන්න. පින ශක්තිමත් කරලා දෙන්නේ අනිත්‍ය සංඥාව විසින්මයි පිංහතුනේ. පින ශක්තිමත් කරලා දෙන්නේ අනිත්‍ය සංඥාව විතුනුයි. මොකද උපාදානයට අදාළයි භවය සකස් වෙන්නේ. උපාදානය සකස් වෙන්නේ තුෂ්ණාවට අදාළවයි. දැන් එක මහත්තේ ජීවත් වනා ප්‍රභූ මහත්තෙක් ඒ මහත්තයාගේ විනෝදාන්සේ තමයි කකුළු අල්ලන එක පිංහතුනේ. එය මුහුදු වෙරලට ගිහිල්ල ලොකු යකට කූරක් අරගෙන කකුළු අල්ලල බාල්දියට දාලා ගෙනල්ල සේවකන්ට දෙනවා. ඒක තමයි යාගේ විනෝදාන්සය. දැන් මෙහෙම ජීර්ඝ කාලයක් මේ විනෝදාන්සය කරගෙන යනකොට මේ මහත්තයා දැඩි හදිසි අනතුරකට ලක්වෙනවා පිංහතුනි. දැන් මේ හදිසි අනතුර නිසා මෙයාව දැන් දැඩි සත්කාරයකගේට ඇතුල් කරලා. දැන් ඇත්තටම මෙයා හිතනවා මෙයා මැරෙයි කියලා. ඒසා මෙයාට අසාධ්‍යයි. එයා මැරෙයි කියන හිතන වෙලාවේ. එයාට මේ දැඩිස්කත්කාරය ඒකගේ තිී අර කුළුණු ලොකු කුළුණු හැම කුළුණක්ම පේන්නේ කකුළු එක් වගේ පිංහතුනි. ඒ හැම කුමලක්ම යාට පේන්නේ අඩු දික්කරගත්තා වූ කකුළු එක් වගේ. නර්ස් නෝනයිනකොටත් එයාට පේන කකුළුවෙක් වගේ. මනුස්සෙත් දැක්කත් එයාට පේන කකුළුවෙක් වගේ. මොකක්ද මේ වෙන්න යන්නේ. කකුළු බිත්තරේක ප්‍රතිසන්දිය ලබන්නයි යන්න පිංහතුනි. නමුත් ඒ මහත්තයා මැරුණෙ නෑ. මොකද තුෂ්නාපච්චයා උපාදානන් යා තුෂ්නාව සකස් කරගත්ත මොකද කකුළුවන් ඇල්ලීම කෙරෙහි. එතකොට එහි අකුසලය විපාක දෙනකොට අන්න මැරෙන වෙලාවේ කකුළුවාම මතක් කලා ඊට අදාළව උපාදානය සකස් කරලා නැවත කකුළුවෙක් වෙන්නයාට. ඇයි එයත් ඒ විදියට කකුළුවෙක් වෙලා මැරුම් කන්න පිංහතුනි. නමුත් ඒ මහත්තයා මැරුණෙ නැහැ. නමුත් ඒ ප්‍රභූ මහත්තයා යම් විදියකින් මැරුණ නං. මේ ලෝකයේ ඉන්න කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ ඒ මහත්තයා නැවත කකුළුවෙක් වෙලා ඉපදේ කියලා. කවුරුත් හිතන්නේ ඒ මහත්තයා කකුළුවෙක් වෙයි කියලා. නමුත් එයාට සිද්ධ වෙච්ච අවසාන අත්දැකීමේදී එයා සහසුද්දෙන්ම දැක්කා මම මලානං කකුළුවෙක් වෙන්න කියන කාරණය පිංහතුනි. එනං උපාධාන පච්චයා බවෝ. පින නෙමේ පින උපාදානය කරගන්න දක්ෂ වෙන්න ඕනේ. පින උපාදානය වෙන්නේ නෑ අපි බාහිර දේවල්වලට උපාදානය වැඩි කර තිබ්බොත්. මොකද වර්තමාන සමාජය ගොඩාක් දේවල් අයිති කරගෙන ඉන්නවා. යාන වාහන ගේදොර ඉඩකඩම් කීර්ති ප්‍රශංසා තාන්න මාන්න මේ ගොඩාක් අයිති කරගෙන ඉන්නේ. ඒවගේම අනාගතයේ තව ගොඩාක් අයිති කරගන්න බලාපොරොත්තු වෙනු ඉන්නේ. එනම් හදිස්සිය අපේ ඇස් දෙක පියවුණොත් පිංහතුනේ මේ ගොඩ අතහැරගන්න අපිට බෑ. උපාධාන පච්චයා බව උපාධානයට අදාලෝ භවය සකස් වෙනවා. එනිසා හැකිතාක් පින්කම් සිද්ධ කරන්න. පන්සලට ගිහිල්ල ආරන්නයට ගිහිල්ල හැකිතාක් කර්මය කර්මඵල විශ්වාසයෙන් පින්කම් සිද්ධ කරන්න. පින්කම් සිද්ධ කරලා නිරේතුරුවම පිංහතුනේ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ රූපයේ අනිත්‍යභාවය දකින්න ඔබ ඇසුරු කරන බිරිඳ වේවා, දරුවා වේවා, සාම්පුරුෂයා වේවා, ඥාතියා වේවා, හිතවතා වේවා, ගේ දොර ඉඩකඩම් වේවා, යාන වාහනේ වේවා මේ සෑම දෙයක්ම වෙනස් වෙන ස්වභාවයේ ඔබට අයිති නැති දෙයක් කියලා හිතන්න. ඔබේ ආච්චි සීයා මගේ කරගෙන කොච්චර දේවල් ජීවත් වෙන්නේ නැද්ද? නමුත් ඒ ආච්චි සීයා S2 පියවෙනාවේ හිස් අතිම්මයි ආගියේ පිංගතුනේ. හිස් අතිම්මයි සියල්ල මේ ලෝකේ තියලමයි ගියේ. එනම් ඔබ මගේ කරගෙන ජීවත් වෙන මේ සෑම දෙයක්ම මේ රූපය පවා අපි මහපොළොවට පස් කරලයි අපි යන්නේ. එනිසා ඒ විදර්ශනා නුවන සකස් කරගන්න ඒ රූපයේ අනිත්‍යභාවය ඔබ දකින්න දක්ෂ වුණොත් ඔබ මැරෙන වෙලාවේ ඔබට සකස් වෙන්න වූ අවසාන චුතිසිතේදී අරමුණ වෙන රූපය ඔබ අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි පිංහතුනේ. ඔබ මැරෙන වෙලාවේ මොන රූපය සකස් වුණත් ඔබට දක්ෂණං ඔබ විදර්ශනාව පුහුණු පුහුණු වෙලා විදර්ශනාව හොඳින් පුහුණු කරලා ඒ අවසාන චුතිසිත අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වුණොත් ඔබ මාර්ගඵලලාභී දෙවියෙක් මාර්ගඵලලාභී දිව්‍යාංගනාවක් හැටියට උප්පත්තිය ලබන්න පිංහතුනි. නමුත් ඒක එච්චර ලේසි කාරණයක් නෙමේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පසු කරලා එද්දීත් අපිට තාම මේ ටික කරගන්න පුළුවන්කම ලැබිලා නෑ පිංහතුනි. එනිසා සරලව මේක දකින්න එපා මේ සංසාර බය දකින්න මොකද ආයිමත් මේ ශාසනය අතුරුදහන් වුණොත් පිංහතුනේ ඊළඟ බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න තව අවුරුදු ලක්ෂ විසිපහක්වත් යනවා. තව අවුරුදු ලක්ෂ විසිපහක්. මොකද මනුෂ්‍යයාගේ ආවිශ අවුරුදු අසූදාහය කියන තැනට එන්න ඕනේ මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙන්න. දැන් බුදුරජාන් වහන්සේ පහළ වෙලා මේ අවුරුදු දෙදා සයිසීයට අවුරුදු පණහක් තමයි ආවුෂය කෙටි වෙලා තියන්නේ. අවුරුදු දෙදා සයිසීයට අවුරුදු පණහා කාවිෂ කෙටිවෙනවා වැඩිවෙනවා කියන පදනම මත හිදං. අවුරුදු අසූදාහ කාවිෂ තියෙන මිනිස්සු බිහිවෙන්න නං තව අවුරුදු ලක්ෂ විසිපහක්වත් යන්න ඕන පිංහතුනේ. එනම් තව අවුරුදු ලක්ෂ විසිපහක් යනකං අබුද්ධෝත්පාද කාලයක්. අබුද්ධෝත්පාද කාලයක් ධර්මයක් නෑ පිංහතුනේ. එනම් දුකෙන් දුකටමයි දුකෙන් දුකටමයි අපි වැටෙන්නේ. ඔබ කොච්චර පින් කරලා පින් කරලා දිව්‍යලෝකෙකට ගියත්. ඔබ දිව්‍ය ලෝකයේ අවුරුදු ලක්ෂයක් දිව්‍ය සැපවින්දත් ඔබ දිව්‍ය ලෝකයෙන් චුත වුණාට පස්සේ ඔබ මේ ලෝකෙට වැටුණොත් මිත්‍යා දෘෂ්ටික මව්කුසකටයි ඔබ වැටෙන්නේ. සම්මාදිට්ඨියට පත්වෙච්ච අම්ම කෙනෙක් මේ ලෝකේ නෑ. ධර්මය අතුරුදහන් වෙලා. එනම් මේ අනතුර දකින්න මේ මොහොතේ අපි ගැලවුණේ නැත්තම් පිංගතුනේ අපිට ආයිමත් අවුරුදු ලක්ෂ 25ක් යනකම් සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහෙන්නේ නැහැ. මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත්ම අවස්ථාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. මේ දීප්තිමත් අවස්ථාව කියන්නේ පිංගතුනේ නිවෙන්න ආසන්න පහනක තියෙන දීප්තිය තමයි අපි මේ දකින්නේ. එනිසා මේ මොහොතේ සකස් වෙන මේ දීප්තිමත් ස්වභාවයට ඔබලා රැවටෙන්න එපා. ඔබලාට ඇහෙනවා අප්‍රමාණ ස්වාමින්වහන්සේලා තරුණ ස්වාමින්වහන්සේලා ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කරනවා චතුරාර්ය සත්‍ය දේශනා කරනවා පටිච්ච සමුප්පාදයේ පංච උපාදානස්කන්ධය දේශනා කරනවා ස්වාමින්වහන්සේලා අප්‍රමාණ පින්කම් වල නිරත වෙනවා මේක මේ දීප්තිමත් අවස්ථාවක් මේ ශාසනය පිංහතුනේ නමුත් මේ දීප්තිය తాවකාලික දීප්තියක් මේක හරියට නිවෙන්න ආසන්න පහනක තියෙන දීප්තිමත්භාවය වගේ එනිසා ඔබ මේ අනතුර තේරුම් ගන්න. අනතුර තේරුම් අරගෙන ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අවසාන අධිගමලාබීන් පහළ වෙන කාලය තමයි මේ පහළ වෙලා තියෙන්නේ. ඔබට සෝවාන් ඵලයට පත්වෙන්න ඕන නම් මේක තමයි ඔබට ලැබෙන අවසාන අවස්ථාව. එනිසා මේ අවස්ථාව මේ ශාසනයේ දීප්තිමත් අවස්ථාවක් කියන කාරණය දකින්න. එහෙම දැකලා තමා තුළින් චිත්තයක් ඇති කරගන්න. මොකද බුදුරජාණන් වහන්සේ එදා ජීවමානව ඉන්නකොට තමන්ගේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අවසාන රහතන් වහන්සේ කවුද කියලෙදා දිවසින් දකින්න ඇති. තමන්ගේ සම්මා සම්බුද්ධ ශාසනයේ අවසාන සෝවාන් පින්වතා කවුද කියලෙදා දිවසින් දකින්න ඇති. එනම් ඔබ චිත්තයක් සකස් කරගන්න පිංහතුනේ තමා තමාව උපමාවට අරගෙන අනේදා බුදුරජාණන් වහන්සේ මම මේ ශාසනයේ සෝවාන් වෙනවා කියලා දකින්න ඇති කියලා. ඒ විශ්වාසය ඇති කරගන්නේ චිත්තය සකස් කරගන්න බුදුරජාණන් වහන්සේදා බලාපොරොත්තු වුණ දේ ඔබ මේ අවසාන තප්පරේ කඩ කරගන්න යන්න එපා. මොකද මාරයාගේ ග්‍රහණය බලවත් මාර ග්‍රහණය කියන කාරණය බලවත් එනිසා කොතනකවත් පිංහතුනී මාරයාගේ ග්‍රහණයට යටත් වෙන්න එපා. මොකද දැන් ඔබලා අකුසලය හඳුනනවා අකුසලය කියන කාරණය ඔබලා හඳුනනවා එනිසා ඔබලා අකුසලයට යන්නේ නෑ ඔබලා අකුසලයට බයයි. එමනම් අකුසලයෙන් ඔබලාව කොටු කරගන්න මාරයාට බැහැපිංහතුනේ මොකද ඔබලා කුසලේ දැන් හඳුනෙනවා. දැම් මාරයා ඔබලාව කොටු කරන්නේ කුසලය තුළෙනුයි. අන්න මෙතන හරි භයානක භාවයක් තියෙනවා. මොකද අකුසලේ ඔබලා හඳුනෙනවා. එනිසා අකුසලයෙන් ඔබලාව කොටු කරන්න මාරයාට බැහැදැන්. නමුත් දැම්මාරයා ඔබ කොටු කරන්න හදන්නේ කුසලයෙන් පිංහතුනි. එනිසා මෙතෙන්ට ඔබ කොටුවෙන්න යන්න එපා. මාරයා කුසලයෙන් කොටු කරනවා කියන්නේ මේ වෙලාවේ ඔබ පින්කම් වලට කොටු කරලා සීලයට කොටු කරලා දානයට කොටු කරලා මෛත්‍රියට කොටු කරලා සමාධියට කොටු කරලා තියෙනවා පින්වතුනි. විදර්ශනා නුවණ සකස් කරගන්න දෙන්නේ නැහැ. විදර්ශනා නුවණ ප්‍රඥාව වඩා ගන්න දෙන්නේ නැහැ. ආස්වාදයේ තුල අපිව කොටු කරනවා. අපි පින්කම් කරමින් ඒ ආස්වාදයට කොටු වෙනවා. සිල් සමාදන් වෙමින් ඒ ආස්වාදයට කොටු වෙනවා. සමාධිය වඩමින් ධ්‍යාන පස්සේ යමින් ඒ ආස්වාදයට කොටු වෙනවා. මෛත්‍රී වඩමින් ඒ ආස්වාදයට කොටු වෙනවා. අවසානය අපි මාරයාගේ කොටුවටයි කොටු වෙලා තියෙන පිංහතුනේ. එනිසා මේවා මාර ධර්මමයි මේවා මාර ධර්ම නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ආස්වාදයේ අනිත්‍යභාවය දකින්න. එම නැත්තම් මාරයා විසින් ඔබට මේ සම්මා සම්බුද්ධ ශාසනයත් අහිමි කරනවා. මාරයා දන්නවා තව අවුරුදු දෙතුන්සීයක් යැනකොට මේ ධර්මයේ සන්දිිට්ටික ගුණය විනාස වෙලා යනවා කියලා. ධර්මය අතුරුදහන් වෙලා යනවා කියලා මාරයා දන්නවා. ධර්මය අතුරුදහන් වුණාට පස්සේ පිංහතුනේ ලෝකේ අයිති මාරයාටයි ලක්ෂ විසිපහක් අවුරුදු ලෝකේ අයිති මාරයාටයි එනිසා මාරයා මේ වෙලාවේ කුසලය තුළ ඔබලාව කොටු කරලා තියෙනවා මොකද එයා දන්නවා ඔබලා කුසලය තුළ කොටු කළොත් මේ ශාසනය තව අවුරුදු දෙතුන්සීයකින් අහවර වෙනකොට අනිවාර්යෙන් ඔබලා මාරයාගේ ගොඩට වැටෙනවා කියලා එනිසා ඔබ දක්ෂ වෙන්න අකුසලයෙන් මිදුනා වගේම හැකිතා කුසල් කරමින් පන්සලට ගිහිල්ල ආරන්නට ගිහිල්ල සාමීන් වහන්සේලා අරමුණු කරගෙන හැකිතා කුසල් කරමින් මේ කුසල් සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය දකිමින් ජීවත්වෙන්න. කුසලයට බැඳෙන්න්න එපා භවයට බැඳෙන්න්න එපා නැවත දිව්‍ය ලෝකයකට යන්න බ්‍රහ්ම ලෝකයට යන්න මනුස්සලෝකයේ උපතක් ප්‍රාත්ථනා කරන්න එපා භව නිරෝධයම ප්‍රාත්ථනා කරගන්න සංසාර බයම දකින්න නැවත උපතක තියෙන භයානක භාවයම දකින්න මම ඊළඟ ජීවිතේ මාර්ගඵලලාභී දෙවියෙක් මාර්ගඵලලාභී දිව්‍යාංගනාවක් වෙනවාම කියන චිත්තය ඇති කරගන්න පිංහතුනි. ඊළඟ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින කියන්නේ ගින්දරක්ක කියලා පිංහතුනි. මේක හරි වටිනා දෙයක් පින කියන්නේ ගින්දරක් පින කියන්නේ මොකක්ද මේ ආවිශ්‍ය වර්ණය සැපේ බලය පිංහතුනිි. ඔබ මේ ජීවිතයේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියලා දෙයක් ලබලා තියෙනවා නම් ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය ඔබට ලැබුණේ පෙර ජීවිතයේ ඔබ කළා වූ පින් නිසාමයි. ඒ නිසා ඔබ මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කාමච්ඡන්දයන් උදෙසා යොමු කරනවා නම් කාමාස්වාදයේ උදෙසා යොමු කරනවා නම් අන්න පිංගතුනේ ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය පින ගින්දරක් බවට පත් වෙනවා. දැන් මේ රටේ ජීවත් වෙන ප්‍රභූ නෝනා කෙනෙක් ඉන්නවා. ඒ ප්‍රභූන් ඕන ආයුෂ වර්ණය සැපේ බලයෙන් පිරුණා වූ කෙනෙක්. ධනයෙන් තාන්න මාන්න කීර්ති ප්‍රසංසාවන්ගෙන් යා පිරිලයි තියන්න පිංහතුනි. නමුත් අපි දන්න සාමීන් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කල්ල බල්ල තියෙනවා මේ නෝනා ගිය ජීවිතය කවරෙද්ද කියලා. ඒ වෙලාවේ සාමීන් වහන්සේ දකිනවලු මේ නෝනා ගිය ජීවිතයේ තරුණ වයසදී. සුදුවත දරාගෙන ජීවත් වෙච්ච කෙනෙක්. අවුරුදු හැටේ වගේ වයසිදිත් සුදු අත දරාගෙන ජීවත් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ සීලය තුළ ගිය ජීවිතය හිටපු කෙනෙක්. සීලය නිසා මෙයා දානයත් වඩන්න ඇති. සීලය නිසා දානය නිසා ගිය ජීවිතේ මැරිලා මේ ජීවිතේ ප්‍රභූ පවුලක දැරියක් හැටියට උපත්තිය ලබනවා පිංහතුනි. වැඩිවියට පත්වෙලා ප්‍රභූ පවුලකින් විවාහයක් වෙනවා. දැන් එයාට තාන්න මාන්න කීර්ති ආවිශ වර්ණය සැපේ බලයා පිරිල පිංහතුනිි. එයා තවතව රැස් කරන්නයි උත්සාහ ගන්න තවතව රැස් කරන්නයි උත්සාහ ගන්න. එයා හේතුඵල ධර්මයන් දකින්නේ නෑ කල්්‍යාන මිත්‍රාශ්‍රය නැති නිසා. මේ ගොඩ වැඩි කරගන්න වැඩි කරගන්න උත්සාහ ගනිද්දී එයා හෙට මිය පරලව ගියොත්. මැරෙන වෙලාවේ කවදාක්වත් එයාට මේ ගොඩ අතහැර ගන්න බෑපිංහතුනේ. ඒ නිසා මෙයා සතරපාටයි වැටෙන්නේ. එනං එයා සතරපායට වැටෙන්නේ හේතුනේ මොකක්ද පිනමයි පිනමයි දැන් මේ රටේ ඉන්න ප්‍රභූ මහත්තුරු මහේෂාක්‍ය මහත්තුරු කොයිසානම් ඉන්නවාද? ඒ ප්‍රභූ මහත්තුරු මහේෂාක්‍ය මහත්තුරුන්ට ඒ ප්‍රභූභාවය ලැබුණේ කුමක් නිසාද? පෙර සංසාරයේ කරපු පින්කම් නිසාමයි පිංගතුනි. පින නිසා මේ ජීවිතේ ප්‍රභූභාවය ලැබුවත් අද ඒගොල්ලෝ පිනට කැමති නෑ. අද ධර්මයට කැමති නෑ. ඒ පින තුලින් මේගොල්ලෝ සමෘද්ධිමත් වෙන්නයි උත්සාහ ගන්නෙ. නමුත් මේ ගමනේදී පිංගතුනේ අවසානයේ ඒගොල්ලෝ වැටෙන්නේ සතර පායටයි. එනම් අවසානයකොළ සතරපායට දැම්ම කවුද පින විසින්මයි පිංහතුනි. ඒකයි කියන්නේ පින කියන්නේ ගින්දරක් පින නිසයි ඔබට මේ ආවිශ්‍ය වර්ණය සැපේ බලය ලැබිල තියෙන්නේ ඔබම කරගත්තා වූදේ පලය එනිසා ඔබ අධිෂ්ඨානයක් ඇති කරගන්න ඔබම කරගත්තා වූ පින්කම් නිසා ලැබුණ මේ ආවිශ්‍යවර්ණය සැපය බලය කාමයන් උදෙසා කාමාස්වාදය උදෙසා ලෝබ දවේශ මෝහයන් උදෙසා යොමු කරගන්නේ නෑ කියලා. ඒ ආයුෂ වර්ණය සැපය බලය ආර්යෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරන්නම ප්‍රඥාව ඇති කරගන්නම යොමු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මන්දැන් ඔබට මතක් කලා මුලින්ම ඔබ ශේෂ්ඨ උපතක් ලැබුවාය කියන කාරණය. ඒ ශේෂ්ඨ උපත ශේෂ්ඨ මරණ පහක් තියෙන ඔබට අරගෙන යන්න. ඒ ශේෂ්ඨ මරණ පහ කරා යන ගමනෙදී ඔබට අනිවාර්යෙන්ම මේ ශේෂ්ඨ උපත ලබා දෙන්න හේතු වුණේ තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයත් දානයත් කියන කාරණා තුනමයි. මේවා දැනගෙන ඔබ අනිවාර්යෙන්ම විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න මේ ජීවිතේ සෝවාන් ඵලයට පත්වෙනවා කියන චිත්තය ඇති කරගෙන විචිකිච්ඡාවෙන් බැහැරට වෙන්න අර පරමාදර්ශී චරිත අනුව ඔබේ ජීවිතය ගොඩනගා ගන්න මාන්නයට ජීවිතයට එන්න දෙන්න එපා ඊළඟට පිංහතුනේ තෙරුවන් කෙරෙහි අතල සද්ධාව සීලය ආර සීලයක් හැටියට වඩමින් පංච උපාදානස්කන්දේ අනිත්‍යභාවය දකිමින්. රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න බුදුරජාණන් වහන්සේ ඔබට සහතිකයක් දෙනවා මේ කාරණා ඔබේ ජීවිතය තුළින් වැඩුණොත්. ඔබ මේ ජීවිතේ ඇස් දෙක පියාගන්න මොහොතකට පිරාතුව හෝ සතරාපායෙන් මිදෙනවායි කියෙන කාරණය පිංහතුනි. මන්දැම් මෙතනින් ධර්මදේශනය සමාප්ත කරනවා. මං මේ දේශනා කලා වූ කාරණා මත යම් ප්‍රශ්නයක් අහන්න තියෙනවනම් අහන්න මන් දන්නම් දන්නවනම් උත්තර දෙන්නම් දන්නැත්තං නෑ කියලා කියන්නම්. මොනවාරි අහන්න තියෙන දෙයක් තියෙනවනම් අහන්න.